දිසා පහක් දිසා 10ක් තිබ්බනේ. ඒ දිසා 10න් අර කහ පාටයි රතු පාටයි කියලා දෙපැත්තක් වම් පෙන්නලා තිබ්බනේ. ඒකෙන් ආර්ය මාර්ගයේ පැත්තටද අනිත් පැත්තටද? ආර්ය මාර්ගය. එතකොට මේ දිසා 10 තියෙන්නේ අපි එක මොහොතක කියන එකක්ද නැත්නම් අර හැම කර්මස්ථානයකම දිසා පිළිඹු වෙනවද? අපි මුලින් කියනවා තමයි. නමුත් අර කර්මස්ථාන කියනකොටත් ඒ හැම එකකම පිළිඹු වෙන්නේ මොකද්ද? අර කාර්ය මාර්ගේ යන්නේ ඒක. එතකොට අන්න Tamanට තේරෙන්න ඕනේ ඊට අනුකූලව වැඩ කටයුතු කරගෙන යනවනම් අන්න Taman මොන දිශාවේද දැන් මේ කටයුතු කරන්නේ කියන්නේ. හරි. ඒ වගේ අර සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් සංසාර බයෙන් දැන් මෙන්න මේකෙන් මිදෙන පැත්තට වැඩ කටයුතු නම් කරන්නේ. අර දිශාවලින් ඉන්නේ අර ආර්ය මාර්ගයේ පෙරට යන මේ උතුම් ගුණධර්ම ටිකක් වඩාගෙන නිවන් දැකීමේ පරම චේතනාවෙන් යන මේ වැඩපිළිවෙල තමයි කරන්නේ. නේද? එතකොට අර වෛරයෙන්, ක්‍රෝධයෙන්, අර ඉල බයෙන් ඒවැ නිදහස් වෙනකොට මොකද්ද වෙන්නේ? මේකේ මේ ස්ක්‍රීන් පේන්නේ නැති ඇින්නන මේ මේ මේ මේ මැද්දේ හරියට එන්න මොකද මම ගොඩාක් සමහර අර අයිනට සමහරට ගන්න අමාරු වෙන්න පුළුවන් මේ අන්න ඒවැ නිදහස් වෙලා අර සුඛී අත්තානම් පරිහරාමි අර සුඛිත අත්භවය පරිහරණය කරන මොහොතක් කියන්නේ ඒ කියන්නේ අර ආර්ය මාර්ගයේ වැඩෙන පැත්තට යන්නේ. එතකොට අර අනිත් දිශා අපෙන් දුර. ඔන්න බලන්න ඒක වෙන්නේ මොකද්ද කියලා. අර ඒ දස දිශා වලින් ගත්තාම දිශා පහක් අපෙන් නිතරම දුරස් වෙනකොට එක දිශා පහක් ලං වෙනවා. හරි. ඒ කියන්නේ අර දකුණු දකුණු අණු දිග පසු දිග පසු අණු දිග යට දිග කියන ඒවා අපෙන් දුරස් වෙනකොට අර හොඳ ඒවා ටික තමයි අපිට ලං වෙන්නේ. ඒ කියන්නේ අපේ මේ මානසිකත්වය ගැන මේ තියෙන්නේ නිතරම. ඒ වගේ අපි හිතමු අර මානසිකත්වයේ අර පැත්තට තියෙන ඒවා ලඟ වුණොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ දකුණු දිග දකුණු අනුද ඒ වගේ අර ලෝභ දේශ මොහ වැඩ පිළිවෙලට අපි තුල ක්‍රියාත්මක වුණොත් අන්න අපෙන් අරක දුරස් වෙනවා. අර හොඳ වැඩ ආර්ය මාර්ගේ දුරස් වෙනවා. ඒතකොට ඒක අපිට යහපතක් වෙනවද අයහපතක් වෙනවද? ආන්න එතකොට Taman දැනගන්න ඕනේ මෙන්න මේ දිශාව දිශාවේදී දැන් ඉන්නේ මම මේ දිශාවේ වැඩක් නම් කරන්නේ මේ දිශාවේ ඉන්න එක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි මටත් අයහපතක් වෙනවා. එහෙනම් මේකෙන් වහා ආත්මි දෙන්න ඕනා කියන තැනට එන්න ඕන. එතකොට අර ඒ දිසා 10 අපි අර මුලින් ආර්ය කර්මස්ථාන කියනකොට කරන ඒ ඒ වෙලාවට විතරක් කියන එකම නෙමෙයි. ඒකයි මම මේ කියන්නේ. හැම කර්මස්ථානයකම දිසා ටික පිළිබිඹු වෙනවා. ඉතින් මෙන්න මේ වැඩපිළිවෙල කරන්න කරන්න අපිට මොකද වෙන්නේ? අර මේ රූප ශබ්ද ගන්ධ රසත් එක්ක තියෙන වැඩපිළිවෙල අර මෛත්‍රිය කරලා ඒවැ ඒවැ නිදහස් වෙනකොට මෛත්‍රිය වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? මේ ඇස හැම වෙලාවෙම මොන අනිත්‍ය ලෙසද දකින්නේ නිත්‍ය ලෙසද? නැස අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි හැටියට දකිනවා. ඒ වගේම රූපත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. චක්කු විඥානයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මෙන්න මෙතන වැදගත් දෙයක් තියෙන මේ අදාස හරියට ගන්න ඕනේ. හොඳේ. මේ ඇහෙන් කරන වැඩපිළිවෙලත් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ත නම්. රූප මුල් කරගෙන කරන මේ සියලු වැඩපිළිවෙලත් අනිත්‍යයි දුක්ඛයි අනාත්ත නම්. චක්කු විඥාණයෙන් කරන වැඩපිළිවෙලත් අනිත්‍යයි දුක්ඛයි අනාත්ත නම්. ඇත්තට මේ අනිත්‍යයි කියන්නේ මොකද්ද? අපි මේ ඇහැයි රූපයි මේ චක්කු විඥාන මුල් කරගෙන ගොඩනගන ආස්වාද වැඩපිළිවෙල අනිත්‍යක්ම වෙන දුක්ඛයක්ම වෙන එකක් නා. එහෙම ආස්වාද වැඩපිළිවෙලක්. එහෙම තම තමන් ගොඩනගා ගන්න ලෝකයක වැඩපිළිවෙලක්. නිකන් තමන් හදවතට එකඟව කතා කරලා බලන්න අහලා බලන්න එහෙම වැඩපිළිවෙලක් මම කියන්නවත් මගේ කියන්නවත් මගේමයි කියන්නවත් සුදුසුද නැද්ද? සුදුසු නොවන්නෝ. ඇයි ඇයි සුදුසු නැත්තේ? අන්න බලාපොරොත්තුවත් ඉෂ්ට නොකර දුකක්ම ගෙන දීලා අසාරත්වයක්ම ගෙන දුන්නා නම් දැන් එහෙම එකක් කොහොමද කට ඇරලා මම කියන්නේ? දැන් මෙතන කිව්වේ මොකද්ද? මමයයි ගැනීමටවත් මගේයයි ගැනීමටවත් මගේයයි ගැනීමටවත් සුදුසු නෑ කියලායි කිව්වේ. මේකට අපි හදාගත්තේ මොකද්ද? මමත් නෙමෙයි මගේත් නෙමෙයි මගේ ආත්මයත් නෙමෙයි. කිව්වේ ඒක නෙමෙයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙයක් මම කරගන්නවත් මගේ කරගන්නවත් මගේමයි කරගන්නවත් සුදුසු. දැන් ඔය තුන තුනක් නේද? දැන් මම කියනවට වඩා ටිකක් වැඩි මගේ කියන. මගේමයි කියනකොට ඔයිටත් අන්න දැක්ක නේද? මේ මේ තුන දාලා දෙන්නේ නිකන් නෙමෙයි මෙතන දාලා තියෙන්නේ. දැන් අපි හිතමුකෝ උදාහරණයකට අපේ මොකක් හරි තියෙන දෙයක් තම තමන්ගේ මේ අඳින ඇඳුම් පවා කියන්නකෝ. සමහර මගේ තමයි යෝවා. ඒ උනාට ඉතින් දුන්නත් ප්‍රශ්නයක්වත් නෑ. මේක ඒක නම් දෙන්න එපා. ඒක මගේමයි. දානි පොඩ්ඩක් අර අඩු නම් ඒකත් මගේ තමයි. ඒ උනාට ඉතින් මයි කමකුත් නෑ. මේක ඒක නම් බෑ. ඒක මගේමයි. නේද? එතකොට මගුල් මුද්ද වගේ එකක්. ඒක මගේමයි. ඒ හින්දා ඒක නම් දෙන්නේ නැතුව ඕන එකකට අත තියන්න. ඊටද වැඩිම චන්දරාගේ පහ කරන් දඟලන්න ඕනේ කොකටද? අර මගේමයි කියන එකට තමයි. ඒ වැඩිම දුක දෙන්නේ ඒක. නේද? ඒ හින්දා ඕගොල්ලෝ මේක මම පොදුවේ කියන්නේ. දැන් ඔය ඔය සමාල්ලාට කරඬු වහන්සේලාට පූජා කරනවා නේද මොන හරි. මෙලෝ වැඩක් කරන්න බැරි එක පූජා කරන්න එපා. තමන් පරිහරණය කරන දේ පූජා නැයි දන්නවා. එතකොට තමයි අතහැරලම දෙන්න හැකියාව තියෙනවා නම් තියෙන්නේ. අන්න තමන් ළඟ තිබ්බ වටිනාම දේ තමයි ස්වර්ණය. ස්වර්ණාභරණ. වටිනාම දේ ඒ ස්වර්ණමය දෙයකට පූජා කරා. අන්න ස්වර්ණමය දෙයකට වටිනාම දේ පූජා කරා නම් ඊට වඩා එහා ගිය ස්වර්ණමය දෙයක් Tamanට ලැබෙනවාමයි. උතුම් මුනියොම්මගේ ඒ වටින දෙයමනේ අතෑරියේ. වටින දේ අතාරිනකොට ඊට වඩා වටින දෙයක් අම්ම ඕක පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් යනකොට තමයි වැඩේ තේරෙන්නේ ඒක වෙනවා කියලා එහෙම. නේද? මගේමයි කියනකොට ටිකක් වඩා වැඩි ගැම්ම වැඩි. නේද? දැන් අපි හිතමුකෝ නෝනාගේ නංගිගේ අක්කගේ පුතා. හරි අපේ පුතේ. එච්චරයි. ඒ පුතෙක් කියන්නේ ඒක තමයි. හැබැයි දැන් අපි අපේ තමන්ගේ නැත්නම් ගන්නකො තමන්ගේ නං නෝනාගේ හරි මහත්තයාගේ හරි අක්කගේ පුතා. දැන් ඔව් මගේ පුතා තමයි ඉතින්. හැබැයි තමන්ගේම පුතා. එයා මගේම පුතා. දෙන්න එකට වැටුණොත් දෙන්න එකට වැටුණොත් මොකෝ වෙන්නේ? ආ මගේමයි කියපු පුතාට පොඩ්ඩක් අමාරුයි. අර මගේ පුතාටත් එනවා පොඩි අවුලක්. ආවට ඊට වඩා ආ දැන් මේක ඇයි නැත්නම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මෙහෙම තුනක් ගත්තේ කියලා. මම යයි ගැනීමට මගේ යයි ගැනීමට මගේම යයි ගැනීමට සුදුසු නොවන්නෝ. ඉතින් ඕ වගේ තමයි කණෙන් කරන වැඩ. කනත් අනිත්‍යයි දුක්ඛ අනත්තයි. ශබ්දයත් අනිත්‍යයි දුක්ඛ අනත්තයි. සෝත විඥානයත් අනිත්‍යයි දුක්ඛ අනත්තයි. මේ ඇත්තට මේ මොනවද මේ කියන්නේ? මේ ගොඩනගන ආස්වාද වැඩ පිළිවෙල කියන්නේ හොඳේ. මේ බැරි වෙලාකද මේ කියනකොට මේ මස්ලේ එහා කන එහෙම සීකර කර ඉන්න එපා. මේ ඇසෙන් ගොඩනගපු වැඩපිළිවෙල මේ කතා කරන්නේ. ආස්වාදයක් උදෙසා. අන්න ආස්වාදයක් උදෙසා කරපු වැඩපිළිවෙලම නිත්‍යයි. ආරකටයි ඇයි ඇයි ඒ එහෙම වෙන්නේ? මේකේ තියෙන ලොකුම අවුල මොකක්ද දන්නවද? ආස්වාදයත් මනෝමූලිකයි. ආස්වාදය කියන්නේ ආස්වාදේ හදාගන්නෙත් මනෝමූලිකව. ඊළඟට ආස්වාදේ විඳින්නෙත් මනෝමූලිකව. ඒක මොන වගේ වගේ වැඩක්ද? දැන් මනෝමූලිකවම හදලා මනෝමූලිකවම විඳිනකොට දැන් ඇත්තට විඳිනවද විඳිනවා කියලා හිතාගෙන ඉන්නවද විඳිනවා කියලා සරල උදාහරණයක් කියන්නේ මේ බිල්ඩිම ඉස්සරහට යන්න හවසට කියලා මේ බිල්ඩිම දිහා බලාගෙන හිතාගන්න මේක මගේ කියලා කවුරුත් නඩු දාන්නේ නැහැ කිසි කෙනෙක් නඩු දාන්නේ නැහැ බය වෙන්න එපා ඇත්ත ඒක මගේමයි කියලාත් ගන්න ඊට පස්සේ කල්පනා කරන එක මගේ උනේ කොහොමද? ආ රූපේ තිබ්බ අවිද්‍යාවෙන් බැඳිලා දැන් ඒක මගේ කියනවා. නැත්තම් අපේ කියන ඕන එකක් කියන්නේ. දැන් යන ගේ ළඟට අවසර. ඒ ගේ දිහා බලා ගන්න. ඒ ගේ කාගේ? අම්මාගේ. මේක මගේ උනේ කොහොමද? ආ දැන් අතන මගේ උනේ කොහොමද? ඒකත් ඒ විදිහම තමයි. කිසි වෙනසක් නැහැ. එකම විදිහ. නේ? එකම විදිය තියෙන්නේ. ඇයි අවිද්‍යාවෙන් බැඳෙන එක. ඉතින් කොහෙත් එකයිනේ. අවිද්‍යාව හැබැයි අද දවස ඇතුළත ඕගොල්ලෝ අවිද්‍යාවෙන් තොරව ඕනම් මේකත් පරිහරණය කරනවා. මේකත් පරිහරණය කරානේ දැන් උදේ ඉඳන් මේ වෙනකම්. අර ගෙදරත් පරිහරණය කරන්න පුළුවන් ද බැරිද එහෙනම්? ආන්න ඒක තේරුම් ගන්න. එතකොට ඒක මම වුණත් එකයි. මගේ කතාවකුත් නෑ. මගේමයි කියන්න ඕනෙත් නෑ. ඉන්න හැබුණාම ඇති. ඇයි මොකද අපිට අපිට කලින් මැරිච්ච උන් ඉන්නවා මගේ කියලා තාම අල්ලගෙන. උන් අපිට ඉන්න දෙන්නේ නැහැ. ඉතින් උන්ට අයිතිවාසිකම දීලා දෙයියනේ කියලා ඉන්නේ. දැන් උන් මගේ කියාගෙන එතන ඉන්නේ උන්ට අපිත් ගිහින් මුක්කු ගහනවා මගේ කියලා. දැන් අරුන් බලනවා යකෝ මම මෙච්චර අමාරුයි මං ගත්ත ඉඩම් කැලේ මූ වෙනවා මගේ කියන්න. දැන් අ දෙන්නං ඔබට හොඳ වැඩක් කියලා අනේ අයිතිවාසිකම තියාගෙන මට ඉන්නකම් ඉන්න දුන්නාම ඇති. එච්චරයි. ඉන්නකම් ඉන්නද මේ ඇති හොඳටම. නැත්නම් ඉතින් නැති ලෙඩ. මේ මේ රියුම් සංකල්පනාව තමයි අපි අනාහත කරන්නේ. ඉන්න ලැබුණාම ඇතිනේ නේද? අර අම්බලම් පාවිච්චි කරනවා අම්බලම්ට කියලා එන්නේ නැහැ අම්බලමින් කියලා යන්නෙත් නැහැ. එහෙනම් නාසයත් අනිත්‍යයි දුක්ඛ අනත්තයි, ගන්ධය අනිත්‍යයි දුක්ඛ අනත්තයි, ගාන විඥාණය අනිත්‍යයි දුක්ඛ අනත්තයි, මමයි ගැනීමට මගේයි ගැනීමට සුදුසු නොවන්නේ. එහෙනම් අසකනාසය දිව ශරීරය මන කියන ඉන්දියන් ඔක්කොම කරගෙන කරන සියලු ආස්වාද වැඩපිළිවෙලක්ම අනිත්‍යමයි දුක්ඛමයි අනාත්ත නම් ඒ බලාපොරොත්තු කිසිවක් ඉෂ්ට සිද්ධ නොකර දුක්ඛයක්ම ගැන. ඇයි මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැත්තේ? මනක්කල්පිත ලෝකයක මනෝමූලික ආස්වාදයක් ගොඩනගාගෙන ඒක බලාපොරොත්තු වෙනවා බාහිර ලෝකේ. දැන් බාහිර ලෝකේ දන්නවද අපි මනක්කල්පිතව මේවත් එක ආසාදක් ගොඩනගාගෙන ඒකෙන් බලාපොරොත්තු වෙනවා කියලා බාහිර ලෝකේ දන්නවද? දන්නේ දන්නේ නැහැ. හැබැයි දන්නේ නැති එකක් දන්නේ ඒක දන්නේ නැතත් ඒක දැනගත්තට නැති වුණාට අපිට වැඩක් නැහැ. අපිට ඕනේ කොහොම හරි වැඩේ වෙන්න. හැබැයි වැඩේ වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැති හැම වෙලාවක අපිට වෙන්නේ මොකද්ද? දුක. එහෙනම් මෙතන කතා කරන්නේ මේ අපිට ගෙයක් දොරක් හම්බ වෙන එකවත් කන බොන එකවත් ඇඳුමක් පැළඳුමක් හම්බ වෙන එකවත් රස්සාවක් හම්බ වෙන එකවත් ඒව නෙමෙයි මේ කතා කරන්නේ. මේ මොකද්ද? අන්න අවිද්‍යාව සුලින් හිතේ හඩ ගොඩනගා ගන්න ස්පර්ශ ආයතන හය තමයි මේ ආස්වාදේවත් අනිච්චයි කියලා කිව්වේ. නැතු මේ කන්න බොන්න හම්බෙන එක නෙමෙයි. දැන් කෙනෙක්ට කියන්න බුණා ඇයි බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැත්තේ? මං ඉතින් ඔය මට හොඳට කෑම වේලක් හම්බුනේ. ඉතින් මගේ ඊටතාවය ඉෂ්ට වුණානේ. දැන් බුදුහාමුදුර අනිච්චයි කිව්වේ කෑම හම්බෙන්නේ නැති එක නෙමෙයි. මේ ආස්වාදේ. ආස්වාද වැඩ පිළිවෙල. කෑම එකක් හම්බෙන්නේ පෙර කරන ලද අලෝභය හන්දා. ඒක හන්දේ හම්බෙන්නේ. එහෙනම් මේ නිතරම අනිච්ච විස්තර කරේ කොහෙටද? අන්න අර පොතලි සූත්‍රය පෙන්වුවේ. මස් කලඳක් නැති කට්ටක මස් හොයන වැඩ පිළිවෙල කවදාකවත් ඉච්ඡතාවය ඉෂ්ට කරන්නේ නැහැ. අනිත්‍යයක්ම ගෙන දෙනවා කිව්වේ ඒකයි. අන්න ඒ දීපු උදාහරණය තන ගන්න ඕනේ අපි. නැතු වෙනේව නෙමෙයි. අපිට මේ මොන හරි දෙයක් ලැබෙනවා නම් ලැබිලා තියෙන්නේ පෙර කරන ලද කුසල ධර්මයක් මුල් කරගෙන. ලැබීම එකක් ඒකත් එක චන්දරාගයෙන් බැඳෙන එක තව එකක්. ලැබීම අයින් කරන්න කිව්වේ නෑ බුදුහාමුදුර අයින් කරන්න කිව්වේ චන්දරාගය. ඒවත් රාගදේශ මොහොන. ඒ වගේම කයත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි පොට්ටබ්බේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කාය විඥානයත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. ඉතින් මේ එකක්වත් ඉතින් කායට දැන් සුඛ වේදනාවක් ලැබෙනවා නම් ලැබෙන්නේ මොකක් හන්දද? කවුරු හරි හන්දද පෙර කරන ලද කුසල් හන්දද? ආද එහෙම පෙර කරන ලද කුසලයක් ක්‍රියාත්මක වෙන තැනකට ඒක මම කියන්නවත්. ඒක මගේ කියන්නවත්. මගේ කියනවා සුදුසු නෑ මොකද ඒක හේතුඵල දහමක් සිද්ධ වෙන්නේ. හේතුඵල දහම සිද්ධ වෙන එකකට මොකටද මම මගේ කියන්නේ? නේද? හැබැයි මේ කියන්නේ වර්ධව වටා ගන්න එපා. අර අවිද්‍යාවෙන් ගත්ත සිතුවිල්ල තමයි මේ කතා කරන්නේ. ඇයි අවිද්‍යාවෙන් ගත්ත සිතුවිල්ලකින් ගෙන ගෙන දීලා තියෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යක් නා. එහෙම එකක් අපිට පුළුවන් ද නිකන් කටක් කරලා යථාර්ථයෙන් කියන්නේ මේ දුක මගේ කියලා. ඒ කියන්නේ දැන් මේ ඒ දුක මගේමයි. ද කියන්න කැමති ඒ සැප මගේමයි කියන්නද? ඔය වැඩේ දින සැප එහෙම ඒකට හම්බෙන්නේ හම්බෙන්නේ දුක. අන්න එහෙනම් තමයි ඒ වැරදි තැන ගන්න නැතුව මමයේ ගැනීමට මගේ අන්න එහෙම ගන්න එක මම කියන්න සුදුසු නෑ. සුදුසු නැත්තේ ඇයි? දුකක්ම ගෙනදෙන එක. එතකොට මෙන්න මේ මම කියන සුදුසු නැත්තේ ඒව මගේ පාලනේ නැති හන්දද අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට සිද්ධ කරලා දෙන්නේ නැති හන්දද? ආ නැතු අපේ පාලනේ නැති හන්ද නෙමෙයි අපේ පාලනේ කොහොමත් නෑ ඒවා. ඇයි අපෙන් අහලා ඇව්ව කැඩෙන්නේ බින්දෙන්නේ නැසෙ? කොහොමත් අපේ පාලනේ නෑ තමයි. හැබැයි අපි දන්නවා වවා කැඩෙනව බින්දෙනව නැසෙන ඒ ඔක්කොම කතාව දන්නවා. හැබැයි අපේ ආකල්පයක් තියෙනවා මොකද්ද? අවිද්‍යා මානසිකත්වයෙන් ඇවිල්ලා ඇවිල්ලා ආකල්පයක් තියෙනවා මොකද්ද? කැඩුනත් කමක් නැහැ, බිඳුනත් කමක් නැහැ, නැසුනත් කමක් නැහැ, මලත් කමක් නැහැ. ඉන්න ටික කාලේ මට ආස්වාදයේ විඳගෙන ඉන්න තියෙනවා නම් ඇති. ඔන්න ඕකනේ ආකල්පය. ඔන්න ඕක ඉෂ්ට වෙන්නේ නැහැ කියන තමයි ලෞතර බුදුවරු මේ ලෝකෙට පහළ වෙන්නේ. මේ ආස්වාදය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. වෙන එකකට නෙමෙයි. ඊට මන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ධම්මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි මනෝ විඥානේ අනිත්‍යයි දුක්ඛයි මෙහෙම එකක්වත් ඉතින් දැන් අර ඔක්කොගෙම තියෙන ප්‍රධානම එක මොකද්ද මෙතන? මෙන්න මේ මන. ඇයි මනෙන්නේ ඔක්කොම වැඩි ටික යන්නේ? ඉතින් ඔන්න කොට නගන මනෙන් කොට නගන දෙයට තමයි බුද්ධ ශාසනේ ලෝකය කිව්වේ. ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. එහෙම අනිත්‍ය දුක්ඛ අනත්ත ලෝකයක් මම කියන්නවත් මගේ කියන්නවත් මගේමයි කියන්නවත් සුදුසු වෙන්නේ නැහැ. දැන් මෙන්න මෙහෙම නොවුනහම මොකෝ වෙන්නේ? අඬා වැළපෙනවද නැද්ද? ඈ? නෑ නෑ මං අහන්නේ දැන් මේක. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයක් බව වටහාගත්තේ නැත්තම් අඬා වැළපෙන. මේ. එතකොට ඔය අඬන එක ඉබේද සිද්ධ වෙන්නේ අවිද්‍යාවෙන්. ආ. හැබැයි මුලින්ම අඬනවම නෙමෙයි. මොකද ඇඬෙනවා අඬයි. හොඳ වෙලාවට උත්තරයක් ආ. ඇඬෙනවා. ඒ කියන්නේ ඉබේද? ඉබේ දැනෙන්නේ. ආ ඉබේ ඇදෙන්නේ ජීවිතේට. ඇඬෙන්නේත් අවිද්‍යාවෙන් තමයි. ඒක තව වර්ධනය කළා කළා කළා තමයි අඬන්න ගන්නෙ ඊළඟට. දැන් මොකක් හරි වුණාම කියන්නේ නිකන් ඇඬෙනවා බං කියන්නේ. ඒ මොකෝයි වැඩේ වෙලා නැහැ මොකක් හරි. එකයි කියන්නේ. ඉබේ ඇඬෙන්නේ නැහැ කවදාවත්. ඉබේ ඇඬෙනවා රහතන් වහන්සේලාටත් ඇඬෙන්න ඕන. එහෙම ඇඬෙන්නේ නැහැ. ඇඬෙන්නේත් අවිද්‍යාවෙන් තමයි. ඇඬෙන එක ඊළඟට මොකද කරන්නේ? තව තව තව තව බැඳිලා බැඳිලා බැඳිලා බැඳිලා ආණ්ඩලා ආණ්ඩලා ආණ්ඩලා කලන්තේ දාලා වැටිලා යන්නේ මන් නැති ගාන්න යනකම් වැටෙනවා. අර මල ගෙදරට වෙන්නේ. ඒ අවසානයේට වෙනකොට එන්නේ. ඒ ශෝකේ හොඳම හරිය. දේශයේ හොඳම හරියේ. දේශයේ අධිකම පැත්ත. අර මුලින්ම පටන් ගන්න එහෙම නෙමෙයි. පොඩ්ඩක් නිකන් උපේක්ඛා සහගත ඒක නිකන් පොඩි අවුලක් වෙලා වගේ. ඉතින් පොඩ්ඩක් හිමීට පටන් ගන්න. නේද? අර නිකන් හිමින් චූටි වැහි බින්දක් දෙකක් වැටෙන්න මුලින් පටන් අරගෙන ඊට පස්සේ තමයි මහා වරුසා වැටෙන්න ගන්න. අර ඇඬිල්ලෙත් තියෙන වගේම තමයි. බින්දක් දෙකක් ආවට පස්සේ ඊට පස්සේ ඉකි ගහන එක නතර කරන්නත් බෑ මොකක් කරන්න නතර කරන්න බෑ අන්තිමට බඩු මුට්ටු පොලේ ගහන තැනට එනකන් එනවා. ඉන්නේ උන්ස පේරෙන්නෙත් නෑ මොකක් අපේරෙන්නේ නෑ කියන දේක් තේරෙන්නෙත් නෑ. හැබැයි අර පටන් ගන්නකොට එහෙම නෑනේ. මම බොහොම සිව්මැලිව පටන් ගත්තේ. හැබැයි අවිද්‍යාව එහෙම තමයි ඩිගින් ඩිග ඩිගින් ඩිග මෝරගෙන එනකොට එනකොට දරුණු වෙන්න ගන්නවා. ඉතින් මෙන්න මෙහෙම ලෝකයේම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. ඒ අනිත්‍ය දුක්ඛ අනත්ත ලෝකයක් නම් එහෙම එකක් කොහොමද අපි දෙයියනේ කියලා මම කියනවත් මගේ කියනවත් මේවා අල්ල බදාගෙන මගේ කියනවත් සුදුසුද නැද්ද? මයික් එක නැද්ද? මොකකටද? ආ කර්මස්ථාන ආ ආ ඔව් ඒක නෙමෙයි මේ කතා කරන්නේ හොඳේ ඔව් ඒක වෙනයි. මේ අහන්නේ එක නෙමෙයි. මේ අහන්නේ අපි කර්මස්ථාන සජ්ජායනා කරගෙන යනකොට මේ බණක් අහගෙන යනකොට මෙහෙම යනකොට අපේ කඳුළු වෙනවා. දැන් ඒක වෙනයි. ඒ වෙන්නේ මොකද්ද? මේ කය ඇයි අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් ආපු අපේ කය අපි මොකද කරලා තින්නේ? ලෝභයේ දේශයට මෝහයට අරගෙන අරගෙන අරගෙන හදාගෙන හදාගෙන මේක ඇතුලේ අර අසුද්ධ කිරණ තැම්පත් කරගන්නවා. දැන් මෙන්න මේක නිත්‍යයි සුඛයි අත්තයි කියලා තැම්පත් කරපුවා. දැන් මොකද වෙලා තින්නේ? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා අනිත් පැත්තට කරකවනවා. කරකවනකොට මොකද වෙන්නේ? අර අසුද්ධ කිරණ ඔක්කොම මේ නව දොරෙන් පිට වෙන්න ඕනේ. ඒතර කඳුළු වෙනවා, කබ වෙනවා, තෙමසොටු වෙනවා, මල මුත්‍ර වල පැහැය පාව වෙනස් වෙනවා, දාඩිය දානවා, ඕ ටික වෙන්නේ. ඇයි ඔය පිට කරන්න එකක්වත් හොඳ ඒවා නෙමෙයි. හොඳ ඒවා නෙමෙයි. ඉතින් අන්න අපේ කය සුද්ධ වෙනකොට එහෙම කඳුළු යෑමක් දෙයක් වෙනවා. ඒ වෙන්නේ අර අවිද්‍යාව මුල් කරගත් එකක් නෙමෙයි. හොඳට බලන්න එතෙන්දී අපේ පංචකාම ආස්වාදයකට පහරක් වැදිලා වෙච්ච දෙයක් නෙමෙයි. අත්‍යය කියන එක වෙන්නේ එහෙම නෙමෙයි. ඒ දැව භාවනා කරනකොට ඔයගොල්ලන්ට ඉස්සරහට බය වෙන්න එපා කිසි දෙයක්. මේ කඳුළු යන ඒවා වෙයි අනිවාර්යෙන් යන්න ඒක යන්න ඕනේ අනිවාර්යෙන්. ඒ වගේම ඔය ලූස් මොෂන් වෙනවා. ඒවා වෙනවා. බය වෙන්න එපා. ඒ මොකක්ද මේ? මේ අසුද්ධ කිරණ තියෙන. හොඳයි වටිනා සාරයි කියලා ගහගත්ත කුණු ගොඩවල් ඔක්කොම ටික සුද්ධ කර කර කර කර දෙන්න ඕනේ මේක. එහෙම තමයි ඇයි මේ දැන් අපි මනුස්ස ලෝකයට ආපු අලෝභ ආදේශ අමෝහ කය වෙනස් කරලානේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ලෝභ දේශ මොහේ. මේක ලෝභ දේශ මොහේ හොඳ නැති පැත්තට කරකෝල කරකෝල තියෙන්නේ. දැන් ඉතින් මේක අනිත් පැත්තට ආයෙ ගන්න. ඉතින් ගන්නකොට මේක මේ තිබ්බ විදිහට තියෙන. ආයෙ ගන්නකොට ඉතින් අර අසුද්ධ ටික පිට කරලා දාන්න ඕන. දෝක තියාගන්න එපා කොයි වෙලාවක. මම අර ඊයේ පෙරේද මම දැක්ක පොඩි ආටිකල් එකක්. ඒකේ කියනවා මේ අපිට ඔය මේ හිමුහුමක් යන්න එනකොට මොනම හේතුවක් නිසාවත් ඒක ඒ ડોක්ටර්ස්ලා හොයාගෙන ඉන්න ඒක කතාව ඇත්ත කතාවක් තියෙනවා. ඒක නවත්තන්න එපයි කියලා. මිනිස්සු ලැජ්ජාවට නතර කරනවා කියලා. ඒ ඒක ඒගොල්ලෝ එක හදලා තිනවා ඒ කිමුව පිට කරන වෙලාවේ ඒකේ ශක්තිය අධික වැඩි. ඒ ශක්තිය නතර කරොත් අනිවාර්යයෙන්ම මොලේ නහරයක් පුපුරන්න ඉඩ මේ ඉඩ තියෙන chance එක වැඩි කියලා. ඇයි අරක පිට වෙන්නේ නැහැ. පිට වෙන්නේ නැති කොහේ හරි හිර කරනවා. හිර කරගොත් නහර පුපුරලා යනවා. ඒ මිනිසු කිමුහුවක් කියන එක ඒක ඒක මනුස්සයා කයේ ස්වභාවයක්. කැස්ස ඒව යන්න ඕන. යද වෙලා තින්න අපිට මොකක් හරි යන්තම්සෙම හැදිච්ච ගම වැහුවා දොර. ආයි පිට වෙන්න දෙන්නේ නැහැ. දැන් සෙම ටික පිට වෙන්නේ කොහොමද? මේ පිට වෙන්නේ නැහැ. ඇතුලේ ඔක්කොම කර වෙලා කර වෙලා කර වෙලා අන්තිමට වෙන්නේ. ඔය පිස්සුවත් ඔලුවට ගහලා අන්තිමට ඔලුවත් මේ වෙලා ඔලුවත් බරයි. මේක පිට වෙන්නේ නැහැ. ඔක පිට වෙන්න ඕන. ඇයි වාපි සෙන්නේ? සෙම රාගයට බරයි. රාගේ පිට දේශයට මේ මොකද්ද මේ වාතේ මෝහයට. වාපි සෙන් හැදෙන්නේ රාග දේශ මෝහයෙන්. ඒකනේ මොකද්ද මේ වාතලෙඩ හොයාගන්න බැරි. අද කියන මේ අතරි දෙන්න. හෙට ගිහින් කියන අනිත් අතරි දෙන්න. කොන්ද රිදෙනවා. ධනිස රිදෙනවා. කකුල රිදෙනවා. දොස්තරට හොයාගන්නත් බෑයි. ඉතින් මොයේ හැටි එහෙමනේ හොයාගන්න බෑ. දේශීය රාගය හොයාගන්න ලේසියි. ඔය ඔන්න බලන්න හොඳටම ඔළුව කැක්කුමාවට පස්සේ මොකද වෙන්නේ? පිත ඇවිසිලා. වමන ගියාට පස්සේ ආතතියක් ඉදී දේශයෙන් ගත් එක. සෙමාම් රාගයේ පැත්තට තියෙනවා. අන්න අර අපි නිකුත් කියන්නේ මම ඕ සෙම පෙරනවා කියලා කියන්නේ. සෙවලෙක් කියලා ඔය වචන කියන්නේ ඔක්කොම කියන එකට තමයි තියෙන්නේ. ඔක්කොම කියන එකට තමයි හැදි. අපි දැන් ඒ ගානට වචන පද්ධතිය පවා ඇරිලා තින්නේ මේ විදිහට. තෙමත් කහ පාටයි රාගෙටත් කහ පාටයි. පාටත් කහ පාටයි. ඒකයි වැඩි තියෙන්නේ. ඉතින් ඔක්කොම තියෙන්නේ එකම විදිහකට ඕවා එන්නේ. ලෝකය මේනම් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. ඒ අනිත්‍ය දුක්ඛ අනත්ත ලෝකයක් නම් මේ අසාර වැඩ පිළිවෙලක් නම් ගෙන දෙන්නේ. ඕකක් මම කියන්නවත් මගේ කියන්නවත් සූදුසු වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් ඔන්න ඕක අරගෙන අපි කර්මස්ථානේ වඩමු. එතකොට දැන් ඔන්න ඔහොම කරලා ඕක මම කියන්නවත් මගේ කියන්නවත් මගේමයි කියනවා සුදුසු නොවන බව අනිත්‍ය දුක්ඛ අනත් අවබෝධයෙන් කරන්න කරන්න අර ඇස කන නාසය දිව ශරීර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඔය 6 6 6ත් එක්ක තියෙන චන්දරාග වැඩපිළිවෙල වැඩි වෙනවද අඩු වෙනවද අඩු වෙනවා අඩු වෙන්න අඩු වෙන්න අපි ඉන්නේ මොන දිශාවේද උතුරු දිශාවේ උතුරු අනුදිග දිශාවේ පෙර දිගට යනවා උඩුගම් බලා යනවා. එතකොට අපේ අර දකුණු දිශ දකුණු අනුදිග යට දිග යන වැඩ එකක්වත් නැහැ. ඕනම කර්මස්ථානයක ඔය දිශා 10 තියෙනවා. මම ඉතින් ඒක හැම එකකම පෙන්වන්නම් කොහොමද ඒක එන්නේ කියලා. හැම එකකම තියෙනවා. ඕනම කර්මස්ථානය. එහෙනම් මෙන්න මේ මේ මේ වැඩපිළිවෙල. ඇස මෙන්න මේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන එක. හරියටම අපි අස අසකරණ ආසේ දිව ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස කියන ඔය ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයකට අයිති දෙයක් නම් ඔහොම ඇසක් කවදාවත් අපිට රූප බලලා තෘප්තිමත් කරගන්න පුළුවන්ද? කවදාවත් මේ කපේදී පුළුවන් වෙයිද අපිට? අති අනන්ත සංසාරයක් තිබ්බනම් අනන්ත සංසාරයත් අපිට බැරි වුණා. ඇයි? පුළුවන් වුණා නම් අපිට ආයි රූප ඕනේ නැහැ බලන්න. තෘප්තිමත් වුණා නම්. එහෙනම් මේ කණෙන් සද්ධාහලා තෘප්තිමත් කරගන්න පුළුවන්ද? දිවෙන් රස නාසයෙන් ගන්ධ කයෙන් පහස මනෙන් ධම්ම. ඔය ඉන්ද්‍රියන් හය අරමුණු හය වලින් කොච්චර අපි දැඟලුවත් තෘප්තිමත් කරගන්න බෑ. ඇයි බැරි? ඇහැට රූපයට අදාළ වේදනාව උපේක්ඛා නම් උපේක්ඛා එකකින් සුව විඳින්න බෑ කොච්චර දැඟලුවත්. ඒක හරිය තමයි කිව්ව අර ඉබ්බෙක්ගෙන් පියාට ඉල්ලනවා. එහෙනම් ඉබ්බෙක්ගෙන් පියාට කොච්චර ඉල්ලුවත් පියාට හම්බ වෙන්නේ නෑ. පියාට ලබා ගන්න කියලා කොච්චර දැඟලුවත් තෘප්තිමත් වෙන්න විදිහක් නෑ. මොකද හම්බෙන කිසි ඉබ්බෙක්ගේ ළඟ පියාටු නැහැ. අපි කරන්නේ මොකද? එක කාලයකට තරු ඉබ්බෙක් ගන්න, එක කාලයකට අර වෙලේ ඉන්න ඉබ්බෙක් ගන්න, එක එක කාලයකට ඉබ්බ මාරු කරනවා. තරු ඉබ්බෝ ළඟ තියෙනවා, අර ඉබ්බෝ ළඟ තියෙනවා, ගල් ඉබ්බෝ ළඟ තියෙනවා, මොක්කු හරි ළඟ තියෙනවා කියලා බැරි නෑ එක ඉබ්බෙක් ළඟවත් පියාටු නෑ. දැන් තරු ඉබ්බ ගෙනාවත් නෑ. නේද? කිරි ඉබ්බෙක් ගෙනාවත් නෑ. ගල් ඉබ්බෙක් ගෙනාවත් නෑ. මොන ඉබ්බෙක් ගෙනාවත් පියාටු නැත්තම් ඉතින් මුගෙන් පියාටු ඉල්ලන වැඩේ සාරදාසාරයි. එහෙම පියාට ඉල්ලලා ඉල්ලලා දුක් ගොන්නක් නම් හැදෙන්නේ. ඒ හදාගන්න එක මම කියන්න මගේ කියන්න සුදුසුද? තමම කල්පනා කරා. ඈ ජීවිතේට හම්බෙන්නේ නැති වැඩක්. වෙන්නේ නැහැ. එහෙමනම් ඔන්න ඔය කවදාකවත් අපිට ඔය වැඩේ තෘප්තිමත් වෙයිද? බෑ. එහෙනම් මේ ලෝකේ තෘප්තිමත් උත්මේ තුන් දෙනයි. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ඒක පුද්ගල ප්‍රඥාප්ති කතා යටතේ විස්තර කරන අභිධර්ම පිටකේ. එහෙනම් තෘප්තිමත් ඔච්චරනම් ඒ උත්තරේ තෘප්තිමත් වෙලා තින්නේ රූප පස්සේ ගිය වැඩ පිළිවෙල අසාරයි කියලා ඒව නිදහස් වෙලාද තව ඒව පස්සේ ගිහිල්ලාද? එහෙනම් අසාරයි කියලා දැනගෙන ඒවෙන් පස්සේ යන එකෙන් නිදහස් වෙලා. එහෙනම් රූප බල්ලා කවදාකවත් තෘප්තිමත් වෙන්න බැරි බව දැනගත්තා. ඒ හින්දා අන්නේ රූපයේ කෙරෙහි චන්දරාගයෙන් වැදෙන වැඩ පිළිලා අනිත්‍ය ලෙස දැක්කා. එහෙමනම් අන්නේ දකින්න දකින්න තේරෙනවා කවදාවත් මේ ඇහැ රූප වලින් තෘප්තිමත් කරන්න බෑ මේ කන ශබ්ද වලින් තෘප්තිමත් කරන්න බෑ මේ දිව නාසය ගන්න කය කියන මේ පහ මේ අරමුණු මේ ඉන්ද්‍රියන් හය අරමුණු හයෙන් කවදාවත් අපි කොච්චර දැඟලුවත් තෘප්තිමත් කරන්න බෑ හැබැයි අපිට පෙර කරන ලද හේතුවට ලැබෙන එක එකක් ලැබෙන එකෙන් ආස්වාදයක් භුක්ති විඳගෙන තෘප්තිමත් වෙනවා කිව්වොත් මෙන්න මේක මේක අපේදී වෙන්නේ නෑ එහෙනම් මේ ඇහැ කියන එක අනිවාර්යයෙන්ම මොකද්ද සමුදුරක් ඇස සමුදුරක් නම් කවදාකවත් ඒක කවදාකවත් අපිට රූප වලින් තෘප්තිමත් කරන්න බෑ. කන සමුදුරක්, දිව සමුදුරක්, නාසය සමුදුරක්, කය සමුදුරක්, මන සමුදුරක්. මතක ඇති ආයතන විස්තරේ කිව්වා. ඇස සමුදුරකි. නෑ ඇස සමුදුරකි රූපයෙන් නොපෙරෙන. කවදාකවත් මේක වෙන්නේ. මේක කරන්න බෑ. එහෙනම් මෙන්න මේක නොපිරෙන බව දැනගත්තට පස්සේ මේකෙන් අයින් වෙන තැන අපි ඉන්නේ අර දිශාවලින් මොන දිශාවලද? උතුරු දිසා පැත්තට යන ගමන් උඩුගම් බලා යන ගමන් එහෙනම් කවදාකවත් මේක අපිට අසාරදී අසාර විදිහටම අපිට තෝරගන්න නේද ඇස සමුදුරකි රූපයෙන් නොපීරෙනා කන සමුදුරකි ශබ්දයෙන් නොපීරෙනා නාසය සමුදුරකි ගන්ධයෙන් නොපීරෙනා දිව සමුදුරකි රසයෙන් නොපීරෙනා කය සමුදුරකි පොට්ටබ්බයෙන් නොපීරෙනා මන සමුදුරකි ධම්මයෙන් නොපීරෙනා ලෝකය සමුදුරකි අස්සාදයෙන් නොපීරෙනා ලෝකය සමුදුරකි අස්සාදයෙන් නොපීරෙන හරිට කර්මස්ථානයේ හිත තියලා බලන්න අපි කරන අසාර වැඩේ තේරෙයි ඒකෙන් නිදහස් වීමේ ශාන්තිය තේරෙයි තමයි අපි මහා අසාර වැඩක් කළා තියෙනවා කවදාකවත් තෘප්තිමත් කරන්න බැරි එකක් තෘප්තිමත් කරන්න දැනගන්න. බැරි බව දැනගෙන අතෑරියා. බැරි නම් අතාරින්න වෙන මොකද්ද කරන්නේ? හැබැයි බැරි බව කලින් තීරෙන්නේ අතාරින්න. නැත්නම් බැරි බව නොතේරි කොච්චර අතාරින්න කිව්වොත් අතාරින්න බෑ. එහෙනම් බැරි බව දැනගන්නකොට අපි අතාරිනව නෙමෙයි අපිට අත ඇරෙනවා. ඇයි අපි කරන්නේ අසාර වැඩ. ඒ අසාර වැඩේ අසාර විදියට තේරුම් ගත්තාම මොකද වෙන්නේ? අත අරිනව නෙමෙයි අත ඇරෙනවා. අර මතක ඇති ට්‍රිප් එකක් යන උදාහරණයක් කිව්වා. රපෑනයි පර්ස් එකයි කතාව කිව්වේ. අත ඇරෙනවා. පුරවන්න බැරි බව දැනගෙන. එවනම් මෙන්න මේ ඇහැ කියන කවදාකවත් අපිට පුරවන්නේ. ඇයි අනිදස්සනයි. අනිදස්සන වූ ඇහැ කවදාකවත් දැන් මෙතන කියන්නේ ඒ කතාව. ඒවා එදා කිව්වේ. හිමක් කොනක් පේන්නේ නැති ඒකට තමයි අර කිව්වේ සංසාරයේ සයුරා. සංසාර සයුරෙන් මිදෙත්තා. මේ සමුදුරක් වගේ වැඩ පිළිලක් කරන ඉන්ද්‍රියන් හයේ. කවදාකවත් මේක තෘප්තිමත් කරන්න බෑ. කොච්චර රූප දැම්මත්. ඇයි අපි බලාපොරොත්තු වෙන දේ ඒ රූපේ නෑ. ඉතින් බලාපොරොත්තු වෙන දේ රූපේ නැත්තම් මේකට රූප කෝටියක් නෙමෙයි ප්‍රකෝටියක් නෙමෙයි මිලියනයක් ට්‍රිලියනයක් දැම්මත් පස්සේ ගියත් පුරවන්න බෑ. ඇයි? ඒ මිලියනෙම ඉබ්බන්ගේ පිහාටු නෑ. මිලියනෙ වෙ නැත්තම් ඉතින් දැන් කවදා හරි මේක තේරුම් නොගෙන සංසාරේ ඉස්සරහට යනවා. නෑ මං ඊළඟ එකේ කරගන්නම් කියලා. ඊළඟ එකේ හම්බෙන්නේ ඉබ්බන් ඊළඟ තියනවනේ. ඉතින් නැත්තම් ඉතින් දැන් ඉතින් අතහැරලා දාන්න වෙනවා. ආ ඊළඟ එකේ මොනව බලන්නේ? ඊළඟ එකේ ඉතින් මේක තෝරගන්න නැතුව ගිහිල්ලා මිනිස්සේ ගුණොත් හොඳයි. බැරි වෙලා යට ගියෝ. ඉබ්බෝ වෙන්නේත් නෑ. මොකක් කරන්න යන්නේ නම නෑ ඊට පස්සේ. අත් ධර්මයකුත් නෑ. එහෙනම් හම්බ වෙච්ච වෙලාවේ තීරණය ගන්න කවදාක ගත්ත අඩිය පස්සට තියන්න එපා මාත්‍රයක් පාර. නිවන් දකින්න ඕන නම්, නිවෙන්න ඕන නම්. නැත්තම් ඉතින් ගිනි ගන්න ඕන තරම් ඉස්සරහට තියාගන්න. නිවෙන්න ඕන නම් ගත්ත අදහස ඉදිරියට ක්‍රියාත්මක කරන්න. හැබැයි අනිත්‍ය හරියට තේරුණා නම් ඒක ක්‍රියාත්මක කරනවම තමයි. ආපහු ඒක මම නිකන් අර පුණු පුණාම කියන්න ඕනේ නැහැ. Tamanටම තේරෙනවා. මේ වැඩි හරි අසාරයි. ඒ අසාර නම් මොකටද මේ අසාර දෙයක් එක මෙච්චර අපි දඟලන්නේ? දුක් විඳින්නේ මොකටද? හැබැයි අසාර බව Tamanටම වැටහෙන්න ඕනේ. නැත්තම් කවුරු හරි කිව්ව පළියට මේක හරියන්නේ නෑ. ආ මෙන්න මේ හේතුව හන්දයි අසාරයි කිව්වේ. දුකක් ගෙන දෙන හන්දයි අසාරයි කිව්වේ. ඇයි දුකක් ගෙන දුන්නේ? අර බලාපොරොත්තු වෙච්ච ඉච්ඡතාවේ කවදාක ඉෂ්ට සිද්ධ වුණේ නැහැ. ඇයි සිද්ධ වුණේ නැත්තේ? රූපයක් එක්ක පටිච්ච වෙලා මනක්කල්පිතයක් හදාගෙන ඒක ලැබෙයි කියලා බාහිර ලෝකේ තියෙන රූප පස්සේ දුවන උදේ ඉඳන් රැ වෙනකම්. කවදා මේක වෙයිද? කවදාත් වෙන්නේ නැහැ. හැබැයි හිතන් ඉන්නේ අර රූපේ පිහට්ටක් තියෙනවා කියලා. ඉබ්බලන්. එහෙම එකක් නෑ. ඒතර හොඳට කල්පනා කරන්න අපිට ඉබ්බගෙන් පිහට්ටක් ලැබෙන්නේ නැත්තේ ඉබ්බ මැරෙන හන්දවත් ඉබ්බ කැඩෙන හන්දවත් ඉබ්බ නැසෙන හන්දවත් නෙමෙයි. අපිට ඒක වැඩ නැහැ. අපි තේරුම් ගන්න ඕන එකම දේ මොකද්ද? ඉබ්බ ළඟ පිහාටු නැහැ. කොච්චරයි. ඒකයි කිව්වේ රූප වලට අදාළ වේදනා උපේක්ඛා. එහෙනම් උපේක්ඛා එකකින් සුව හොයන එක තමයි ඉබ්බගෙන් පිහාට හොයනවා කියලා කිව්වේ. යෝග මේක අපේදි වෙන්නේ නැහැ. ඉතින් වෙන්නේ නැති වාරයක් වාරයක් පාසා අපි මොකටදපත් වෙන්නේ? දුකකට අසහනයකට පීඩාවකටපත් වෙනවා. ඉතින් මෙන්න මේ වැඩේ සාරදාසාර. කියලා තමන්ම කල්පනා කරන්නේ. අසාරණ මිදෙන වැරෙන මොකක්ද තියෙන තීරණේ? දැන් අසාරණ වැඩේ මිදෙන වැරෙන්න මොකද්ද තියෙන තීරණේ? වෙන ගන්න තීරණයක් තියෙනවද බලන්නකෝ. ඈ වෙන ගන්න තීරණයක් නෑ අපිට. ඒතර අපි සංසාරේ නොගත්තෙත් ওই තීරණේ. අද ගන්නෙ නැත්තම් ගන්නෙ නැත්තෙත් ওই තීරණේ. හැබැයි කවදා හරි අත්භවක ගන්නව නම් ගන්න වෙන්නේ ওই තීරණේම තමයි. මොකද අපිට වෙන එකක් ඉතුරු වෙලා නැහැ. ඇයි? අපි අනිත් ඒවා ටිකත් එක්ක දාන්න තියෙන සංසාරෙම සෙල්ලම් ටික දාලා ඉවරයි. මේ අත්භවෙත් ඇතිපදන් දැම්මා. කලින් ඒව ඇද්දම්මා. දාලා එකකවත් ප්‍රතිඵලයක් ලැබලා නැහැ. එහෙනම් මෙන්න මේ වැඩේ හරියට නිකන් සාමුදුරක් වගේ ඇහැ පුරෝණ වැඩ. ඉතින් මේ කවදාකවත් වෙන්නේ නැහැ. නේද? හරි. සූත්‍රය පෙන්නලා ඉන්න මුලින්. මේක අපි මේ මොකක් හරි මං කිව්වම ඕගලන්ට සාදුකාරයක් දෙන්න කිව්වම සාදුකාරයක් දෙනව නේද? ඈ? ඔව්. මොකටද ඒ සාදුකාරයක් දෙන්නේ? හොඳයි කියලා පිළිගන්නේ. මොකද්ද ඒ හොඳයි කියලා පිළිගන්නේ? කියපු දේ. මොකද්ද කිව්වේ? දැන් බැරි වෙලාවකත් මම අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විනාඩියට තේරෙන්නේ නැතිද හයියෙන් කියාගෙන යනවා. අවිද්‍යාව පත්‍ය සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස ඒව කේවලස්ස දුක්ඛ ස්කන්ධය සම්භවಂತಿ සාදු කිව්වොත් එයින් බැරි වෙලා ගන්න. ඔව් මම මං අහන්නේ බැරි වෙලා කස්සාදු කිව්වොත් ඔව් කියන්නේ නැත්තම් හොඳයි. මං අහන්නේ බැරි වෙලාවකත් කිව්වොත් ඇයි? අම්මෝ පාළි වචන ටිකක් මොන වුණත් හොඳ එකක් වෙන්නේ නැති කියන්නේ නැත්තේ. කියලා එහෙම කිව්වොත් බැරි වෙලාවක් නැහැ. අනෝක අනිත් පැත්තට කිව්වම නම් හරි. මොකද්ද? අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධා විඥාන නිරෝධා නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව නිරෝධෝ හෝති කිව්වනම් අන්න සාදුකාරයක් දුන්නා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හරි. හැබැයි දැන් නින් ඉතාලට දැන් පොඩ්ඩක් නිදාගෙන ඉන්නවා අවිද්‍යාපච්චය සංකාරය එනවා සංඝ විඥාන නාම රූප එනවා. සලආයතන පස්ස වේදනා තණ්හා උපා කවුරු හරි යන්තම් ළඟ හිටපු කෙනා සාදුකාරයක් දුන්නොත් වැරදිලාවක් ආසාදු කියලා මොකටද මේ? බැරි නම් පව් අනුමෝදන් වෙලා තියෙන්නේ. පින් නෙමෙයි. අන්න ඒ වගේ වැඩේ අපි සාදුකාරය දී යුත්තේ ඇයි කියලා තේරෙන්න ඕනේ. ඒකයි මේ පෙන්වන්න යන්නේ. ඇයි සාදුකාරයක් දෙන්නේ කියන්නේ. හරි අර කිව්වා වගේ හරි යමක් අනුමත කරනවා. ඇත්ත හරි. දැන් මොකක්ද අනුමත කරන්නේ? ආ නේනම් තථාගතයන් වහන්සේ අංගුත්තර නිකායේ පෙන්වන සාදු සූත්‍රය. මේවල හරිනු සූත්‍ර තියෙන බය වෙන්න එපා. ඒකයි මම කිව්වේ. මානෙන්නේ තොපට සාදු ධර්මයේද අසාදු ධර්මයේද දේශනෙන්නේ. ඒ අසව මනාකොට මෙනෙහි කරව. වහන්සේ මහණුන්ට භාගතුන් වහන්සේ පිළිවදන් ඇසෝ භාගතුන් වහන්සේ තෙලවදාලසේක මහණෙනි අසාදු ධර්ම කවරේ දෙයක් මිච්ඡා දිට්ඨිය මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත ආජීව මිච්ඡා වායා මිච්ඡා සති මිච්ඡා සමාධි මිච්ඡා ඥාන මිච්ඡා විමුක්ති මේ අසාදු ධර්මයයි කියනු ලැබේ මහණෙනි සාදු ධර්මයේ කවරේ දෙයක් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව වායාම සති සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති මේ සාදු ධර්මයයි කියනු ලැබේ එහෙනම් සාදුකාරය දෙන්නේ මොකටද මේ? අන්න මිදෙනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඇසුරු කරනවා කියලයි සාදුකාරය දෙන්නේ. නේ. ඒක මේ සාදුකාරය දීලා වෙන මොකක් හරි කිව්වොත් එහෙම. දැන් මේ මොකක් හරි කියනකොට සාදුකාරය දෙනවා. ඒ ටක් ගාලා බලනවා තේ දෙනවද දන්නේ නැපා පොඩ්ඩකින්. එතකොට මොකක් හරිද සාදුකාරය එතකොට? තේ දෙන වෙලාව හරියට දන්නේ නැහැ මට දෙන්න පුළුවන් නේ අපි සාදුකාරයක් දෙනවා සාදුකාරය දෙන ගමන් බලන ඊට නතර කරයි දන්නේ නැහැ කෑමට මොන හරි දැන් නාන කොහේ ගියත් මම මේ කියන්නේ නේද හැබැයි මෙන්න ඒකට හරියට එහෙනම් අපි සාදුකාරයක් දෙන්නේ මොකද්ද මේ දුකෙන් නිදහස් වෙනවා කියන ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ ඉන්නවා කියලා ප්‍රතිඥාව දෙන්නේ එහෙනම් ඒ ප්‍රතිඥාව දෙනවා නම් ඒ වෙලාවට ඉන්න ඕනේ මොකේද? ඒ ප්‍රතිපදාව. එහෙනම් ඒ ප්‍රතිපදාවේ ඉන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධය තියෙන්න ඕනේ. ඒකනේ සම්මා දිට්ඨිය ඥානෙ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධය. එහෙනම් ඒ ඒ ඒ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් ඒ සාදුකාරය දෙන මොහොතේ ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ නම් ඉන්නේ. අර දිශාවලින් කොහෙද ඉන්නේ? උතුරු දිශා උතුරු අනුදිග දිශා පෙර දිශ පෙර දිග පෙර අනුදිග උතුරු දිග උතුරු අනුදිග උඩු දිග. හරි බැරි විලාකතේ සාදුකාරය දෙනලා අර වගේ හිටියොත් කොහෙද ඉන්නේ? එක්ක දකුණු දිග එක්ක දකුණු අනුදිග පසු දිග පසු අනුදිග යට දිග. එක නිමේෂයෙන් දිශාව මේ පැත්තට හදන්නත් පුළුවන්. දිශාව මේ පැත්ත. මේ අපි ජීවිතේ හිතන්නේ නැහැ නේද? එහෙම දිශා සම්බන්ධයි කියලා මේක. අපි දන්නේ ඉතින් සමාජ අධ්‍යයනයේ දිශා ටික විතරනේ. මේක ඇතුලේ තියෙනවා කතාව. ආ. එහෙමනම් මෙන්න මේ සාදුකාරය තියෙනවා. එහෙනම් මේ සාදුකාරයත් එක මොකද වෙන්නේ? ඇත්තරම. අර වැඩ පිළිල වෙන්න ඕනේ. එහෙනම් එනවා මොකද්ද? චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සම්බත්ත සංවරෝ සම්බත්ත සංබුතෝ භික්ඛූ සම්බ දුක්ඛා පමුච්චති කායේන සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගාණේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සම්බත් සංබුතෝ බික්ඛු සම්බ දුක්ඛා පමුච්චති මොකද්ද කියන්නේ? එසකන නාසය දිව ශරීරය මන කියන සියල්ලගෙන්ම සංවර වෙලා දුක නිරෝධ කරන ප්‍රතිපදාවේ ඉන්නවා දුක ප්‍රහීන සබ්බ දුක්ඛා පමුච්ඡති සියලු දුක්ඛ ස්කන්ධය ප්‍රහීන කරනවා කියලා කියනවා. ඒ කියනකොට මොකද කරන්න ඕනේ ඉතින් තමා. තමාම බලන්න ඕනේ මේ වෙලාවේ ඇහෙන් සංවරද? අන්න සං වරණෝ. සංසාරයි කිව්වහම ගමන යනවා. වරනවා කියන්නේ උදා කරගන්නේ අන්න සංවරණෝ. හොඳයි වටිනවා සාරයි කියලා ගත්ත අවිද්‍යාව තෘෂ්ණාවෙන් ගත්ත සිතුවිල්ල අනිච්ච දුක්ඛ අනත් අවබෝධයෙන් වරණ. උදා කරගන්නේ අන්න සංවරණෝ. එහෙනම් ඇහැ සංවරහන්ද සාදුකාරය දෙනවා බය නැතුව. ඒ සාදුකාරයෙන් නැගෙන්නා වූ ශක්තියෙන්ම සෝතේ සංවර කරගන්න. ඒ නැගෙන්නා වූ ශක්තියෙන් ගාහණය සංවර කරලා. ඒ වගේම දිව සංවර කරලා. කාය සංවර කරලා. වචනේ සංවර කරලා. මනස සංවර කරලා. සාදු සබ්බත් සංවර. දැන් ඕක අපි අනිත් පැත්තට යම් බලන්න. අපිට තියෙන්නේ මොකද්ද? සබ්බ දුක්ඛා පමුච්චති කරන්න තියෙන්නේ. සියලු දුක්ඛ ස්කන්ධේ නිරෝධ කරන්නයි තියෙන්නේ. සියලු දුක්ඛ නිරෝධය කරන්න නම් මොකද කරන්නේ? සබ්බත් සියලු අபிසංකාරයෙන් ගොඩනගන වැඩපිළිවෙලම බිඳ හරින්න ඕනේ. සබ්බත් සංඋතෝ බික්ඛු. සියලු අபிසංකාර වැඩපිළිවෙල බිඳ හරින්න ඕනේ. අන්නේ <clears throat> ඒක බිඳ හරින්න නම් මොකද කරන්න ඕනේ? සබ්බත් සංඋතෝ සංවරෝ. සාදු සබ්බත් සංවරෝ. ඒ ස අබ්බ කරගෙන අත්තයි කියලා ගත්තා. ඒ සියලු වැඩපිළිවෙල මොකද කරන්න ඕනේ? සංවර කරන්න. ඔය ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම ටික ඔක්කොම අරගෙන සාරයි කියලා ගත්තේ කොහෙන්ද? මනසෙන්. එහෙනම් මනසා සංවරෝ සාදු. දැන් මට කියන්න මනස සංවර වෙන තැන වචනේ කය ජීව ගාන සෝත චක්කු සංවරය. මතකද ගිය සතිය පෙන්නුවා මන ධම්මකේ පෙන්නුවා ධාතු 18ක් උපාදාන නොවේ ධම්ම ධාතුව පමණක් උපාදාන වේ. එහෙනම් මන ධම්ම විතරයි. එහෙනම් මනස සංවර කරනවා කියන්නේ ධම්ම කට්ටෙනේ දැන අනිච්ච ලෙසම දකින්න. සතාගේ ඔළුවෙන්ම අල්ලගන්න. දැන් ඉතින් කඳත් කන්ට්‍රෝල්, කකුලුත් කන්ට්‍රෝල්, අතපයත් කන්ට්‍රෝල් ඔක්කොම කන්ට්‍රෝල්. ඇයි ඒ? ඔළුවේ ඔළුවෙන්ම අල්ලගෙන ඉන්නේ. හැබැයි සමහර අයට එහෙම එකපාරට බෑ. එතකොට මොකද කරන්නේ? ඇහැ සංවර කරගන්න. කන සංවර කරගන්න. මේක නිකන් අර්ගිය සතියත් මම උදාහරණයක් කිව්වා. මේ මනස සංවර කරගන්න වැඩේ මේන් ස්විච් එක නම් ඉතුරු ටික ඔක්කොම එක එක ලයිට් වලට තියෙන ස්විච්. දැන් මේ මේ තියෙන එක එක ලයිට් වලට වෙන වෙනම ස්විච් තියෙනවනේ අතන. දැන් ඒතකොට වෙන වෙනම ස්විච් උත් තියෙනවා. මේන් ස්විච් එකකුත් තියෙනවා. එක එකට අදාළ ස්විච් උත් තියෙනවා මේන් ස්විච් එකකුත් තියෙනවා. මේන් ස්විච් එක ඕෆ් කරෝ. බැරිම නම් මොකෝ කරන්නේ? ස්විච් එක ස්විච් එක හරි ඕෆ් කරනවා. ඇහැට වෙනවා, කනට වෙනවා, නාසයට, දිවට කටේ. අරමුණ වෙනස්. හැබැයි මෙතන කන්ට්‍රෝල් වුණාම Tamanට හැකි පමණ. නෑ ඇහැ කනනාසය එන මේ සංවර වෙන හැම මොහොතකම ඒ දුකෙන් නිදහස් වෙන තැනක නම් අර ආර්ය මාර්ගේ පෙරට යනවා පෙර දිග පෙර අනු දිග දකුණු දිග මේ උතුරු දිග උතුරු අනු දිග උඩු දිග වශයෙන් එන උඩුගම් බලා යනවා කිව්වේ එහෙනම් පස්සට යෑමක් නැහැ එතකොට මොකද වෙන්නේ අර පස්සට යෑමක් නැති හින්දා පංච නීවරණ නැහැ ඉදිරියට යෑමත් තියෙන ඉඳා සද්දා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් පහ ප්‍රබල වෙන්න ගන්න. ඉන්ද්‍රියන් පහ එකද පහක් අයින් වෙනකොට පහක් ලැබෙනවා. හොඳට බලන්න අයි දසවිසා තිබ්බේ කියලා. අර පහ අර පහ අර පංචේන්ද්‍රිය පංචේන්ද්‍රිය කියන්නේ සද්දා වීරිය සත. ඒ ඒ ටික අහිමි වෙනකොට පංච නීවරණ ලැබෙනවා. පංච නීවරණ වලින් අයින් වෙනකොට අර පහ ලැබෙනවා. Taman තීරණය කරන්න වෙනවා කොයි පහද ඕනේ. මේ පහද ඕනේ. මේ පහද ඕනේ. මේ පහේ මොනවද අපිට අත් වෙන ඉරණම? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දුද්දත් කුකුච විචිකිච්ඡා. දුක්ඛ ස්කන්ධේම තමයි. ඇයි පටිච්චසමුප්පාද චක්‍ර පහ පෙන්වන්නේ? ඒතර ඒ පහ ඒ පහෙන් අයින් වෙනවනම් සද්දා වීර්ය සති සමාධි ප්‍රඥා. අන්න පංචේන්ද්‍රිය වැඩෙන්න ගන්නවා. ඒක බල බවටපත් වෙනවා. ඒ බල සත්ත බොජ්ජංග. ආරෂ්ඨාංගික මාර්ගය තුලම තමයි ඉන්නේ. සතර දහයන් පූර්ණ වෙනවා කිව්වේ ඒකයි. දැක්කද? පහකින් අයින් වෙනකොට පහක් ලැබෙනවා. ඒ පහ අහිමි වෙනකොට අනිත් පහ ලැබිලා. පහක් යනවා පංච නීවරණ වල පහක් යනවා. පංචින්දිය. වරද්ද ගන්න එපා පංචින්දිය කිව්වේ. අසකනාසේ දිය ශරීරය එහෙම නෙමෙයි හොඳේ. එහෙම විස්තර කරන තැනකුත් තියෙනවා. එහෙම විස්තර කරන තැනකුත් තියෙනවා. හැබැයි මේ විස්තර කරන්නේ සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා. ඉතින් මෙන්න මේ වැඩේ හරියට වෙනකොට මොකද වෙන්නේ? අන්න කායික වැරදි නොමැති බැවින් අවංකයි. කායික වැරදි වලින් අයින්. ඒ කියන්නේ මොනවද? ප්‍රාණඝාත, දත්තා, කාමීචාර ඕවෙන් අයින් වෙලා දැන්. ඒ වගේම වාචික වැරදි. දැන් කාටවත් කේලම් කීලි, බොරු පරුසා වචන, බිරුසා වචන ඔය මොකක් නැහැ. ඒවෙන් අයින් වෙලා. තුන්වෙනි එක දැන් දැන් අපි මෙහෙම කර්මස්ථාන වඩනකොට මට ඕගොල්ලන් දිහා බැලුවාම පේනවා කායික වැරදි නෑ. දැන් මේ වෙලාවේ ප්‍රාණඝාත අදත්ත කාමීච්ඡාචාරය එන්නේ නෑනේ. ඒක නෑ. හරි. ඒක හොඳයි. අවංකයි. වාචික වැරදි. ඕ ඒකත් නෑ. එනේ තුන්වෙනි එක මට පේන්නේ නෑ. තුන්වෙනි එක මට පේන්නේ නෑ. මොකද්ද? මානසික වැරදි නොමැති බැවින් පිවිතුරුයි එක මට පේන්නේ නෑ. ඇයි? තමන්ගේ හිතේ පිවිතුරු භාවය මට පේන්නේ නෑ. ඒක මට පේන්නේ නැහැ. ඒක දන්නේ කවුද? ඒක තමන් බලාගන්න. එහෙනම් තමන්ගේ හිත පිවිතුරු භාවයටපත් කරගන්න එක තමන්ම තමයි. ඒක වෙන කාටවත් පෙන්වන්නත් බෑ. පෙන්වුවට පේන්නෙත් නැහැ. හැබැයි අනිත් ඒවා නම් බැලුවොත් පේනවා. ඔය ඉතින් මේ වෙලාවේ අර එකක් අම්මා සතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කොහොක්වත් යන්නේ නැහැ. කතාව හරි බොරු කියන්නේ නැහැ, කෑ ගහන්නේ නැහැ, පරුසා වචන නැහැ, සම්ප්‍රප්ලත් නැහැ, ඕවත් නැහැ, මොකක්වත් නැහැ. තුනක් නම් හරි. මේ මේ මේ අතන හතරයි හතර තුන හතක්. ඔව් හතක් නම් හරි. හැබැයි තව තුනක් තියෙනවා. මොකද්ද? දස අකුසලේ. අවිජ්ජා, දෝමනස්ස, මිච්ඡාව. ඔන්න ඒ තුනම සිද්ධ වෙන්නේ මනසින්. ඇලෙන්නෙත් මනසින්, ගැටෙන්නෙත් මනසින්. අවිජ්ජා, දෝම, අවිජ්ජා, දෝමනස්ස, මිච්ඡා. යමක් එක මිත්‍ර වෙන්නෙත් ඒතර අර දෙකම ක්‍රියාත්මක වෙන ඒවා නැතුව ඕන්නම් මනසින් තමන්ගේ ලෝකෙම සැරිසරන්න පුළුවන්. එතකොට ඒක පිරිසිදුද අපිරිසිදුද කියලා කර්මස්ථාන වඩන කෙනාට වඩවන කෙනාට පේන්නේ නැහැ. ඒක දැනගන්න ඕනේ කවුද? ඒක තමන්මයි දැනගන්න. ඒක අර කෙනාට පේන්නේ නැහනේ. අබාර ටික නම් ඉතින් පේනවා බොහොම හරිම සංවරයි බොහොම සදහැවත් උපාසක උපාසිකාව කියලා එහෙම පේනවා අර අර දෙකෙන් නම්. නේද? හැබැයි ඒක ඇත්තටම රඳාපවතින්නේ අර තුන්වෙනි කාරණේ. මානසික වැරදි නැමැති බැවින් පිවිතුරුයි. මෙන්න මෙතන තියෙන වැදගත් මොකද? තුන් ලෝකෙහිම. ඒතර මේ මේ මේ කය සිත කය වචනය කියන තුන මුල් කරගෙන තමයි තුන් ලෝකේ හදන්නේ. ඒතර කයයි වචනයයි මනසයි ඔක්කොම මුල් කරගෙන කාම ලෝකෙත් හදනවා. රූප ලෝකෙත් හදනවා. හරි? හැබැයි අරූප ලෝකේ හදන්නේ කයයි වචනයයි නැතුව මනසින් පමණයි. කියන්නේ ඒ හින්දා තමයි මනසක් එක්ක විතර අරූපතරයක් විග්‍රහ වෙන්නේ. ඉතින් ඔන්න ඒ තුනටම හදන්නේ මේ තුන මුල් කරගෙන නම් ඒ තුන්ලව එහිම සැරි සැරීමට නැවත බිහිවීමට අන්න බලාපොරොත්තුවක් නැති හන්ද පබසරයි කියන්නේ. මේ පබසරයි කියන්නේ මේ ආලෝක කදම් බැවිල්ල මොකක්වත් නෙමෙයි. අන්න භවයේ සැරිසරන්නේ නැති හන්ද පබසරයි කියන්නේ. එතන මෙන්න මේ මේ කියන්නේ මොකද? කයයි සිතයි වචනයයි සංවර වෙන තැන. ඕගේ ඉන්ද්‍රියන් ටික සංවරයි. ඉන්ද්‍රයන් ටික සංවර නම් ඔහුගේ සැරිසරීමක් නැහැ. සැරිසරීමක් නැත්නම් හිත ප්‍රබාසරයි. අන්නේ ප්‍රබාසරින්දා ඇත්තටම අවංක වෙමි, පිරිසිදු වෙමි, පිවිතුරු වෙමි, පබසර වෙමි. තමන් අවංකයි කියන තමන්ගේ අවංකකම තමන් දකින්න. පිරිසිදුයි කියනකොට ඒක දකින්න. පිවිතුරුයි කියනකොට ඒක දකින්න. පබසරයි. ඔව් මේ වෙලාවේ මම අවිද්‍යාව මුල් කරගත්ත සංකාර වැඩ පිළිවෙලක යෙදෙන්නේ නැහැ. අන්න පබසරයි. පෙනපිඩු ආසාරයි රූපය ආසාර මේ කර්මස්ථානයේ සමාලා ටිකක් විග්‍රහ කරලා දෙන්න වෙනවා වෙන එකක් නේ කර්මස්ථාන ඔය ගාතාව නම් හැමෝම දන්නවා පෙනපිඩු ආසාරයි රූපය ආසාරයි දැන් බුදු පියාණන් වහන්සේ අහන පෙනපිඩු දැකලා තියෙනවාද කියලා ඒතර කියනවා අර වක්කඩවල් ළඟ තියෙන නේද හොඳට කල්පනා කරලා මට කියන්න පිරිසිදු වතුරේ පිරිසිදු ගලාගෙන යන වතුර පෙන පිඩු හැදෙනවද? නෑ. මොනවා හරි මොකද වෙන්න ඕනේ? රොඩු බොඩු ටිකක් ඇවිල්ලා එකතු වෙන්න ඕනේ අර වක්කඩයක් ළඟ. එතකොට නේද පෙන පිඩු හැදෙන්නේ. ආ. දැන් මේක මම තව උදාහරණයක් කියන්නම් ඔයගොල්ලන්ට. ගන්න ගෙදර ගිහිල්ලා පිරිසිදු වතුර බේසමක්. බේසමක් අරගෙන අත දාලා කලත්ත කලත්ත ඉන්න. බලන්න පෙන පිඩු හැදෙනවද කියලා. කවදාකවත් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ පිරිසිදු ජලයේ පෙනපිඩු හදන්න බෑ. තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මානෙනි ඔබලගේ හිතත් මෙන්න මේ පිරිසිදු ජලයේ වගේ. පිරිසිදු ජලයේ වගේ නේද? ඊළඟට මෙන්න මේ බේසමට දානවා සබන් කුඩු ටිකක්. දාලා කලත්තමු. මොකද වෙන්නේ? සබන් කුඩු වතුරට අයිතිද ආගන්තුකෙන් දාන එකද? ආන්න හරියි. උපන්සිත ප්‍රභාසරයි ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටු කරගෙන තමයි පෙන පිඩුව හදන්නේ. මොන තව උදාහරණ ලේසි කරලා කිව්වා. එහෙනම් මෙන්න මේ වැඩේ අසාරයි. අර මතකද ගිය සතියේට ඉස්සෙල්ලා කේනට්ටේන අනිච්චා විස්තර කරනකොට කිව්වා අවිද්‍යා සමුදය රූප සමුදය කියලා. මතක නේද? තණ්හා සමුදය රූප සමුදය. කර්ම සමුදය රූප සමුදය. ආහාර සමුදය රූප සමුදය කිව්වා නේද? අන්න ඊළඟ රූපය හදන වැඩපිළිවෙල තමයි අර පිරිසිදු ජලයක සබන් කුඩු ටිකක් දාලා කලත්තලා පෙන පිඩුවක් හදා ගන්නවා වැඩි. අන්න ඒ වැඩේ අසාර. ඇයි ඒ? දැන් මේ තියෙන්නේ හදාගත්ත පෙන පිඩුව. කලින් අත්බවේ ඕකේ කලත්තලා කලත්තලා. හරි? දැන් මේක සාරද? දැන් මේක අසාරණා. දැන් මේක මුල් කරගෙන හදන්න යන එක. හදන්න යන පෙන පිඩුව. රූපයක් බඳු පෙන පිඩුවක් හදනවා. හදන්න යනවා. සාරද අසාරද ඒකයි. අන්න පෙනපිඩු ආසාරයි රූපය ආසාරයි. මේ හදන වැඩ පිළිවෙල ආසාරයි. ඇයි මේක මේ හදාගෙනත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දුක්ඛ සංදයම්මයි කරගහන්න වෙලා තියෙන්නේ. ඒතකොට දැන් හදාගන්න යන එකට හම්බෙන්නේ මොකද්ද? ඕකම තමයි. ඉතින් ඔන්න වැඩ පිළිවෙල සාර්ථ අසාර්ථ බලන්න කියන්නේ. මානෙනි මේක හරි ආසාරයි. මේ වැඩ පිළිවෙල. ඊළඟට මොකද? දිය බුබුල ආසාරයි වේදනා ආසාරයි. ධානා බුද්ධ ඥානංශේ වල වේදනා අහසින් වැටෙන දිය බුබුලු දැකලා තියෙනවා දහන. ඔව්. අර දිය බුබුලක් වැටිච්ච ගමන් මෙහෙම අර එන්නේ. අන්න එනවා. ආපු ගමන් මොකද වෙන්නේ? ඩක් ගාලා මිදිලා. එහෙනම් දිය බුබුලාසාරයි වේදනාසාරයි. අර පිච්චුනහම එනව නේද? රත් වුනහම මෙහෙම දිය බිබිලු. ඒතර මේ මේ දිය බුබුලු වර්ග තියෙන එක එක જાති වේවා. රත් වෙනකොට එන වේදනාවකුත් තියෙනවා. සිසිලස පැත්තට එනවා. ඒ වතුරද ඒ වගේ සිසිලසක්. අසුව වේදනාව පැත්තට. ඒත් වේදනාවම තමයි. ඒක ඔක්කොටම තමයි පොදුයි කියන්නේ. එහෙනම් දිය බුබුලු. මෙන්න මේ දිය බුබුලක් ඉන් වේදනාවක් විඳින එක ආසයි. මේ දිය බුබුලක් ආලකත් කියන්නේ මේ මේ විඳ විඳ ඉන්න පුළුවන් එකක් නෙමෙයි. ඇයි? ඒ දිය බුබුල කියන එක හට ගන්න තැනම බිඳිලා යන එකක් ඒක. ඒක තමයි ස්වභාවය. හැබැයි එහෙම එකකින් අපි ආස්වාද විඳිනවා කියනකොට දැන් මෙන්න මෙහෙම බලන්න. රූපෙට සුව වේදනාවක් ඇත්තෙත් නැහැ. ඒ සුව වේදනාව කියන එක ඇත්තෙත් නැහැ. තියෙන්නේ උපේක්ඛා වේදනාවක්. ඒතර උපේක්ඛා වේදනාව උත් හටගත්ත ගම බිඳිලත් යනවා. ඒක චිත්තක්ෂණේනේ තියෙන්නේ බිඳිලත් යනවා. ඒතර උපේ තියෙන්නේ උපේක්ඛා එකක්. සුව මාත්‍රයක් ඇත්තෙත් නැහැ. අරහටගත උපේක්ඛා එකක් බිඳිලා යනවා. හැබැයි අපි ආස්වාද විඳිනවද? දැන් කොහොමද විඳිනව ඇත්තේ? දැන් ඇත්තට කොහොමත් නෑයි. උපේක්ඛා එකක් නේ. ඒක කොහොමත් නෑ. හැබැයි විඳින එකක් මේ විඳිනව මේ විඳිනව මේ විඳිනව මේ විඳිනව. එතකොට දැන් අපි නැති එකක් අවිද්‍යාවෙන් හදාගෙන ඇතිසේ හොඳට විඳ විඳ ඉන්නව නේද? දැන් ඇත්තටම අපි ආසාද ඔය ඔය කියන විදිහට අපි සැප වේදනා විඳලාද? ඇත්තටම සැප විඳලාද? සැපට දුක් විඳලාද? සැප විඳලාද සැපට දුක් විඳලාද? අන්න හරි. සැපට දුක් විඳලා. එතකොට දැන් මෙහෙම ආයි වේදනාවක් හදා ගන්න හදා ගන්න තව මොකක්ද හම්බෙන්නේ? සැපට දුක් විඳින්න හම්බෙන්නේ. ඉතින් සැපට දුක් විඳින්න කැමති නම් ඕක කරන්න ඕන. වේදනාව පස්සේ යන්න ඕන හරියට හරි. ආ වෙන පොඩි දේ කරන්න තියෙන්නේ. වේදනාව පස්සේ යන්න තියෙන්නේ. මොකටද? සැපට දුක් විඳින්න. දැන් ඒක සාරද? යාසාරයිනේ සැපට දුක් විඳින එක. සැපට සැප විඳිනව නම් කමන්නේ නැහැ. දැන් සැපට දුක් විඳිනවා කියපුවහම එහෙනම් මේ වැඩේ අසාරයි. එහෙනම් දිය බුබුල අසාරයි වේදනා අසාරයි. මිරිඟු අසාරයි සංඥා අර මෝරංචුවක් අර කාන්තාරයක තියෙන මේ මිරිඟුවක් පේනවා මිරිඟුවේ වතුර බොන්න දුවනවා දුවන දුවන මුවාට මොකෝ වෙන්නේ හති ඇටිලා අර කාන්තාරේ මැරලා දැන් වැටෙනවා අයි සංඥාවල ආස්වාද නැහැ සංඥා සංඥාම තමයි අප සංඥාවල ආස්වාද තියෙනවා කියලා හිතාගෙන දුවනවා අර අර අපි මොනවාද මේ පොඩි එක්කෙනා හම්බුනාම රෝස පාට කොට් එක හොය හොය දිව්වේ මම කිව්ව අර උදාහරණ නේද? රෝස පාට කොට් එක, නිල් පාට කොට් එක, අර මේ මොනවද රෝස පාට නැප්කින්, කටු, කවර, පොට්ට, මෙට්ට, හට්ටි ඔක්කොම උස්සගෙන දීව අර මොනවද මේ මේ මොනවද අර බේසම, පතු නාවන එක, පුය පවුඩර් දාන පෙට්ටිය ඔක්කොම නිකන් කතරගම දේවාලය වගේ නිල් පාටට තිබ්බේ. ඒ මොකක් පස්සේද ගියේ? අන්න සංඥා පස්සේ තමයි ගියේ. තනිකර නිල් පාටයි. කොල්ල විතරයි නිල් පාට නැත්තේ. ඔක්කොම නිල් පාටයි. ඔව්. නිල් හොඳ වෙලාවට නිල් පාට පවුඩර් නැත්තේ. ඒක තිබ්බනම් ඒකත් ගන්නවා අපි. හොඳ වෙලාවට දැන් තව කාලෙකින් අර මොනවද කටරොඩු මල් දාලා හදයි දන්නේ නැහැ. දෙක එක જાති හදන හන්ද කෑමත් හදන ඔක්කොම හදන හන්ද කටරොඩු මල් ටික දාලා ඒ පවුඩර් එක හදලා වද මල් දාලා රෝස පාට පවුඩර් එක හැදුවොත් හරියටම හරි කිසි කරදරයක් නැතුව ගාලා දීත හැකි නිකම්ම ආයි ඒ සංඥාව ඇති. ඒකයි සංඥාව. ඒක සංඥාව මිරිඟුවක්. මෙලෝ දෙයක් නැහැ. හැබැයි සංඥාව හිටියට. හරි නැතුණාට අරක දකින්නකොට නිකන්. හරි අමුතුයි දකින්නකොට. ආ මිරිඟු ආසාරයි සංඥා ආසාරයි. හැබැයි ඉතින් මේ දැන් මේ කිව්වේ මේ පොඩි එක්කෙනෙකුට කොට් එකක් ගේන්න එපා කියලා නෙමෙයි හොඳේ. ඔව් වරදව වටා ගන්නව නැත්තම් මටත් ගුටි ගන්න වෙනවා. එහෙම එකක් නෙමෙයි කිව්වේ. මේ මේ මේ සංඥාව ගන්න එකේ අසාරත්වය වෙන්නේ. කොට් එකක් බුදිය ගන්න ඕනේ. ඇඳක් බුදිය ගන්න ගන්න. ඒක වෙනම කතාවක්. එහෙම එකක් කියලා නැහැ මිරිඟු අසාරයි. කෙසෙල් කඳ අසාරයි සංඛාර අසාරයි. මිනිස්සෙක් යනවා කෙටේරියක් අරගෙන කැලේ. ගිහිලා දකින හොඳ ගහක් තියෙනවා හරි කෙලි. මොම එක කපාගෙන කරේ තියාගෙන අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ? රැහැගෙන රැහැගෙන යන හොඳ අරටුවක් හොයාගන්න. ගිහලා ගිහලා ගිහලා අන්තිමට හම්බ වෙනවා බඩයක්. අන්න ඉතින් මොකකටක්වත් වැඩක් ගන්න බෑ. අන්න බුදුහාමුදුර කියනවා මෙන්න මේ අවිද්‍යාව තුලින් ගොඩනගන සංකාර වැඩ පිළිවෙල හරියට කෙසෙල් ගසක් වගේ. ඇයි ඒ? අර අවිද්‍යාව තුලින් ගත්ත මමත්වය රැක බලා ගන්න ඒ මමත්වය ගොඩනගාගෙන ඒක පෝෂණය කරන්න මොකද කරන්නේ? උපාදානයන්ගෙන් බැඳි බැඳි බැඳි බැඳි බැඳි බැඳි බැඳි බැඳි පතුරු ගගහ පතුරු ගගහ මේක පෝෂණය කරනවා. අර කල්ල කල්ල කල්ල කල්ල ඊට පස්සේ අර මං ඉදත් කිව්වේකනේ. කල්ල කල්ල 18 සංනියම නටලි වුණාට පස්සේ සන්නිපාත ආබාධ එනකොට ආයි කේල් ගහ වුණ වෙනවා තොইল කරන්නේ. ඒ කොරලා තින්නේ සත පහකට වැඩක් නැති වැඩ. දැන් ඉතින් ආයි ඒ කේල් ගහම වුණ වෙනවා තොইল නටන්නේ. ඊට පස්සේ මොකද ලෝකෙටම අහුවෙලා ඉවරයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මත් එක්ක අහුවෙච්ච හන්ද අහුගෙඩි ටිකක් ගන්නවා පූ දේවල් වලට ආලය කරපු හන්ද පුහුලත් ගන්නවා. අය අර මොකද කියන්නේ අපි මොකක් හරි මම ආයි ලුණු ඇඹුල් ඇතුව කියලා තියෙන හිඳ දෙහි ටිකක් ගන්නවා. කපන්න ලෑස්ති කරගෙන. අය ඒක ලං කර ගන්න ඕනේ පුළුවන් තරම් දුරස් කරලා පළවා හැරියා. පළවා හරින්න ඕනේ පළවා හැරියේ නෑ ලං කරගත්තා. දැන් දුම්මල ටික ගන්නවා එලවන්න. අරගෙන කෙහෙල් බඩෙත් අරගෙන වැඩේ පටන් ගන්නවා. සන්නිපාත ආබාධය හොඳ කරගන්න. ඔකේ වෙන්නේ වෙන විදිහේ ඔය කිව්වේ. නේද? හැබැයි මෙන්න මේ මේ වැඩ පිළ හරි අසාරයි. අසාර වැඩ පිළ. ඊළඟට පෙන්නන මොකද්ද? මායාව අසාරයි, විඥාන අසාරයි. අර මම උදේත් කිව්වේ මැජික් කාර්යය මොකෝ කරන්නේ හැම වෙලාවෙම. නැති දෙයක් ඇතිසේ මවලා පෙන්නන. ඉතින් අපි මොකද කරන්නේ? අපි කට අරගෙන අම්මා බලාගෙන ඉන්නවා නිකන් ගල් ගැහිලා වගේ නිකන් අපිට නිකන් මොකක්ද වුණා වගේ ඉන්නවා අන්තිමට උඩට සල්ලි දීලා අපි යනවා හරි සතින් කරපු දෙයක්වත් නැහැ මොකක්වත් නැහැ ඌ අපිව රැවට්ටු අපි රැවටුණා මාරයට අපි සසර ගමන හදා ගන්න ඕන කරුණු ටික රැස් කරගෙන ටටා බයි කියලා ගෙදර යන්නේ. ඒ වගේම දේ මෙතනත් වෙනවා. රූපේ ඉදිරියේ ওই විදිහටම වෙනවා. සද්දේ ගන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඉදිරියේ ඔන්න ඔය දේ වෙනවා. ඒතර මේ විඥාණයට හැකියාවක් තියෙනව නිතර මොකද්ද? නැති දෙයක් ඇතිසේ මාවල පෙන්නා. එතකොට රැවටෙනවා. ඒකට අර රූප වේදනා සංඥා සංකාරත් බලපානවා. ඒ ওই විදිහටම තමයි එන්නේ. මේ කර්මස්ථානේ. වෙන පිඩුව අසාරයි රූපය අසාරයි දිය බුබුල අසාරයි වේදනා අසාරයි මිරිඟුව අසාරයි සංඥා අසාරයි කෙසෙල් කඳ අසාරයි සංකාර අසාරයි මායාව අසාරයි විඥාන අසාරයි ලෝකය අසාරයි නිවනම ශාන්තයි අසාරත්වය දකින්න. අසාරයි කියලා දකින්න දකින්න මොකද වෙන්නේ? ඒකේ බැඳෙන්නේ නැහැ. නිවනේ හිත පිහිටවන. ලෝකේ මසාරයි. නිවන ශාන්තයි. නිවීම ශාන්තයි. දැන් මේ ඔක්කොම තියන්නේ අපි අහගත්ත කරුණු මොකද වෙන්නේ ඒවද? මං කියන්නේ දස්සනේනයි භාවනාවයි දෙකක් වෙන්නේ එකයි කියලා. දස්සනේන එකක් භාවනාව තව එකක් වෙන්නේ නැහැ. ඇයි? අන්න බුදුහාඳුරෝ මානසිකාර කරන්න ඕන විදිහ කිව්වා මොකද්ද? අසා දැනගත් යථාසුත ධර්මයේ පරිදි මනසිකාරය කළ යුතුයි සජ්ජායනා කළ යුතුයි මෙනෙහි කළ යුතුයි අසා දැනගත් කාරණේට අනුව ටිපැ මේ කර වෙන දෙයකට අනුව කළා හරියන්නේ නැහැ නේද දැන් බැරිලක මේක මතක් වෙනකොට වක්කඩ මතක් වක්කඩ දිහා හිත හිත ඉන්නේ දැන් මේක වාක් කරනකොට මොකක් හරි දිය බුබුලක් අතේ ආපු දිය බුබුලක් හිත හිත ඉන්නේ දැන් මේක මිරිඟුව මත අම්මා අවු අර පාර යනකොට පේනවා තමයි මිරිඟුව කියලා ඒක ගැන සිහි කර කර ඉන්නවා කොහේ හරි ඉන්න කැලෑ හරි ගෙදර සනින් හරි කේල් පඳුර ගැන හිත හිත ඉන්න. බලමු මැජික් එකක් සිහි කර කර ඉන්න. දැන් වැඩේ හරිද? මේ දුන්නේ උපමා. ඒ උපමා වලින් දුන්නේ මොකද්ද? බල මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට බැඳෙන වැඩපිළිවෙලම අසාරයි කියලා තේරුම් ගන්න උපමා ටිකක් දුන්නේ. අන්නේ උපමාවෙන් අපි තෝරගෙන මෙතනින් නිවනම ශාන්තයි කියන තැනට යන්නේ. ඇස ඇවිල්ලා ගත්තේය රූපය ඇවිල්ලා ගත්තේය චක්කු විඥාණය ඇවිල්ලා ගත්තේය කුමකින් ඇවිල්ලා ගත්තේද දැන් මෙන්න මෙතනදී පොඩි වැඩක් නැහැ ඇස ඇවිල්ලා ගත්තේය ඒක අපි මොකක් කර දැක්ක රූප දැක්ක කියලා ඇහැ ඇවිලෙන්නේ නැහැ මතක ඇති ඇහැට ඇහැට අර්ථකථනයක් දුන්නා ඇහැ අනිදස්සනයි තප්පටිය. ඒතර මේ ඇහැ හටගන්නේ කොහේද? මනසෙම තමයි. මනසෙම ක්‍රියාවලිය. මේ දැන් මේ අපිට මොකක් හරි වුණයි කියලා මේ මස්ලේ හැට මොන හරි වෙනවද? දැන් තරහකාරයෙක් එනවා මේ මස්ලේ හැ පිච්චෙනවද කියලා අහන්නේ. පිච්චෙන්නේ කොහෙද? අහ මනස තමයි. මේක හරහා තමයි වෙන්නේ. හරි. හැබැයි පිච්චෙන්නේ දැන් අපි අපේ ගෙදර ඉන්න පොඩි එක්කෙනා දුවගෙන දුවගෙන ඇවිල්ලා වැටෙනවා. දකින්නේ මොකෙන්ද? කොහෙද ගිනි ගන්නේ? ඇහැ ගිනි ගත්ත කවුරු හරි ඉන්නවද? නෑ. හැබැයි මේ කර්මස්ථාන අන ඇහැ විලගත්තේ. ඇයි ඒ? ඇහැ දැන් මෙතන තියෙන ගැඹුරු විග්‍රහය. ඇයි? ඇහැ කියන මේක හටගන්නේ අර ඇහැ නිදර්ශනයි. අර පෙනීමේ ක්‍රියාවලියක් එක්ක හටගත් අනිදර්ශන ඇහැ මනසේ. එහෙනම් ඇහැ ඇවිලගත්තේ රූපය ඇවිලගත්තේ චක්කු විඥාණය ඇවිලගත්තේ අන්න ඊළඟට නම් කුමකින් ඇවිලගත්තේද වැටිච් එකෙන් ඇවිලගත්තේ නැහැ මොකෙන්ද ඇවිලගත්තේ රාගගින්නෙන් ඇවිලගත්තේ දේශගින්නෙන් ඇවිලා ගත්තේය මෝහගින්නෙන් ඇවිලා ගත්තේය එගිනි නිවීම නිවනයි දැක ගිනි ගත්තේ රාගයෙන් දේශයෙන් මොන වැටෙන එක ක්‍රියාවලිය වැටෙන එක දැකලා ගිනි ගත්තා නෙමෙයි වැටෙන එකත් එක්ක රාගයෙන් ගිනි ගත්තා දේශයෙන් ගිනි ගත්තා මෝහයෙන් ගිනි ගත්තා එහෙනම් අපි රාගයෙන් දේශයෙන් මෝහයෙන් හටගත්ත ගින්න නිවාගෙන වැටුණු ළමයට බෙහෙතක් කරන්න ඕනේ එළන වැටිලා නම් තුවාලලා නම් බෙහෙතක් කරන්න හැකියාව තියෙන්න ඕනේ. අපේ හිත ගිනි ගොඩක් බවට පත් කරගන්නේ නැතුව. මේ දැන් මේ විදිහට සමහර වෙලාවට මෙච්චර සාර්ථක නැති වුණාට යම් දෙයක් විදියක් කරන අය මේ හොස්පිටල් ඉන්න ડોක්ටර්ස්ලා නර්ස්ලා දෙකෙක් කෙනවා අත පාන නැහැ කපලා ගිහිල්ලා ලේ පෙරාගෙන එනවා. දැන් නර්සුත් ගිනි ගත්තොත් එහෙම. ඕක දැකලා. මේ ටික දාන්න වෙන්නේත් නැහැ. අර කොච්චර කෑ ගහුවා නර්ස් කෑ ගහන්නේ නැහැ. ඒ මනුස්සයා බෙහෙත් ටික දානවා යසපුරුට. ඒ මොකෝ? ඒ මනුස්සයාගේ හිත පාර ගන්න නැතුව බෙහෙත් ටික දැම්මම කිසි කවුරක් නැහැ. මම මේ ඒක ඒක සර්ව සාධාරණයි කියලා නෙමෙයි මේ කියන්නේ. නමුත් අන්න ඒ වගේ ඇයි ඒ කෙනාට අරය ආගන්තුකේ. ඒ ආගන්තුකේ අරගෙන උපක්ලේශයක් කරගන්නේ ආගන්තුක අරගෙන උපක්ලේශ කරගන්නේ ආගන්තුකේද. ඔන්න වගේ අර වැටුණ බේතක් දාන්න මොකක් හරි කරන්න වෙනවා. හැබැයි මොකද්ද අපිට නතර කරගන්න පුළුවන්? අන්න ගිනි ගන්න එක නතර කරගන්න. අන්න ගිනි ගත්තේ වැටිච්ච එකෙන් අක්ක මොකකින් අක්ක නෙමෙයි, දැක්ක එකකින් අක්ක මොකකින් අක්කත් නෙමෙයි. අන්න ඒවත් එක්ක රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් බැඳිලා, ගැටිලා, <clears throat> ඇලිලා තමයි ගිනි ගත්තේ. ඒ ගිනි නිවීම නිවනයි. ජෝය විදියට කන ඇවිල්ලා ගන්නවා. හිටපු ගමන් ඇවිල්ලා ඉතින් බයිනෝ බයිනෝ බයිනෝ බයිනෝ ඉවරයක් නැහැ. නේද? දැන් ගිනි ගන්න මේ වෙලාවට විතරද? ඇයි හොඳ කියනකොට ගිනි ගන්නෑ ගන්න නැද්ද? ඔය එක තේරෙන්නේ නැති කයි ප්‍රශ්නේ. ඒක රාගයනේ. අනේ අම්මේ හොඳම කියන කොච්චර දෙයක්ද? ඒ ඉන්නේත් ගින්නක තේරෙන්නේ නැතුණාට. තරකට නිකන් උඩ අමාරු වගේ. හැබැයි රාගේ නම් ගින්නක් වගේ තේරුම් ගන්න ටික අමාරු. එතකොට මෝහය දැන් දේශය නම් තේරෙනවා. ටිකක් අල්ලන්න පොඩ්ඩ ලේසියි. රාගේ ඊට ටිකක් අමාරුයි. මෝහේ ඕ ඊටත් අමාරුයි. අන්න බුදුහාඳුර මොකද්ද කිව්වේ? සමාධි සමාධි හිත් ඇත්තාහට සමාධිගත හිත් ඇත්තාහට යථා භූත ඥාන දර්ශනය පහළ වීම ධර්මතාවයක් කියොන්නොහන්ද නැත්නම් අපි ඉන්නෙම භූතයක අපිට අහුවෙන්නේ අන්න අර සමාධි හිතේදී තමයි ඇත්තට මෙහෙම ගිනි ගන්නේ නැති තැනක හරියට ගින්න වෙනමයි ගිනි ගත්ත විදියයි ගිනි නොගන්න ස්වභාවය වෙන් කළා හොඳට අඳුර ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මේ කන ඇවිල්ලා ගත්තේ ගමන් බයිනේ විතරක් නෙමෙයි හොඳේ. ඇයි මෙතන තුනක් දාලා තියෙනවා. රාග ගින්නෙන්, දේශ ගින්නෙන්, මෝහ ගින්නෙන්. ඉතින් අපි දන්නේ නැතුණාට අපි දේශ ගින්න තමයි අපි වැඩිපුර <coughs> මේ ඔක. හැබැයි ඒක අනිවාර්යෙන්ම අයින් කරගන්න ඕනේ. ඒක මහසාවත් දෙකක් නේ. හැබැයි ඒ වගේම අනිත් ඒවත් අදාළයි. තියෝ වගේ මොනවද? නාසය ඇවිල්ලා ගත්තේ. නේද? ගන්ධය ඇවිල්ලා ගත්තේ. කෙද්ද මන් දන්නේ නැහැ ගෙනල්ලා කද්ද දූරියන් ගෙඩියක් ගෙනල්ලා පලාතේ ඉන්න බෑ මොන මොනවාට ගේනවද මන් දන්නේ නැහැ මේ. ඔන්න ඉතින් එකෙක් ගිනි අර ගන්න ඒ විදිහට. හොයින් දන්නේ නැහැ දූරියන් තියෙන්නේ. මේ කාලේ ඇත්තෙත් නැහැ. කවුරු හරි ගෙනල්ලා තියෙනවා. දෙයා ගිනි ගන්නේ කොහොමද? එයා රාහුවේ. හරිද? මොනෝ නැත දූරියන් හොඳයි යා මෝහේ හොඳ කෑමක් නේ මොනෝ නැත ගුණය කෑමක් ඒ මෝහේ මොන තුන්නට ආවනේ නාසය ඇවිලා ගත්තේ කුමකින් ඇවිලා ගත්තේද රාගගින්නෙන් දේශගින්නෙන් මෝහගින්නෙන් ඇවිලා ගත්තේය එගිනි නිවීම නිවනයි එගිනි නිවීම නිවනයි දිව ඇවිලා ගත්තේ රසයෝ ඇවිලා ගත්තේ කොමක ජීවා විඥාණය විලගත්තේ මොනවාකලෝ ඒ කන්න පුළුවන් ඇවෝයි මේවා බලනකො ඇටිච්චි රහකට කෑමක් උයා ගන්න බැරි තන්සලට මොකද්ද මේ ඇති වැඩි කියලා බායිනෝ නැහැ අන්න අර ගෙදර කියලා වැඩන්නේ මාර කෑම පෙරේද කෑවා කියලා වැඩන්නේ අරිම සුපිරි කෑමේ අන්න මේ දාරාදු උදේ දවල් හම්බුනේ මොනවද ඕගොල්ලන්ට අර බත් වෙනුවට හම්බුනේ කන්න අතුත් කෑවා තව જાතියක් හම්බුණා නේ හොය හොය කෑවා නේ මාත් බලාගෙන හිටියේ නැද්ද? හම්බුන්නේ කෑවේ නැහැ. අර අතන පොලි මිඳගෙන අර කහපාට මොනවද කෑවේ? ඇවිල්ලා ගත්තේ නැද්ද ඒ වෙලාවේ? ඔය හොය හොය ගියේ. ඈ නියම් බයිට් එකට වගේ කෑවේ නැද්ද මොනක් අර? ඔව් බයිට් එකට ගෙනාවේ නැහැ කවුරු? <laughs> ඔව් ඒක තමයි ඇති. බත් එක නැතත් කමක් නැහැ. අමුතුම එකක් ආ දැක්කත් ඇවිල්ලා ගත්තේ. මොන අනිරස මොනවද දන්නේ මොනවාරි හොඳ එකක් එන්නේ නැති කමක් නැහැ ඔන්න ඔය කණ එකක් නේ මොනව නේද ඉතින් ගන්න නේ හරි එහෙම තමයි ඉතින් මම කියන්නේ මේ ඒ ඒ තැන්වල වෙන්න අවස්ථා මේ කියන්නේ ඊට පස්සේ ඉතින් ඇවිල්ලා ගත්තේ ඔය වගේ ඉතින් හොඳ පැත්තටත් ඉන්න ඔය කියන්නේ හොඳ පැත්ත හොඳ පැත්ත කියලා එකක් නැහැ රාගයේ පැත්තටත් ඇලෙනවා දේශයේ පැත්තටත් ඇදෙනවා මෝහයේ පැත්තටත් ඇලෙනවා ඒ වගේම කය ඇවිල්ලා ගත්තේය පොට්ටබ්බය ඇවිල්ලා ගත්තේය කාය විඥාණය ඇවිල්ලා ගත්තේ ඉතින් සුව වේදනාවක් ආවම රාගයෙන් ගැටෙනවා. දුක් වේදනාවක් ආවම මේ කායික දුක් වේදනාවක් ආවම දේශයෙන් ගැටෙනවා. ඊළඟට උපේක්ඛා සහගත එකක් තියෙනවා. හැබැයි උපේක්ඛා සහගත එක ඔයගොල්ලන් තේරුම් ගන්න අනිවාර්යයෙන්ම තුන්වෙනි දැහැණෙන් එහාට යන්න වෙනවා. එතකොට තමයි උපේක්ඛා එක කතන කතාව විස්තර වෙන්නේ. එතකන් තේරෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. මොකද මේ ආලෝකයක් එක්ක උපේක්ඛා සාගත එකක් විස්තර වෙන කරලා පැහැදිලිවම තියෙනවා. ඉතින් ඒකත් ඒකත් එක්කත් හොඳයි වටිනවා කියලා ගත්තොත් මෝහගින්නෙන් ඇවිල්ලා ගත්තේය එගිනි නිවීම නිවනයි. ඉතින් අන්තිමට ඔක්කොම ඇවිල්ලා තින්නේ මොකද්ද? මන ඇවිල්ලා ගත්තේ. ධම්මය ඇවිල්ලා ගත්තේ. ඇයි ඔය ඔක්කොම ටික කොහෙද තියෙන්නේ? ධම්ම ලෝකෙනේ තියෙන්නේ. මනෝ විඥානය ඇවිල්ලා ගත්තේය. රාග ගින්නෙන්, දේශ ගින්නෙන්, මෝහ ගින්නෙන් ඇවිල්ලා ගත්තේය. එගිනි නිවීම නිවන. අපි කරන වැඩ පිළිවෙල ඔක්කොම මම දැන් ඒක ඔයගොල්ලන්ට කිව්වේ මේවා එකක්වත් පාඩම් කරන ඒවා හැම නෙමෙයි. මේ බලන්න මේ අපි කියනවා කන මන ඇවිල්ලා ගත්තේ. ධම්මයෝ ඇවිල්ලා ගත්තේ. මනෝ විඥාණයෝ ඇවිල්ලා ගත්තේ. කුමකින් ඇවිල්ලා ගත්තේද? රාගගින්නෙන් ඇවිල්ලා ගත්තේය, දේශගින්නෙන් ඇවිල්ලා ගත්තේය, මෝහගින්නෙන් ඇවිල්ලා ගත්තේය. එගිනි නිවීම නිවනයි. ඇසයි රූපයි චක්කු විඥානයි කනයි සද්දයි සෝත විඥානයි දිවයි රසයි ජීවහා කයයි නාසයයි ගන්ධයි ගාන. ඔය වගේ ඉන්ද්‍රියන් හයයි අරමුණු හයයි විඥානය අරගෙන තියෙන්නේ. මේක විස්තර කරන්නේ ආදිත්ත පරියාය සූත්‍රය. කෙනෙක් හිතෙන්න පුළුවන්. දැන් ඔහොම කර්මස්ථාන අපි දන්නේ නැහැ. කියලා හිතෙන්න පුළුවන් නේද? ඇයි අපි දන්නේ මොකද්ද? මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. ඕකනේ අපි දන්නේ. දැන් මෙහෙම වැඩි දින බුද්ධ ශාසනයේ මෙහෙම ඒවා තියෙනවා. මේක තියෙන්නේ මොකේද? ආදිත්ත පරියාය සූත්‍රයේ. ආදිත්ත කියන්නේ ගිනි ගන්න. ගිනි ගන්න පරියාය පෙන්වන්නේ. අන්න. තථාගතයන් වහන්සේ කියන මානෙන් ඔබලගේ ඇහැ ඇවිල ගන්නවා. මොකක් එක්කද? රූපයත් එක්ක ඇවිල ගන්නවා. චක්කු විඤ්ඤාණය. මොකකින්ද ඇවිල ගන්නවා? රාග මේක ඉතින් තව ගොඩාක් තියෙනවා. ජාති ගින්නෙන් ඇවිල ගත්තේ, ජරා ගින්නෙන්, ශෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක්ඛ ගින්නෙන්, දෝමනස ගින්නෙන් අර 11ම කියනවා ගිනි 11ම. දැන් අපි කර්මස්ථානට ගන්නෙ රාග දේශ මොහ විතරයි. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස ඔක්කොම කියනවා ඔගේ. මන ඇවිල ගත්තේ. මේක අන්තිර ගන්නේ මොකද ඉතින්? ලෝකයම ඇවිල ගත්තේ. මේ කොහෙද ওই ලෝකේ තියෙන්නේ? තාම තමන්ගේ මනසේ ගොඩනගන ලෝකෙ මේ. නේද? තව කියන්නේ සමහර හිටපො මගේ ලෝකෙම කඩා වැටිලා. එහෙම කියනවනේ හිටපු ගම. මගේ ලෝකෙම ගිනි අරන්. ඒ ලෝකේ නෑ භෞතික මොනවාක්වත්. කවුරු හරි ඒ වෙලාවට ගිහිල්ලා අහන්න කොහෙද ඔයාගේ ලෝකේ තියෙන්නේ? කියලා අහන්නකෝ. පෙන්වන්න නෑ. يعني මෙහෙම පෙන්වන්න නෑ. ඒ කියන්නේ කොහෙද තුලේ ලෝකේ ක්‍රියාත්මක වුනේ? මනසේ. නේද? ආ. කන ඇවිල ගත්තේය. ශබ්දයෝ ඇවිල ගත්තේය. නේද? සෝත විඥානයෝ ඇවිල දැන් ඉතින් ඕක හොයන හන්දයි කිව්වේ කන ඇවිල ගන්නවා කියලා. මම දැන් කියන එක තේරුන්නේ නැද්ද දන්නේ? සාද්දේ හොයනවනේ මොකද්ද කියේ? ඒකයි කිව්වේ ඉතින් කන ඇවිල්ලා ගත්තේ. සෝතේ ඇවිල්ලා ගත්තේ. සෝත විඥාණය ඇවිල්ලා ගත්තේ. අන්න හොයනවා ඉතින්. මෝහ ගින්නෙන් ඇවිල්ලා ගත්තේ. ඒ ගිනි නිවීම නිවනයි. ඔය තියෙන නිවන් දකින්නවා කියන්නේ පස්සේ නෙමෙයි මේ මොහොතේ. දැන් ගිනි ගත්තා කියලා ඕක නතර කරන්නද? සතර ගමන හදන එක කරන්නේ. වැලි ඉවරනකන් ඉන්නේ. නිවන් දකින්න ගන්න පොතේ වෙන්න බෑ හොඳේ. ඔක්කොම පොතේ වුණොත් එහෙම ඉතින් වැඩක් නැහැ. පොතෙන් නිවන් දකින්න වෙනවා ඒක. පොතේ නේ ප්‍රායෝගික මේ වෙලාවේ සද්ද නම් සද්දේ. මොකටද හොයන්නේ? මොකෝ හෙව්වා කියලා කුඩයක් වහන්නේ නැහැ මේක. ලෝකේ වහින පළවෙනි වැස නෑනේ ඔන්න එහෙමනම් පොඩ්ඩක් බලන්න වෙනවා පළවෙනි වැසන ජීවිත කාලෙම අත්විඳින්න ඒ කොහොම වැයස වහින තමයි මොනවාද ඒක જાතියට වහින්න. ඉතින් කල්පනාවෙන් ඉන්න වෙනවා. ඔය වගේම දහම් වැස්ස වහින්න. සිස සිසිල් කරන සැවැස්ස වහින්න. අනිත්‍ය දුක්ඛ අනත්ත තේරෙන. ඒ දහම් පිපාසයෙන් හිටපු කෙනාට දහම් දහමෙන් ලැබෙනවා. ඒ සිසිලස ලබනවා. අර 10 නිවෙනවා. අමා වෙහි වහිනවා රාග ගිනි නිවෙනවා අමාවෙහි වහිනවා දේශ ගිනි නිවෙනවා අමාවෙහි වහිනවා මෝහ ගිනි නිවෙනවා අමාවෙහි වහිනවා සියලු ගිනි නිවේනවා. ඔච්චරයි තියෙන්නේ. පැනට සුදුසු විදියට කර්මස්ථාරයෙන් පාඩම් කරලා ලියලා කරලා එහෙම නෑ. මේ වෙලාවේ මම කියවනේ සංසාරය හදන්නෙත් ඒ වෙලාවේ සංසාරයෙන් මිදෙන්නෙත් ඒ වෙලාවෙන් කියන. දැන් ඔක හොයන්න යනවා කියන්නේ මොකද්ද වෙන්නේ? කණක් හදනවා. දන්නේ නැතුණාට. මොකටද? ශෝක පරිදේ දුක්ඛ දෝමනස විඳින්න. ඔච්චරයි වෙන්නේ. වෙන මොකක්ව වෙන්නේ නැහැ. ඇයි? ශබ්ද ඇහිීමේ බලාපොරොත්තු. ශබ්ද අහන්න කණක් ඕනේ. දන්නේ නැතුණාට මේ මොකද කරේ හිතෙන්? සතර මහා භූත ඊළඟ කණ හදන්න ශක්තිය නිකුත් කරා. ඔක ලෝභයෙන් දේශයෙන් මෝහයෙන්ම නම් කරේ. ඇයි හිමීට අහගෙන ඉන්න එපා. සද්දේ මොකද්ද කියලා. ඉතින් අර සත්තුත් එහෙම තමයි. හරි. කල්පනාවෙන් ඉන්නේ අහගෙන. සත්තුන්ට අපිට වඩා ඇහෙනවා. පොඩි සද්දත් ඇහෙනවා. ඉතින් ආයි කල්පනාවෙන් ඔය සද්දාන්න යනකොට හොඳ. ඔබහම තේරලා නැත්තම් බැරි විලා කපූසෙක්ගේ බල්ලෙක්ගේ කණක් ආවොත්. ඔය සියුම් සද්ද ඇහෙනවනේ උන්ට. ධම තේරලා අඩු ගානේ මනුස්ස කණක් හම්බෙයි. දේව කණක් හරි හම්බ වෙයි. තේරිලා නැහැ. තේරිලා නැත්තම් සහතික දෙන්න බෑ. තමන්නේ බලන්න නේද? ඒකින්ද ඔන්න හොඳට තේරුම් ගන්න. එහෙමනම් රූපය මේ වැඩ පිළිවෙලම අරූප වේදනා සංඥා සංකාර ගැන අපි කතා කරේ රූප නිස්සාරයි රූපේ නොබැඳෙමි නොඇලෙමි නොගැටෙමි රූප නිරෝධයි නිවන් සුව දැනෙන ඒ රූපේ කෙරේ වෙලාවේ ආපු බලාපොරොත්තු සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්තාව දෙ නිරෝධයි එහෙනම් නිවන් සුව දැනෙනවා වේදනා නිස්සාරයි වේදනාවේ නොබැඳෙමි මේවා නම් ඔයගොල්ලන් සාමාන්‍යයෙන් ටිකක් පැහැදිලි නේද? ඒකින්ද එච්චර මේ හැම වෙලාවෙම කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි අපි බැඳෙන්න යන වැඩපිළිවෙල නිස්සාරයි ඒකේ නොබැඳෙමි. මේ කතා කරන්නේ නිතරම පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්නේ. පංචස්කන්ධය ගැන එහෙම නැත්නම් ආස්වාදය ගැන කතා කරන්නේ. ඒතර රූප වේදනා සංඥා සංකාර මුල් කරගෙන අපි අර බැඳිලා ගොඩනගන වැඩපිළිවෙලක් තියෙනවා. අන්න ඒක නිස්සාරයි. අර මතක ඇති මුලින්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ උපාදානීය ධර්ම. එමත් නැත්නම් සංයෝජනීය ධර්ම. අන්න ඒක උපාදාන කරගන්න ඒක සංයෝජන කරගන්න ධර්මයේ තමයි මේ නිස්සාරයි කියලා දැකලා ඒකේ නොබැඳී නොඇලී නොගැටි නොබැඳෙනවා කියන්නේ මෝහෙන් අයින් වෙනවා නොඇලෙනවා කියන්නේ රාගයෙන් අයින් වෙනවා නොගැටෙනවා කියන්නේ දේශයෙන් අයින් වෙනවා නොබැඳෙමි නොඇලෙමි නොගැටෙමි. තුනකට තුනක් කියන්නේ ඔන්න ඔය හැම. ලෝකේම නිස්සාරයි ලෝකේ නොබැඳෙමි. ලෝකේ නිස්සාරයි ලෝකේම නොඇලෙමි නොගැටෙමි. කර්මස්ථානේ නම් විස්තර කරා අනිච්චාවත සංඛාර. ඇයෙන් රූප කණෙන් ශබ්ද දිවෙන් රස නාසයෙන් ගඳ කායෙන් පහස මනෙන් ධම්. ඉන්ද්‍රියන් හයක් අරමුණු හයක් ඔස්සේ උදේ ඉඳන් රැ වෙනකන් සංකාර වත් පිළිවෙත් ටිකක් රකින්න ඔබ අප සීලු දෙන්න. රූප පස්සේ ගොල් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම පස්සේ ගිහිල්ලා. හැබැයි මේක සංකාර වැඩ පිළිවෙලක්වත් අපේ ඉච්ඡතාව ඉෂ්ට කරලා දෙන්නේ නැහැ. අනිත්‍යයක්ම ගෙන දෙනවා. එහෙනම් අවිද්‍යාවෙන් ගොඩනගපු සියලු සංකාර වැඩපිළිවෙලම අනිච්චම තමයි. අනිච්චාවත සංකාර. උපාද වය ධම්මිනෝ. මේ උපදවා ගන්න ගිය වැඩපිළිවෙලෙන් අපේ හිත විනාශයක් පහත් පැත්තක් කරාමගෙන ගියා අපේ පිරිසිදු හිත කිලුටු හිතක් බවටම පත් කරලා දුන්නා අන්න ඒක අපි මොකද්ද වය ධම්මයක් එවත් පහත් පැත්තක් විනාශයක් කරා ගියා මොකද්ද ඒ උපදවාගත්තේ අනිච්ච ලෝකයක් බව නොදැන සංකාර වැඩපිළිවෙලක් උපදවා ගත්තා ඒ උපදවාගත්ත වැඩපිළිවෙල ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට ගෙනහිල්ලා වය ධම්මයක් කරාම අපිව ගෙන ගෙනිච්චා එහෙමනම් මෙන්න මේක තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකෙක් නම් ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් නම් දැන් මොකද කරන්න ඕනේ? අර පටිච්ච වෙන තැන අන්න උපදින්න යන්නෙම දුකක් බව දැනගෙන අන්නේ පටිච්ච වෙන තැන අනිච්ච දැකලා ඒ මොහොතේම නිරුද්ධ කළ යුතුයි. එහෙනම් සංසාරය හදන්නෙත් මේ මොහොතෙමයි පටිච්චයෙන් සංසාරය නිරුද්ධ කරන්නෙත් මේ මොහොතේනයි. එහෙනම් ඒක ඒහි පස්සිකෝ කිව්වේ ඒකයි ඒ මොහොතෙමයි හටගන්නේ ඒ මොහොතෙමයි පහකල යුත්තේ අන්නේ හට ගන්න තැනම පහ කරන්න එනවා. එහෙනම් ඒක උපදින තැනම නිරුද්ධ කරන්න ඕනේ. uppajjitva niruddhanti. උපදින්නේ පටිච්චයෙන් නිරුද්ධ කරන්නේ අනිච්චයෙන්. එහෙනම් පටිච්චයෙන් උපදින්න ගිය තැන අනිච්ච දැකලා නිරුද්ධ කරා නම් නිරුද්ධ කරේම දුකක්. එහෙනම් දුකෙන් නිදහස් වුණා නම් තේසං ඕප සමෝසුකෝ හේවත් නිවන් සුඛයට ඇදී සිටිනවා. තේසං තේ කියන්නේ තුනයි සං කියන්නේ රාගදේශ මොහෙන් උදා කරගත් ඒවා ඌපසම කරා. ඒවෙන් නිදහස් වෙලා සම සුඛයට ඇදී සිටියා. අනිච්චවත සංකාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිතා නිරුජ්ජಂತಿ තේසං උප සමෝ සුකෝ අනිච්චවත සංකාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිතා නිරුජ්ජಂತಿ තේසං උප සමෝ සුකෝ අනිච්චවත සංකාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිතා නිරුජ්ජಂತಿ තේ සංූප සමෝසුකෝ තේ සංූප සමෝසුකෝ තේ සංූප සමෝසුකෝ ඒ උතුම් වූ කර්මස්ථානය තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා සියලු රහතන් වහන්සේලාගේ අවබෝධය මෙයයි සියලු රහතන් වහන්සේලාගේ එකම දේශනාව මෙයයි එතකොට මේක තියෙන්නේ නිවන් දැකීමේ උත්තරීතර කර්මස්ථානය. මොකද කිසි තැනක කර්මය හදන්නේ උපදින තැන නිරුද්ධ කරලා තම සුඛේ නිවන් සුඛයට ඇදී සිටින්. එහෙමනම් නිවන් මඟ වඩා ගන්න, නිවන් මඟ ප්‍රගුණ කරගන්න, භාවිතා බෞලී කතා කරන්න මේ ගාතාව තව කාටවත් කියන්න ඉඩක් තියන්න එපා. Taman ඒ ගාතාවේ හැසිරීලා නිවන පූර්ණ කරගන්න. එච්චරයි. මල ගෙදරක කියන්න ඉඩ තියන්න එපා කවදාවත්. වැඩක් නැහැ. ඒ මල ගෙදර කවුරු හරි කියනවනම් ඒ කියන වෙලාවේ සම සුඛයට ඇදී හිටිච්ච නිවන් සුඛයටමපත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ප්‍රශ්නයක් නෑ. එතකොට පිනුම් කතා පින් දෙන්න ඕනේ නෑ මොනවත් නෑ කිසි දෙයක් නෑ තමන්ගේ වැඩේ තමන් කරගෙන ඉවරයි. පරක්කු නෑ. කවදාකවත් හිතන්න එපා අපිට මේක දහම හම්බුනේ ගොඩක් කල් ගිහිල්ලා. මේටි ඉස්සල්ලා හම්බුණා නම් කව කොච්චර දුර අපිට යන්න තිබ්බද? එහෙම ලැබෙන්න තියෙන වෙලාවට තමයි ලැබෙන්නේ. හේතු වාසනාව කැරකෙන වෙලාවට තමයි කැරකෙන්නේ. ඕගොල්ලෝ ඇති 300 300 ගාණක් 400කට කිට්ටු වෙන සාකච්ඡාවට ආපු පිරිසකින් අද ඉන්නේ 200 ගාණක් විතරයි. මම පටන් ගන්න දවසේම කිව්වා කවදාරි සාකච්ඡාව අවසන් දන දවසේ ඉතුරු වෙන්නේ 200යි කියලා. කිව්ව ගාණම ඉතුරු වෙලා තියෙනවා. 11 වෙනි සාකච්ඡාව වෙනකොට 200යි මේකෙන් ඉතුරු වෙන්නේ කියලා පේන කියනවා වගේ කිව්වා. ඒ 200 ඉතුරු වෙලා ඉන්නේ. 100 ගාණක් හැල්ලා ඉවරයි. ඒක තමයි හැටි. එතන නිවන් මගේ හැටි. ඔයගලන්ට මතක ඇතිනේ මේක පළවෙනි දවසේ පිරෙන්නම හිටියනේ. නෑනේ. එහෙම තමයි. ඒ හැටි. මග ඇරෙනවම තමයි. කොහෙන් හරි මග ඇරෙනවා. ඇයි ඊට වඩා සංකාර වැඩපිළිවෙල ලොකුයි. මේක නිරුද්ධ කරගන්නවට වඩා. ඒ හින්දා ඒ ගමන යනවා. දැන් මෙතන ගොඩක් රාජකාරී තියෙන අය ඉන්නවා මම දන්නවා. ඒ අය රාජකාරී පවක් කොහොම හරි එහෙට මෙහෙට බැලන්ස් කරගෙන මේක අහගන්න ඉරිදාවට වෙලාව සකසගන්නේ Tamante එක උමනාවක් තියෙන හන්දා. ඇති ඇති ඉතින් නෑ. වෙන කරන්න දෙයක් නෑනේ. ඉතින් එහෙම තමයි ලෝකේ හැටි. එමනම් මෙන්න මේ කාම බන්ධන අනාතයි. මේ කාම බන්ධනම අනාතයි. රූප බන්ධන අනාතයි. අරූප බන්ධන අනාතයි. සියලු බන්ධන අනාතයි. අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා මේ කර්මස්ථානය අතිශය ප්‍රබල වෙන්න හේතුවක් තියෙනවා කාම බන්ධන අනාතයි නම් අනාත තැනක අපි හිත පිහිටවන්නේ රූප බන්ධන අනාත නම් එතන හිත පිහිටවන්නේ අරූප බන්ධන අනාත නම් එතන පිහිටවන්නේ ඇයි ඔය සියලු ලෝකෙම අනාතයි සියලු ලෝකෙම අනාත නම් දැන් ප්‍රශ්නයක් එනවා අපේ හිත පිහිටන්නේ කොහෙද ආ ඒකයි කියන්නේ මෙන්න මේ කර්මස්ථානය පුළුවන් තරම් උදේ ඉඳන් තමන්ට හැකි පමණින් හැකි හැම මොහොතකම සජ්ජායනා කරන්න මෙනෙහි කරන්න වඩන්න හේතුව මොකද වෙන්නේ එතකොට අපේ හිත ඔය තුන් ලෝකයෙන් නිදහස් ඒ තුන් ලෝකයෙන් හිත නිදහස් වෙනවා හිත පිහිටන්න තැනක් නැති හිතට අන්න කිව්වා හිතට පිලිසරණ සතියයි සතියට පිලිසරණ විමුක්තියයි විමුක්තියට පිලිසරණ නිවනයි කිව්වේ ඒකයි. ඒතකොට හිත මෙන්න මේවා පිහිටන්නේ නැහැ පිහිටන්නේ නැති හන්දා හිතේ වෑම් පිලිසරණක් හොයන්නේ නැහැ හිත පිලිසරණක් හොයන්නේ නැති හින්දා හිතට අහගත්ත යථාසුත ධර්මයම තමයි පිහිට හිටින්නේ අන්න ඒක තුල සතිය පිහිටවනවා සතියට පිලිසරණ විමුක්තියයි විමුක්තියට පිලිසරණ නිවනයි කිව්වේ ඒකයි එහෙනම් අපේ හිත ලෝකෙට බැඳින එක එන්න එන්න එන්න අඩු වෙන්න නම් මොහොතක් මොහොතක් පාසා පුළුවන් තරම් මේ කර්මස්ථානයේ සජ්ජායනා කර කර මෙනෙහි කරන්න මෙනෙහි කරන වෙලාවේ පණ ගියොත් කොහෙන්ද හිත පිහිටන්න තැනක් නැහැ ලෝකේ හිත පිහිටන්න තැනක් නැහැ අන්න තථාගතයන් වහන්සේ කියනවා අඩුම තරමින් අන්තරා පරිනිබ්බාණයෙන් හරින්න ඔව් නිගන් පූර්ණක. ඒක සුවිශේෂී කාරණයක්. ඒක මේ වෙලාවේ මම කතා කරන්න යන්නේ හැබැයි මේ කර්මස්ථානයේ තියෙන වැදගත්කම කියන්නේ. හිත පිහිටන්න ගන්න. يعني ලෝකෙටයි දැනග හිත පිහිටන්නේ. එහෙනම් පිහිටන්නේ කොහෙද? නිවනම නාතයි නිවනම වෙත්තා. නිවනම නාතයි නිවන හිත පිහිටවන. වෙන කොයිවක් ගන්නද? නේද? ඉතින් ඒ හින්දා හොඳට මේක තේරුම් ගන්න. මේ කතා කරන්නේ ඕගොල්ලන්ගේ නිවන් මාර්ගය. මේ කතා කරන මගෙත් ඕගොල්ලන්ගේ නිවන් මඟ. ඒක කියන්නේ කවදාකවත් මේකට ප්‍රමාද වෙන්න එපා. අපිට වැඩ රාජකාරී තියෙන්න පුළුවන්. මම නෑ කියන්නේ මම ඕගොල්ලන්ට පටන් ගන්න දවසේම කිව්වා ඕගොල්ලන්ට මොන රාජකාරී වැඩ තිබ්බත් ඉරිදා දවස ඕගොල්ලෝ කාටවත් දෙන්න එපා ඉරිදා දවස තමන් වෙනුවෙන් තියාගන්න කියලා. මම පටන් ගන්න දවසේම කිව්වා මොකද මේකට මුහුණ දෙන්න වෙනවා ඕගොල්ලන්ට ඉස්සරහට අනිවාර්යෙන් කියලා. මංකෝ ඕන කෙනෙක් වෙනුවෙන් දවස් 6ම වැය කරන්න ඕන දවස් 7න් 6ක් වැය කරන්න අනුන් වෙනුවෙන් ඉරිද දවස මොකා ඉල්ලුවක් දෙන්න එපා අනුන් වෙනුවෙන් තමන් වෙනුවෙන් තියාගන්න කියලා. ඒ ඍජු ප්‍රතිපත්තියේ ඉන්න කියලා මම ඔයගලන්ට පළවෙනි දවසේම කිව්වා. මොකද ඒකේ ඉන්න අමාරු වෙනවා මොකද নানা ප්‍රකාර කතන්දර ඇවිල්ලා ඔය ඉරිද දවසරම තමයි මොනවා හරි දහිර වාටු ටිකක් වැටෙන්නේ. එදාටම තමයි මොනවා හරි ටිකක් වැටෙන්නේ. ඒක වෙනවා. වෙන හන්ද වෙන බව දන්න හන්ද තමයි කලින්ම කිව්වේ මොනම හේතුවක් නිසාවත් ඉරිද දෙන්න එපා කාටවත් කියලා. Taman tamange නිවන් මඟ වෙනුවෙන් ඉරිද තියාගන්න තමන් වෙනුවෙන් තියාගෙන ඉතින් එතක් එතෙක් කල් ඕගොල්ලෝ ලෝකෙට ඕන තරම් කරලා ඇති යුතුයකම් කරලා ඇති අරවා කරලා ඇති මේවා කරලා ඇති රස්සාව කරලා ඇති ඔක්කොම කරලා ඇති මම එදා කිව්වා ඕගොල්ලන්ට මතක ඇති තමන් පිටිපස්ස හැරිලා බලන්න මොහොතකට හරි තමන්ගේ හදවතට තමන්ට තමන් මොනවද කරගත්තේ කියලා මම මේ විදිහට මෙදා ඕගොල්ලන්ට කිව්වා තමන්ට තමන් මොනවත් කරලා නැත්නම් අවුරුදු 70ක් අපි ජීවත් වුනේ මොකටද? 60ක් ජීවත් වුනේ මොකටද? 50ක් ජීවත් වුනේ මොකටද? හරි. උන දේ උන්නේ නැහැ. හරි දැන් මොකද තීරණය කරන්න? අදින් පස්සේ දෙන්නේ නැහැ. මම එදා කිව්වා. හැබැයි ඒ කියලා දැන් සති 11ක් වෙනවා. හැබැයි මට කනගාටු සමාල්ලාට තුනටත් මෙතනින් නැගිටලා යන්න හදනවා. හතරට නැගිටලා යන්න හදනවා. මේ ඕගොල්ලන්ගේ නිවන් මඟ වෙනුවෙන් කතා කරන්නේ. යන මනුස්සෙක් මං මට බලෙන් නතර කරන්න බෑ. නමුත් මං කියන්නේ අපි හැම වෙලාවෙම බලන්නේ කොහෙද අර? අර ලෝකේ වැඩපිළිවෙලකටම කොහෙට හරි ගිහිල්ලා මුක්කු ගහන්න. මේකේ නිදහස් වෙන්න නෙමෙයි. මෙතන ඉන්න බහුතරයක් ගත්තොත් ඒ යුතුයකම් ඔක්කොම ඉවරයි. දරුවන්ගේ ඔක්කොම ඉවරයි බහුතරයක්. දැන් තින්නේ කාගේද? දරුවන්ගේ දරුවා ඉවරයි. දැන් කියවන්නේ ඔක්කොම. දරුවන්ගේ දරුවෝ බලන් දරුවන්ට දෙන්නේ. ඉරිදා දවසේ ඉතලා තමන්ගේ වෙනුවෙන් තියාගන්න. කෙනෙක් හිත ආත්මාර්ථකාමී නෑ ආත්මාර්ථික අදහසක් නෙමෙයි මේ කියන්නේ. නේ. මම ඒකත් පළවෙනි දවසේ කිව්වනේ මටත් තියෙන දරුවෝ තුන් දෙනෙක්. ඔව් ඉතින් මම උගේ උදේ පාන්දර 4ට මම එන්නේ එතකොට ගෙදරින්. අතර අතරට ඇවිල්ලා මම යන්නේ එතකොට රෑ 11ට. එතකොට එතක එතන් එනං කවුරුත් නැහැ. මේ වගේ තමයි. මම නිවම්මග මේ තින්නේ. ඒක වෙනයි. කරන්න තියෙන අනිත් දවස්වල කරන්න. ඒ දවස් දෙන්න එපා. මේ මාත් එදා කිව්වා මාත් එතකොට කොහෙද යන්නේ කියලා නේ මාත් මට මතකයි. මේ අතල්ලා දාලා ආවේ. ඒක ඒක තමයි ඒක කරන්න ඕනේ. ඒක නොකර බෑ. මේක මල් වට්ටිය තියලා ගෙනත් දෙන්නේ අපිට. අපේ පැත්තෙන් තියෙන්න ඕනේ කැපකිරීමක්, උත්සාහයක්. මොකද ඒක කරන්නේ Tamange නිවන් මඟ වෙනුවෙන්. අනුන්ගේට මේ වැඩක් වෙනුවෙන් නෙමෙයි. අනන්ත සංසාරයක් කරලා තින්නේ මොකද්ද? එක එක කියපු පදවලට අපි නටලා නටලා නටලා අන්තිමට අපි කරගත්ත දේකුත් නැහැ නිකන් මැරලා ගිහලා මහා පුණ්‍ය වාසනාවට යන්තම් මේ භවයේ මිනිස්සෙක් කියලා ඉපදිලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ. නැත්තම් ඉතින් මේක කරන්න බෑ. එහෙම. රූප නිරෝධයි සියලු දුක් කෙලවරයි. සියලු දුක් කෙලවරයි රූප නිරෝධයි. රූප නිරෝධයි සියලු දුක් කෙලවරයි. සියලු දුක් කෙලවරයි රූප නිරෝධයි නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි නිවනම ප්‍රණීතයි නිවනම ශාන්තයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි නිබාන පරම සුඛයෙන් සුකිතතරයි නිබාන පරම සුඛයෙන් සුකිතතරයි වේදනා නිරෝධයි සියලු දුක් කෙලවරයි සියලු දුක් කෙලවරයි වේදනා නිරෝධයි නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි නිවනම ප්‍රණීතයි නිවනම ශාන්තයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි යම් වෙලාවෙන් බලන්න රූප වේදනා සංඥා මෙන්න මේවා අසාර බව දැනගෙන ඒකෙන් නිදහස් වෙනවා නිදහස් වුනේ මොකෙන්ද අනිත්‍ය දුක්ඛ අනත්ත අවබෝධ එහෙනම් ඒකත් එක්ක ගොඩනගන්න ගිය සියලු දුකෙන් නිදහස් එහෙනම් ඒ දුකෙන් නිදහස් වෙන තැන නිවීමේ ශාන්තිය අත්විඳින නිවනම ශාන්තයි නිවනම පැන්නේ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. මේක සංඥාවට ගේනවා. සංකාරයට ගේනවා. ඊට පස්සේ විඥාණයට ගේනවා. ඒ විඥාණයට ගන්නකොට අන්තිමට තම තමන්ගේ ගොඩනගාගත්ත ලෝකයටම ගේනවා. ලෝකය නිරෝධයි සියලු දුක් කෙලවරයි සියලු දුක් කෙලවරයි ලෝකය නිරෝධයි නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි නිවනම ප්‍රණීතයි නිවනම ශාන්තයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි මතක තියාගන්න අමාරුද ඈ නෑ උදේ පාරක් තුන් පාරක් කර්මස්ථාන කියනකොට ඇතුළෙම Taman තම ඇයිට කර්මස්ථාන සජ්ජායනා මුලින් හොඳට සද්ද නගලා සජ්ජායනා කරන්න හොඳට මේ හුරු වෙන්න හොඳට සජ්ජායනා කරන්න. මූලික මට්ටමේ භාවනා වඩන කොයි වෙලාවක නිශ්ශබ්දව කරන්න එපා. හොඳට සජ්ජායනා කරන්න. හයියෙන්. සජ්ජායනා කරනවා කියන තැන්වල සජ්ජායනා කරන්න. එතකොට ඒක හුරු වෙනවා කර්මස්ථාන. ඇයි දැන්? අනිත් පැත්තටමනේ කට හුරු කරලා තින්නේ වෙන වෙන ඒවට. මේ පැත්තට හුරු කරන්න. මේ මොනවා හරි සම්ප්‍රාප්‍රාම වටමන හුරු කරලා තින්නේ. ඉතින් මේ පැත්තට කට ටිකක් ඇරෙන්නේ නැහැ ටිකක්. පොඩ අරින්න ඕනේ බලේ. ඒකට එකක් එකට එකක් එකක් කියනවා දෙකක් කියන්නේ හුරු වෙලා තියෙන්නේ. මේ වගේ කියනකොට පොඩ්ඩක් ඇරෙන්නේ නැහැ කට. හැබැයි බලෙන් හරි අරින්න වෙනවා. ඒකයි. ඉතින් මෙන්න මේක මේ සංසාර ගමනම අපි යථාර්ථ අවබෝධයක් එක්ක තේරුම් ගත්ත අරසාවකේ දකින්නවා මොකද්ද? මෙන්න මේ ලෝකයේම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා අර නිරෝධ කරන තැනක ඒ Nirodhe ලබන මොහොතක ඒ නිවීමේ ශාන්තිය අත්විඳින වෙලාවෙ විතරයි දකින්නේ චිත්ත අර සමාධි හිත හිතක් පහළ වෙච්ච වෙලාවෙ විතරයි හරියටම යථාර්ථයයි භූතයයි ඥානය පහළ වෙච්ච වෙලාවෙ තේරෙනවා මේ භවයේ උදුරා දාන ඒ තුන්තරා බෝධියට එක සිතින් වඳින්න පුළුවන් ඔන්න ඔය මොහොතේ විතරයි. ඒ මහා ගුණ කඳට වෙන වෙලාවක වඳින්න බෑ. ඒ වඳින්න නම් ඒ භවයේ උදුරා දැමූ මේ මහා තුන්තරා බෝධි උත්තමයන්න් වහන්සේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට එක සිතින් වඳින්න පුළුවන් වෙන්නේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නිදහස් වූ මොහතක පමණමයි මේ මහා ගුණ කඳට ಗುಣ දකින්න පුළුවන් ඒ ಗುಣ දකින්න නම් උන්වහන්සේලාගේ ಗುಣ தත්ත්වේ වඩාගත්තේ රාග දේශ මොහ ප්‍රහීන කළා නම් අපිත් රාග දේශ මොහ ප්‍රහීන කරන මොහතක විතරයි ඒ ಗುಣ දකින්නත් පුළුවන් ඒ ಗುಣ දකින මොහොතේම තමයි එක සිතින් වඳින්න පුළුවන්. වෙන වඳින්න තැනක් නැහැ. වෙන වඳින්න ක්‍රමයක් නැහැ. ඒ උතුම් වන්දනාව කරන්න පුළුවන් එන්නේ ඔන්න ඔය වෙලාවේ. ඇයි? හිත පහත් පැත්තකට වැටිලා, හිත කෙලසෙන පැත්තකට වැටිලා, හිත වැය වෙන පැත්තකට වැටිලා පහත් පැත්තක් විනාශයක් කරා යන්නේ නැති මොහොතක්. ඒ මොහොතේ පමණයි ඒ උතුම් වන්දනාව කරන්න පුළුවන්. ඒ මහා ගුණ කන්දට. වෙන වෙලාවල්ලක බෑ. ඇයි වෙන වෙලාවක රාග දේශමෝ වැඩ කරනකොට කොහොමද ඒ ಗುಣ කඳකට වඳින්නේ? වඳින්න සුදුසුද? සුදුසු නෑ ඒ වෙලාවේ වඳින්න. වෙලා සුදුසු නෑ. භවය උදුරා දෙමෝ තුන්තරා බෝධියට වන්දිමි මම එක සිතින් ඒ මහා ගුණ කඳට රාගයෙන් මත් වෙලා මොනවනම් ලබන්නද දේශයෙන් ගැටි ගැවි මොනවනම් දිනන්නද මෝහයෙන් නන්ද වී මොනවනම් ලබන්නද ලෝකයේ ඇලි ඇලි මොනවනම් දිනන්නද රාගයෙන් මිදි මිදි නිවන් සුව ලබන්නේ මේ දේශයෙන් මිදි මිදි නිවන් සුව ලබන්නෙමි මෝහයෙන් මිදි මිදි නිවන් සුව ලබන්නෙමි ලෝකයෙන් මිදි මිදි නිවන් සුව ලබන්නෙමි භවය උදුරා දැමූ තුන්තරා බෝධියට වන්දිමි මම එක සිතින් ඒ මහා ගුණ කඳට ඇත්තට මේ ගුණ කඳට වඳින්න පුළුවන් වෙන්නේ ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ඒ තුන්තරා බෝධියට ඇත්තටම එක සිතින් වඳින්න වෙන්නේ තමන් රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නිදහස් වූ විටයි ඒ එක හිතින්ම වඳින්න පුළුවන් ස්වභාවයට එන්නේ. එහෙම නැතුව වඳින්න බෑ. අන්න තමන්ම කල්පනා කරන්න. රාගයෙන් මත් වෙලා මොනව ලබන්නද? රාගය මනක් කල්පිතය. සංකල්පනාව. සංකල්පනා ලෝකයක ජීවත් වෙලා ඔබ අප ලැබූ දේ මොකක්ද? දුක පමණයි. ඒ දේශයෙන් දැවි දැවි මොකද්ද අපි අත්පත් කරගත්තේ? දුක පමණයි. ඒ මෝහයෙන්ම අන්ධ වෙලා මොනවද අපි ලබා ගත්තේ? දුක පමණයි. මේ ලෝකේම ඇලි ඇලි මොනවද අපි ලබා ගත්තේ? දිනාගත්තේ. දුක පමණයි දිනාගත්තේ. වෙන දිනාගත්ත දෙයක් නැහැ. වෙන ලැබපු දෙයක්වත් නැහැ. කිසි දෙයක් නැහැ. එහෙනම් අපේ තීරණයට එන්න වෙනවා. ඒ රාගයෙන් මිදි මිදි නිවන් සුව ලබන්නේ. ඒ දේශයෙන් මිදි මිදි නිවන් සුව ලබන්නේ. මෝහයෙන් මිදි මිදි නිවන් සුව ලබන්නේ. ලෝකයෙන් මිදි මිදි නිවන් සුව ලබන්නේ. තමන්ම තීරණය කරන්න තමන්ගේ හදවතින් වෙන විකල්පයක් තියනවද කියලා. මොකද්ද මෙතෙක් කල් ලැබපු දිනුම මොකද්ද මෙතෙක් කල් ලබාගත්තද? ලබාගත්තෙම හැඬු කඳුළු ටිකක් පමණයි. ශෝකයක් පරිදේවයක් දුක්ඛයක් දෝමනස්සයක් හැඬු කඳුළු ටිකක් පමණයි ලබාගත්. වෙන වෙන තියනවද ලබාගත් දෙයක්? පෙර කරලාද කාමාවචර කුසල ධර්මයකට ඉඩමක් කරන මොන ගියක් දොරක් හම්බ වෙලා ඇති. ඇඳුමක් පැළඳුමක් හම්බ වෙලා ඇති. ඒ පෙර කුසල ධර්මයක් හන්දා. ඒකත් පෙර හේතු හන්දා. මේක ලබාගත්තේ මොනවද කියලා බලන්න. දහම මේ මේ ටිකට හරි දහම ආගත්තේ නැත්නම් අපි කොහෙටද කොහෙටද යන්න සැරසිලා ඉන්න වෙන්නේ? ලෝභෙන්, දේශයෙන්, මෝහෙන් වැඩ කළා ගල්ලම්. සතරක්. පන්සලේ හිටිය කිව්වට හරියන්නේ නැහැ. දන් දුන්නා කිව්වට හරියන්නේ නැහැ. එහෙනම් කෝසල මල්ලිකා නිවන් දකින්න. අඩුම ගානේ සුගතිගාමි වෙන්න නිවන් දකින්න කෙසේ වෙතත්. අඩුමානේ කොසල් රජු සුගතිගාමි වෙන්න ඕන නිවන් දකින්න එක කෙසේ වෙතත්. අයි සතර පායටම ගිය ඔච්චර වෙලා. බුද්ධ පාමුල හිටියේ. හැබැයි දැක්කේ නැත්තේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ම. පින්කම් කරා. ඒ ආනිසංස ලැබේ කවදා හරි. හැබැයි ධර්මයේ දැක්කේ නැහැ. වෙනේව දැක්කා. එහෙනම් අපි ධර්මයේ සරණ යන්නේ කියලා ගිය සතියේ විස්තර කරේ මතක ඇතිනේ. පුද්ගල සරණක් යන එකක් නෙමෙයි තියෙන්නේ. ධර්මයේ සරණ. ඒත් අපි මෙන්න මේකේ ආරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා සාරදේ සාර විදියට අසාරදේ අසාර විදියට දකින්න සාරදේ සාර විදියට දකිනකොට මොකද වෙන්නේ අර දිසා පහක අපි හිටනවා අසාරදේ අසාර විදියට දකින්නකොට දිසා පහකින් අයින් වෙනවා අර දකුණු දිග දකුණු අනු දිග පසු දිග පසු අනු දිග යට දිග. එහෙනම් පංච නීවරණ මුල් කරගත්ත වැඩපිළිවෙල අසාරම් බව දකිනවා. ඒ වගේම සද්දා වීරිය සති සමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය වඩා ගත යුතුයි ඒ සාරත්වය දකින්න. අන්නේ සාරත්වය දකින්නම තේසාරං අධිගච්ඡanti. සම්මා සංකප්ප ගෝචරං. එහෙනම් කල්පනා කරන්න සාරදේ සාර විදියට අසාරදේ අසාර විදියට දකින්න තැන තමයි සම්මා දිට්ඨිය කිව්වේ. සම්මා දිට්ඨිය මුල් කරගත්ත සම්මා සංකප්පේ පිහිටන සම්මා සංකප්ප ගෝචරා. ඔයගොල්ලෝ දවස් ගාණක් අහපු බණපදයේ බණපදය තියෙනවා sorry. දවස් ගාණක් අහගත්ත බණපදයේ තියෙනවා වාක්‍ය දෙකේ. මේ ලෝකේම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසාරයි. නිවන නිත්‍යයි සුඛයි අත්තයි සාරයි. සාරත්වයේ හිත පිහිටනවා අසාරත්වයෙන් අයින් වෙනවා. තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා. සම්මා සංකප්පේ හිත පිහිටියා. නෙක්කම්ම සංකල්පන අව්‍යාපා සංකල්පන අවිහිංසා සංකල්පන. ඒකට කිව්වා සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානයේ පිහිටියා. ඔන්න දැනට එන විදිහ. හැබැයි අපි සාරදේ කියන්නේ අසාරදේ සාර විදියට සාරදේ අසාර විදියට දැනගත්තොත් මොකද වෙන්නේ? තේසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. සාරදේ සාර විදියට අසාරදේ අසාර විදියට ගත්තේ නැහැ. නිවන නිච්චයි සුඛයි අත්තයි කියන එක නිවන දුකක් ලෙස ගන්නවා ලෝකයේ සුව ලෙස ගන්න. එතකොට ඉන්නේ මිච්ඡා සංකප්ප ගෝචරා කියන තැන. මේකේ අනිත් ගාතාව එකක් තියෙනවා. මේ ධම්මපදයේ තියෙන ගාතාව. එහෙනම් මේ වැඩ පිළිවෙල හරි අසාරත්වයේ තේරුම් ගත්ත කෙනා මෙතනින් නිදහස් වෙනවා. චක්කු අස්සාදේව රාග දේශ මොහය සීළු මාර බන්ධනියෝ නිරෝධයි. එහෙනම් ඇහැ එක්ක ගොඩනගපු සීළු අස්සාද වැඩපිළිවෙලම මොනවද? රාග දේශ මොහය සියලු මාර බන්ධන මේවා. මේ මොන බන්ධනද? මාර බන්ධන. කොහොමද මේ මාර බන්ධන හදාගත්තේ? චා ඒ රූපේන මාරයි. ඒ රූපේන මාරයි. ඒ සද්දේන මාරයි. ඒ ගන්ධේන මාරයි. ඒ රස මාර මාර කෑමක් කෑයි. මාර රසක්. මාර ස්පර්ශ. ඔක්කොම මාරයි. මොන කාගේ ගොඩේ දින්නේ? මාර බන්ධන ගොඩේ ඉන්නේ. මං ගැහුවා ඌට මාර පාරක් ගැහුවේ. ඉන්නේ කොහෙද? ඈ? මම හොඳ වෙලාව මාර ටිකක් කියලා ආවේ. එහෙමනේ කියන්නේ. කන්නේ ඇඟිලි ගහනවා මාර ටිකක් කියලා ආවේ. ඔව්. ප්‍රශ්නේ තියෙන්නේ කන් දෙක හම්බෙන්නේ මෙහි නෙමෙයි. ඒ මාර ටිකක් නේ කියලා ආවේ. මෙහි කන් නෙමෙයි හම්බෙන්නේ එතකොට. ඒක ප්‍රශ්නේ. නේද? ඒක වැඩි. දක්වාස්සාද. ඉතින් ඔන්න ඔය විදිහට මොනවාද? සෝතාස්සාද. කණෙන් කරපු වැඩ පිළස්සාද වැඩ පිළිවෙලම. රාග දේශ මොහය සියලු මාර බන්ධනය. නිරෝධයි. නිවන් සුව දැනෙන්නේ. මේ ඔක්කොම එකම විදිහට තියෙන්නේ. ඔයාලට තේරෙනව නේද හැම කර්මස්ථානයකම මොකද්ද කියන්නේ කියලා? එකම එකම දෙයක් විවිධාකාරයෙන් කියනවා. එතකොට කෙනෙක්ට මේ කර්මස්ථානය හොඳට වැටෙනවා. තව කෙනෙක්ට අර කර්මස්ථානයක් වැටෙනවා. තව කෙනෙක්ට වෙන කාර්යය. ඒතකොට අපි කර්මස්ථාන මේ 10ක් විතර ගන්නෙ මොකටද? එක එක්කෙනාගේ ඥාන මට්ටම් වෙනස් තමයි. මේ මුළු ඔක්කොම කර්මස්ථාන ගත්තාම අන්තිමට තියෙන්නේ පද දෙකයි. මුළු දවස් 10ක් තිස්සේම කරපු සාකච්ඡාවේ තියෙන පද දෙකයි. දවස් ගාණක් කර්මස්ථාන කර්මස්ථාන වැඩුවා තින්නේ පද දෙකයි. ලෝකනාතයි නිවනම නාතයි. ලෝකනාතයි නිවනම නාතයි. ඔච්චරයි තියෙන්නේ. ඒක මේ එක එක විදිහට විස්තර කරනවා. වෙන මොනවත් නැහැ ඕක. අන්න ලෝකනාතයි කියනකොට තේරෙන්න ඕනේ ඉතින් අනේ හැමුල් කරගෙන ලෝකේ ගොඩනගපු විදිහ ඔන්න තමන්ට තමන් ඉතින් දැනගන්න ඕනේ ඒක. මෙන්න මේ ගොඩනගපු සියලු ලෝකේ අනාතයි දැන්. දැන් අනා ලෝකේම අනාත නම් දැන් මොකේද හිත පිහිටවන්නේ? දැන් මෙහෙම එනවාද? ලෝකේම අනාතයි හේ වුණාට පුතා විතරක්. ඉතින් අනු දැන් කල්පනා කරන්න ඉතින්. කල්පනා කරන්න ඉතින්. පුතාගේ නෙමෙයි ප්‍රශ්නේ. ඒ රූපෙත් එක්ක අනාත වැඩක් කරා. ඒකයි ප්‍රශ්නේ මේ පුතා පලි නෑ මේකට. පුතාට මොනවත් කියන්නේ නැන්න එපා හොඳේ. ඒ ළමයා නෙමෙයි අනාතයි කිව්වේ. මේ ඒ ගොඩනගන චන්දරාගය Taman ගොඩනගාගත්ත ලෝකය හන්දා Taman අනාත වෙනවා. මේ ඒකයි කියන්නේ. එහෙම නැතුව මේ මේ කාටවත් දෙස් දෙවල් තියලා බයින එකක් නෙමෙයි මේ කියන්නේ. බලා තමයි මාව අනාත කරේ කියේ. කවුරුත් අනාත කරන්නේ අනාත වෙනවා අවිද්‍යාවෙන්. හොඳයි වටිනවා සාරයි කියලා සංකල්පනා කොට නගලා. කවුරුත් අපිව අනාත කරන්නේ එහෙම නැතුව. ජීවවා කාය මනෝ ඉති. ඉතින් ඔක්කොම ගත්තාම අන්තිමට මොකක්ද තියෙන්නේ? තම තමන් ගොඩනගන්න ලෝකේ තියෙන වෙන මොනක්වත් නැහැ ඉතින්. ලෝකාස්වාදයෝ රාග දේශ මොහයෝ සියලු මාර බන්ධනයෝ නිරෝධයි. ඔය සිය මස්ත වැඩ පිළිවෙල තමයි කතා කරන්නේ. අලුත්ම දෙයක් නෙමෙයි ඒක. ඉතින් මෙන්න මේක අපි මොකද හැම වෙලාවෙම මේ ලෝකේ හොඳයි වටිනවා සාරයි කියලා ප්‍රිය රූප වස්තය යනවා. ප්‍රිය සද්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ, ප්‍රිය සිතුවිලි. යන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං ලෝකේ ප්‍රිය දෙයක් ඇද්ද මధుර දෙයක් ඇද්ද තණ්හාවෙහි උපදී ඒ පව. ලෝකේ ප්‍රිය දෙයක් ඇද්ද මధుර දෙයක් ඇද්ද තණ්හාවෙහි උපදී ඒ පව. එහෙනම් ප්‍රිය දෙයම තමයි අපිට ප්‍රශ්න ඇති කරන්නේ. ප්‍රිය දෙයම තමයි අපිට ප්‍රශ්න ඇති කරන්නේ. වෙන එකක් ඇති කරන්නේ නැහැ. පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති බයං පියතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං බලන්න ආගත් දහම් ටික ඔක්කොම තියෙන පද දෙක තුන ප්‍රිය જાතියම තමයි ශෝකය දෙන්නේ ප්‍රිය જાතියම තමයි බය ඇති කරන්නේ ඇයි බය anu කාමයට නමකි කාමය ප්‍රිය කරගන්න තැන ශෝකයක් වෙනවාමයි අන්නේ ප්‍රිය දෙයින් මිදෙනවා ප්‍රියතෝ විප්ප මුත්තස්ස අන්නේ ප්‍රියතාවය සිඳ බලන්න තමයි තථාගතයන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ත ආයුධය අපිට දුන්නේ. හොඳයි වටිනවා සාරයි කියලා ප්‍රිය දේ සිඳ බලන්න. අන්නේ ප්‍රියතාවය සිඳ සිඳ සිඳ බැලූ තැන මොකද්ද තියෙන්නේ? නත්ති සෝකෝ කුතෝ බයං. සෝකයක් නෑ බයක් නෑ. ඇයි බයෙන් නිදහස් වෙලා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. යම් තැනක හා වුණාද තණ්හා තැනක හා වෙනවා. කොහෙද අපි හා වෙන්නේ? රූපවල හා වෙනවා, සද්දවල හා වෙනවා, ගන්ධවල හා වෙනවා, රසවල හා වෙනවා, ස්පර්ශවල හා වෙනවා, ධම්මවල හා වෙනවා. යම් තැනක හා වුණේද එය ශෝකය බයගෙන දෙන කාරණා. ඇයි ඒ? ශෝකේ බය එන්නේ. ඒ හා වෙච්ච එක රැකගන්න, ඒ හා වෙන්නේ පංචකාමයා භුක්ති විඳින්න පුළුවන් අන්දා අන්නේ පංචකාමයේ භුක්ති විඳින්න ඒක රැකගන්න මහ වෙහෙසක් දරන්න වෙනවා. ඒක රැකගන්න මහ බයකින්ම ඉන්න වෙනවා. මේක කවුරු හරි දැහැගනීද? ශෝකයෙන්ම ඉන්න වෙනවා. එහෙනම් ඒ තණ්හාව නැති තැන මොකද්ද වෙන්නේ? නත්ති ශෝකෝ කුතෝ බයං. ශෝකයෙන් නිදහස් බයෙන් නිදහස්. එයා තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා ඉච්ඡා සූත්‍රයේ ඉච්ඡා බන්ධති ලෝකේ ඉච්ඡා විනය මුච්ඡති ඉච්ඡාවෙන් තමයි ලෝකෙට බැඳෙන්නේ. ඉච්ඡාය විප්පහාණේන සබ්බ සබ්බජින්දන මන්දනන්ද. ඒ කියන්නේ මොකද? සියලු බැඳීම් වලින් නිදහස් වෙනවා. ඉච්ඡාවෙන්ම තමයි ලෝකෙට බැඳෙන්නේ. ඉච්ඡාවෙන්ම තමයි ඒ ඉච්ඡාව ප්‍රහාණය කළමයි සියලු බැඳීම් වලින් නිදහස් වෙන්නේ. ඒ හින්දා ඉච්ඡාවයි තෘෂ්ණාවයි කියන්නේ එකම කාරණයක් නම් දෙකකින් සඳහන් කරන්නේ. එහෙනම් මෙන්න මේක කියනවා ඉච්ඡා යනු මොකද්ද? ලාමක අකුසල දහමකට නමක් කියලා. එහෙනම් අපි රූපත් එක්ක ඉච්ඡතාවය ගොඩනගන්න යනවා කියන්නේ මොකකටද යටත් වෙන්නේ? අකුසල දහමකට යටත් වෙනවා. අනිච්ච දකින්නකොට ආ අනිච්ච ඕන තැන. දැක්කද? දැන් මේකට ස්ථිර නැහැ ස්ථිර නැහැ කිය කී හිටියොත් හරිද? අන්න ඉච්ඡාවෙන් අප ළමයි අපි ලාමක අකුසල දහම ගොඩනගන්නේ. ඉච්ඡා යනු ලාමක අකුසල දහමට නමකි. එහෙනම් ඉච්ඡාවෙන් අපි යමකට බැඳෙනවා. එතකොට අකුසලයකට බැඳෙනවා. අන්න යථාර්ථ ඥානය පාවිච්චි කරනවා අනිච්චයි. ඒ ඉච්ඡාව ඉෂ්ට වෙන්නේ දුකක් ගෙන දෙනවා. එහෙනම් අනිච්චයි. එහෙනම් අනිච්ච දකින්න දකින්න මොකෙන් අයින් වෙන්නේ? අකුසල දහමෙන් අයින් වෙනවා. ඉච්ඡාව යනු ලාමක පාපික අකුසල දාමක් එවත් කාමයට නමකි. තව පැත්තකින්. එහෙනම් ඉච්ඡාව ගොඩනැගුවේ කාමයේ උදෙසා. එහෙනම් කාමයේ උදෙසා ඉච්ඡාව ගොඩනගන තැන අකුසල දහමකට යටත් වෙනවා. එහෙනම් අනිච්ච දකින්නකොට මොකක්ද උනේ? කාමයෙන් වෙන්ව අකුසල දහමෙන් වෙන්ව. අන්න නෙක්ඛම්ම සංකල්පනා. ඒවත් සවිතක්කං සවිචාරා. විවේකජම් ප්‍රීති සුඛම් ප්‍රථම ධානයේ පිහිටනවා කිව්වේ ඒක. එහෙනම් අපි ඒ ඒ පිහිටන්න පිහිටන්න මොකෙන්ද නිදහස් වෙන්නේ? ශෝකයෙන් නිදහස් වෙනවා. බයෙන් නිදහස් වෙනවා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං ඉච්ඡාය ජායති සෝකෝ ඉච්ඡා ජායති බයං ඉච්ඡා විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං ධම්මපදේ අර කලින් තිබ්බ ગાතා දෙක විතරයි තියෙන්නේ මොකද්ද පියතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ මේ අවසාන ગાතාව මම හදපු එක ධම්මපදේ නෑ හොඳේ ඒක හැදුවේ කොහමද ඒකට තමයි සූත්‍ර දෙක දැම්මේ ඉච්ඡාව යනු ලාමක අකුසල ධාමට නමකි ඉච්ඡාවෙන් තමයි ලෝකෙට බැඳෙන්නේ ඉච්ඡාවම තමයි නිද විමුක්තස්ස කරන්න තියෙන්නේ එදාට නත්ති සෝකෝ කුතෝ බයක් නැත්තම් මේ ගාතාව කියලා යන්න එපා ධම්මපදේ මේ ගාතාව හම්බුන්නේ නැහැ කියලා. මේක නෑ හොඳේ ධම්මපදේ. ඒක මම හැදුපු එක. අන්න කිව්ව නැත්තම් මේ නැත්තම් ගිල ඒක හයි දන්නේ අනිත් දෙක නම් තියෙනවා. ඒක උඩ උඩම තියෙන තව ගාතාව මොකද්ද? ප්‍රේමේ ජායති සෝකෝ එහෙම එකක් තියෙන මුලම. නත්තිසෝ ඒ අර වගේම තියෙනවා. දැන් සතන් තියෙන්නේ පියතෝ ජායති සෝකෝ එකයි තණ්හාය ජායති සෝකෝ කියන දෙකම තියෙනවා මේ ඉච්ඡාය ජායති සෝකේ කිව්වේ තණ්හාවයි ඉච්ඡාවයි කියන්නේ දෙකම එකම අදහසක් තියෙන වචන දෙකක් හන්දයි එතනට ගලපලා කිව්වේ මෙන්න මේක බලන්න ඉතින් මේ අපි ඉච්ඡාව ගොඩනගන්න ගොඩනගන්න මොකටද බැඳෙන්නේ අන්න ඉච්ඡා බන්ධති ලෝකේ ඉච්ඡාවෙන් තමයි මේ ලෝකෙට බැඳෙන්නේ හැබැයි ඔය ගොඩනගන කිසිදු ඉච්ඡාවක් ඉෂ්ට වෙන්නේ අනිත්‍යක්ම වෙනවා ඒකයි කියුවේ අනිත්‍යවත සංඛාරා ඒතර අර ඉච්ඡාවෙන් ගොඩපු ගොඩනගපු සියලු සංකාර අනිච්චයත් වෙලා ගියා. අනිච්චවත සංකාර. ඉතින් ඒ ඉච්ඡාව ගොඩනගන්නේ ගොඩනගන්නේ අකුසල දහමකට නම් යටත් උනේ. අපි හිත කිලුටු කරගන්න වැඩක්ම නම් කරේ. මොකද වෙලා තියෙන්නේ? අර උපදවාගත්ත වැඩ පිළිවෙල මොකද වෙලා තියෙන්නේ? හොඳක් වෙලාද අයහපතක් වෙලාද? අයහපතක්ම වෙලා. එහෙනම් මේක අනිවාර්යෙන් මොකද කරන්න ඕන? ප්‍රහීන කරන්න ඕන. එහෙනම් ඒ ඉච්ඡාව අයින් වෙච්ච තැන නැති සෝකෝ කුතෝ බයං. එතන ඉච්ඡාවෙන් අයින් වෙන්න මොකද්ද මෙනෙහි කරන්නේ? අනිච්ච මෙනෙහි කරන්නේ. එහෙනම් අනිච්ච දැක්කම නිවන් දැක්ක කිව්වේ ඒකයි. බලන්න අපි කොච්චර පොඩි අර පටු අර්ථයකද මේ වෙනස් වෙනවා කැඩෙනවා බිඳිනවා කී කී හිටන් හිටියේ. ඒක නිකන් මේ බොහොම නිකන් මේ මේ මේ මස්ලේ හැට පේනේ ඒවා. සතර මහා භූත කැඩෙනවා බිඳින ඒවා. ඉතින් ඒක නිකන් ඒක ඔච්චරම ප්‍රඥාවක් ඕනේ ආචිත් මලා මුත්තත් මලා කිරිකිත්තත් මලා ඔක්කොම මලා හදපු ගෙවලුත් ඉවරයි ඔක්කොම ඉවරයි හදපු ගස් කොළනුත් ඉවරයි ඔක්කොම ඉවරයි වැඩේ තින්නේ අර එදා කිව්වා වගේ ආච්චිත් ඉන්නවා ධම්ම ලෝකේ කෙස් ගහක් තියෙනවා කොස් ගහක් තියෙනවා ඔක්කොම තියෙනවා ගේත් තියෙනවා ඔක්කොම තියෙනවා ධම්ම ලෝකේ ආච්චි. දැන් ඒ ඇයි ටික අරගෙන අපි මොකෝ කරන්නේ? හා අපේ ආච්චි තිබ්බා ගහක් හදලා කියලා වැඩක් නැහැ මේමයි අම්මා ෂෝක් එකට හදා ගන්න පුළුවන් ගමන. අන්න ඒ වගේ මොකද ඒක කැඩලා නැහැනේ. ආච්චිගේ ගේ කැඩුනට ආච්චි ආච්චිගේ ධම්ම ලෝකයේ ගේ තියෙනවා. ඒක ඉතින් මූල සාකච්ඡාවට සම්බන්ධ වුණා නම් තේරෙනවා මගදී අහු වුණා නම් තේරෙන්නේ නැහැ මම මේ කියන ඒවා. අර මන ධම්ම විස්තරේ පෙන්නලා දුන්නා. මේ ඔක්කොම අපි සටහන් ටික ඔක්කොම කොහෙද තියෙන්නේ? ආ සංසාර ගමනම තියෙන්නේ ධම්ම ලෝකයේ ඇතිපදන් තියෙනවා. බය වෙන්න එපා ඕන ඕන වෙලාවට ඇදලා ගන්න. මනසට හැකියාව තියෙන ඕන වෙලාවට ඇදලා ගන්න. අපරාධ කියන්නේ බෑ. මනස ඉබේ ඇදලා ගන්න නෑ හොඳේ. හැදලා ගන්නෙම කැමැත්තෙන්. ඒකයි බුදුහාඳුර කියන්නේ වමාරලා කනවා කිව්වේ ඒකයි. වමනේ කියන වචනේම කිව්වේ ඒකයි. නිකන් නෙමෙයි කන්නේ වමාරලා. ඒ කලින් ඒවනේ ඔක්කොම. මොන වගේ වැඩක්ද අපි කරලා තින්නේ නේ බලාගෙන යනකොට. ඇයි අරගේ මම පෙන්නුවේද අසංකත ධම්ම කියලා එකක්? ආ ඒක හරි. මේ කතා කරේ සංකත ධම්ම ගැන. ඒ ඒවා ඒ විදිහට කම්ප්ලීට්ලිම ඔයගලන්ට පෙන්නුවා. අසංකත ධම්මයක් තියෙනවා එතන. හැබැයි ඒක නිකන් එන්නේ නැහැ. ඒක එන්නේ අර බණ ටික අහලා යෝනිසෝ මනසිකාරය කරනකොට තමයි ධම්මානුධම්ම කියන එක තැම්පත් වෙන්නේ. ප්‍රතිපදාවට අදාළ විදිහට ලැබෙන්නේ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝන නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි මොකක්ද මේ ශාන්ත ප්‍රණීත වූ නිවන ලැබෙන්නේ කොහොමද? යදිදන් සබ්බ සංකාර සමතෝ. මේ සියලු අபிසංකාරයන්ගේ සමතයක් ඇද්ද? ඒ පරම නිවනයි. සබ්බූපදි පටිනිස්සග්ගෝ. මේ සියලු උපාදානයන්ගෙන් බැඳි බැඳී ගිය සංසග්ග කර කර ගිය වැඩ පිළිවෙල නිස්සග්ග කළ යුතුයි. සබ්බූපදි පටිනිස්සග්ගෝ. තණ්හක්කයෝ. තණ්හාව නිසා කය භාවයටපත් වුණා. අන්නේ කය භාවයටපත් වෙන එකෙන් අයින් වුණා තණ්හක්කය. විරාගෝ, නිරෝධෝ, නිබ්බාන. මේක තමයි තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ආර්යෙකුගේ එකම මානසිකාරය. මතක ඇති ගිය සතියේ මානසිකාර සූත්‍රයේ පෙන්වන්නේ දාලා. තිසති මානසිකාර සූත්‍රයේ පෙන්වන්නේ මෙන්න මේ කර්මස්ථානයේ වඩනකොට තමයි අර සතරවරම් දෙවිවරු කිව්වේ දුර තොපගේ අරමුණ අපට නොපෙනේ උතුම් වූ දැහනක් වඩන බව පෙනේ. ඒ උතුම් වූ දැහන වඩන තොපට අපගේ নমස්කාරය වේවා කියලා දුර ඉඳන් নমස්කාර කරලා යන්නේ මෙන්න මේ කර්මස්ථානයේ වඩන. ඇයි ඒ? මේකේ එක තැනක නෑ ලෝකේ හිතක්. අනිකට තියෙන්නේ මොකක් ගැනද? නිවන පමණයි. එහෙනම් නිවන කාටවත් පේන්නේ නෑ. ඒ හින්දා සතරවරන් දෙවිවරුන්ටත් හොයාගන්න බෑ මොකද්ද කරන්නේ කියලා. හැබැයි දැහැණක් වඩන බව පේනවා මොකද? ආලෝක කලම්බයත් එක්ක. නේද? ආලෝක කලම්බයත් එක්ක මේක තේරෙන්න ගන්න. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඒතං සන්තං ඒතං පණේතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි සියලු අபிසංකාර සමතයි සියලු උපදී පටි නිස්සග්ගයි තණ්හාවෙන් කය නොවේ රාගයෙන් විරාගයි අස්සාදයෝ නිරෝධයි බාණෙන් නික්මෙමි නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි සියලු අபிසංකාර සමතයි සියලු උපදීපටි නිස්සග්ගයි තණ්හාවෙන් කය නොවේ රාගයෙන් විරාගයි අස්සාදයෝ නිරෝධයි බාණෙන් නික්මෙමි ඒතං සන්තං ඒතං පණේතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති නිබ්බානන්ති නිබ්බානන්ති ඒ තමයි ආර්යෙකුගේ එකම මානසිකාරය. ලෝකේ කිසිම තැනක හිත පවත්වන්නේ රූපයක, ශබ්දයක, ගන්ධයක, රසයක, ස්පර්ශයක, සිතුවිල්ලක ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන දිට්ඨ සුත මුත විඤ්ඤත කිසිවක් මෙනෙහි නොකරයි එතෙකු දුවත් මෙනෙහි කරයි කුමද්ද මනසිකාරය ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ ඒ උතුම් මාර්ය කර්මස්ථානයේ වඩන ඒ උතුම් මාර්යාගේ අරමුණ නොපෙනේ උතුම් වූ අජානීය දැහැණක් වඩන බව පෙනේ අපට තොපගේ নমස්කාරය වේවා කියලා සතරවරන් දෙවිවරු নমස්කාර කරලා යන්නේ ඔන්නේ ඒක තමයි දන්නේ නැතුව අපි කියන්නේ මේ කතාව අපි දන්නේ නැහැ වුණාට අපි කියනවා ඔහේ හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා එහෙනම් හොඳට හැදෙනවා කියන්නේ මොකද කරන්නේ? චන්දරාගේ දුරු කරන්න. නිවන් ශාන්තිය අත්පත් කරගන්න. අන්න හිටියොත් හොඳට හැදි. ලෞකික අර්ථය වෙනයි ලෝකෝත්තර අර්ථය අන්න දෙවියොත් නමට වඳින. මේ මෙහි පෙරලි පෙරලි දෙවියන්ට වඳින්න හදනවා. දෙවියෝ බලන් ඉන්නවා අපිට වඳින්න. ඇයි ඒ? ප්‍රඥාව වැඩි පිරිස ඉන්නේ මෙහි. මනුස්සතලේ. ඒගොල්ලෝ නිවන් දකින්න සංකාර නිරෝධ කරන්න ලේසි. අරගොල්ලන්ට අසීමිත සැප සම්පත්. සංකාර නිරෝධ කරන්න එච්චර උවමනාවක් නැහැ. අසීමිත ලැබි. මෙහි එහෙම නෙමෙයි මේ කල්ල සුඛ දෙකම එනවා. ලැබීමක් තියෙනවා නොලැබීමක් තියෙනවා දෙක මිශ්‍ර වෙන්නේ. ටිකක් කල් යනකොට එපා වෙනවා. ආ ඇත්ත තමයි මේක මඟුල මේක හරියන්නේ නැහැ. මේකේ මොකක් හරි විසඳුමක් හොයාගන්න. කඩේ යන්නත් නැහැ, පොලේ යන්නත් නැහැ, මොකක්වත් නැහැ. අතරපයට ඔක්කොම හම්බෙලා, කෑම් බීමත් හම්බෙලා, ඔක්කොමත් හම්බෙලා කකුල් දෙක උඩ දාගෙන මොකද්ද හොල්ල හොල්ල ඉන්න තියනවා නම් කෙලින්ම account එකට සල්ලිත් එන ඔක්කොම එනවා නම් ගිහිල්ලා ඇහුවොත් එහෙම නිවන් දකිමුද කියලා. වැඩක් බලා ගන්න ඊයේ. ඒ වගේ තමයි දෙවිවරුන්ගේ නිවන් දකින්න අහනකොට. බ්‍රහ්මයන්ගේ නිවන් දකින්න අහනකොට. අච්චර සුර සම්පත් ඉඳගෙන ගිහිල්ලා අපි කියලා කිව්වොත් එහෙම දුකයි කියලා. නේද? ඒ වගේම තමයි ඉතින්. හැබැයි මෙහෙ තමයි යෝගත් එක. කොට්ටු වෙලා වැඩේ කරගන්න ලේසි. ඒකනේ බුදු කෙනෙක් මනුස්ස ලෝකේ පහළ වෙන්නේ. සංඛාර නිරෝධ කරන්න උපරිම හැකියාව තියෙන තැන. ඒකයි. තණ්හක්කයෝ මේ කියන්නේ. ඒ කියන්නේ මචං තණ්හාව නෙමෙයි. තණ්හාව නිසා කය භාවයටපත් වෙන්න ගිය එකෙන් නිදහස් වුණා, අයින් වුණා. තණ්හක්කයෝ. නෑ නෑ නෑ. මේ අපි අන්නරය. දැන් මේ මේ සබ්බ සංකාර සමත කරන තැන ඉතුරු ටික සිද්ධ වෙනවා. ඒක තමයි කිව්වේ අනිච්චා සංඛාරා උපාද වය ධම්මිනෝ ඒ උපදින දැන උපජ්ජිතා නිරුද්ධಂತಿ. තේසං ූප සමෝසුකෝ. අන්න දැක්කද ඒ ගාතාවයි මේකයි සමාන වෙන විදිය. නැතු ඒ ගාතාව එකක් මේක තව එකක් වෙන්නේ නැහැ. ඒක මලගෙදට මේක නිවන් දකින්නේ එහෙම නැහැ. එහෙම අපි හදාගත්ත ලෝකයකේ තියෙන්නේ. නේද? ඒ ටික මලගෙදට මේක නිකන් ඉන්නලාට කියෝ කියෝ ඉන්නේ. එහෙමද? එහෙම නෙමෙයි. ඉතින් ඒ හින්දා මෙන්න මේක අපි තේරුම් ගන්න හොඳට. මොකද්ද මේ කියන්නේ කියන්නේ කතාව. දැන් ඔයාලට මේවා සෑහෙන දුරකට තේරුම් අරගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් උත්සාහයක ප්‍රතිඵලයක් ඇති කියලා හිතනවා මෙච්චර දවස් ගානක් තිස්සේ මේ කෑග ගහ කෑග ගහ මෙච්චර කතා කරපේකේ ප්‍රතිඵලයක් ලබා ගන්න නැති. ඉතින් ඒක ඕගොල්ලෝ තමයි ඒක දන්නේ. මම නෙමෙයි දන්නේ. හැබැයි ඒක ලබා ගත්තා නම් ඕගොල්ලෝ මාර්ගය වඩ아가ගෙන ඉස්සරහට ගියා නම් ඒක අන්න ලෞතුරා බුදු පියාණන් වහන්සේට මහා උතුම් নমස්කාරය කරලා අන්න උන්වහන්සේට ණය නැතුව මැරෙන්න පුළුවන්. ණය නැතුව මැරෙන්න පුළුවන්. ඇයි උන්වහන්සේ කියපු දේ අපි කරා. මේකෙන් නිදහස් වෙන්නේ කිව්වා. අපි ඒ දේ කරා. අන්න බය නැතුව ඉන්න පුළුවන්. නැත්තම් කියනවා ණයත් නැහැ බයත් නැහැ කියලා. දන්නේ ණය වෙන හැටි. දණ්ඩියෝගේ කියනවා. ණයත් නැහැ බයත් නැහැ කියලා. බය කියන්නේ කාමයට. කාමේම ඉන්නේ. බය නැහැ. රාමේ ඉන්න තරමක් ණය වෙනවා. රූප වලට ණය වෙනවා, සද්ද වලට ණය වෙනවා, ගන්ධ වලට ණය වෙනවා. ණයකාරයෙක්ම වෙනවා එහෙම් පිට. දන්නේ නැති හන්ද කියන ණයක් නැහැ, බයක් නැහැ කියලා. ඉන්නෙම බයයි. ඇයි? භුක්ති විඳින්න තියෙන එක වෙන එකේ ඩැහැගෙන ගියොත් බැරි වෙලක්. භුක්ති විඳින්න තියෙන ටික වෙන එකේ ඩැහැගෙන ගියොත් පණ බය නැද්ද? පණ බයෙන් ඉන්නේ. බයෙන් ඉන්නේ. බය නැහැ කියන එක තමයි වැඩිම බය. මේ ටික අරන් යයි කියලා. ආ ඒකින්ද හොඳට තේරුම් ගන්න. ඉතින් මෙන්න මේකෙන් අයින් වෙන මේ කර්මස්ථානයේ හොඳට තෝරගන්නව නැත්නම් වැඩේ වරද්ද ගන්න පුළුවන්. ඒකයි කියන්නේ රාග නොමැති සිත ආලෝකයි රාග නොමැති ගත ආලෝකයි. අදහස් දෙකක් තියෙනවා. රාග නොමැති සිත ආලෝකයි කියන්නේ මෙතන කියන්නේ ආලෝක ගැන එහෙම නෙමෙයි. මේ කියන්නේ රාගයේ හින්දා ලෝකයක් හදන්න ගියා පටිච්චසමුප්පාදය නැමැති ලෝකය අන්නේ ලෝකයෙන් නිදහස්. ඒ කියන්නේ මේ රාගේ නැමැති ලෝකයෙන් නිදහස්. ඒ කියන්නේ කෙලෙස් වලින් නිදහස් කියලා මේ කියන්නේ. අන්නේ හේතුයේ ඵලය හැටියට මොකද වෙන්නේ? ගතාලෝක වෙන්න ගන්නවා. ඒ කියන්නේ ආලෝක. භාවනා කරනකොට ආලෝකෙන්න ගන්නවා. එතකොට හිතාලෝක නොවි ගතාලෝක වෙන්න ක්‍රමයක් නැහැ. දැන් කවුරු හරි ඇවිල්ලා කියනවා අපිට තාම ආලෝක ආවේ නැහැ. ආලෝක ආවේ නැත්තේ ඇයි එහෙනම්? හිතාලෝක වෙලා නැහැ. දැන් ඒක තෝරගන්න මම මෙන්න මෙහෙම කියන්න ඕගලන්ට. අපිට කේන්ති යනව නේද? කේන්ති කියන්නේ මේ ගත මොන වගේද? හරි අමාරුයි නේද? ඇත්තටම ගිනි අරන් තින්නේ ගතද හිතද? හැබැයි හිත ගිනි ගත්තාම ගතත් ගිනි අරන් නේද දැන්? රත් වෙලා ඇස් දෙකෙදි ටික මොර ගෙඩි දෙකක් වගේ වෙලා ගතත් ගිනි අරන්. ඔන්න ඔය වගේම හිත සිසිල් වෙනකොට ගත මොකෝ වෙන්න ඕනේ? ඒ වගේ හිත ආලෝක වෙනකොට දැන් එහෙනම් ආලෝක නෑ නෑ කිව්වට වැඩක් නෑ. ඇයි ඒ? හිත ආලෝක කරගන්න. එතකොට ගත ආලෝක ලැබීම ධර්මතාවයක්. අර නචේතනා කරණීය සූත්‍රයේ මතක තියෙනවා. හිත ආලෝක කරගන්න මොකද කරන්න තියෙන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනේ ගැනීම පමණයි. දැන් දේශ නොමැති සිත ආලෝකයි, දේශ නොමැති ගත ආලෝකයි, මෝහ නැමැති සිත ආලෝකයි, මෝහ නැමැති ගත ආලෝකයි. මෙතන ආලෝක කියන්නේ තමන්ගේ ගොඩ නගාගත්ත පටිච්චසමුප්පාද ලෝකය. මෙතන ආලෝක කියන්නේ ඒකෙන් නිදහස් වෙනකොට ලැබෙනකොට ලැබෙන ආලෝක. ආ? ඔව් මේ ඒක වෙනකොට මේ මේ මේ මේ ආලෝක ලැබෙනවා මාත්. ලැබෙන්නේ දැන් අපි S2 පියාගත්ත ගමන් අඳුරක් නේ තියෙන්නේ. හැබැයි ඒ ඒ මොකද එහෙම වෙන්නේ? අර අවිද්‍යාසගත මානසිකත්වයක් හන්දා. ඒක අවිද්‍යාවෙන් අයින් වෙනකොටම මේක ආලෝක වෙන්න ගන්නවා. ඒක ඉතින් ප්‍රැක්ටිකල්ම එන්න ඕන එකක්. ඒක මේ ලයිට් දාලා කරන ආලෝක ගැන කතා නෙමෙයි මේ කියන්නේ. ඒකයි මම අර ගිසතිය පෙන්වන්නේ ඔයගලන්ට රැය රැය යම්සේද දවාලේසේ දවාලේ යම්සේද රැයේසේ. يعني දවාලේන ආලෝක රැය එන්නත් ඕනේ කට්ට කරුවලේ කරත් එන්න ඕනේ. දවල්ටත් එන්න ඕනේ දෙකම එකයි. නිවන දුටුව සිතාලෝකයි නිවන දුටුව ගතාලෝකයි සිතාලෝකයි ගතාලෝකයි. ලෝකෙන් නිදහස්. ආලෝකෝ උදපාදී කිව්වේ ඔක තමයි. අනිත් පැත්තේ. ලෝකෙන් නිදහස්. ආලෝකෝ රාග නොමැති සිත ආලෝකයි රාග නොමැති ගත ආලෝකයි දේශ නොමැති සිත ආලෝකයි දේශ නොමැති ගත ආලෝකයි මෝහ නොමැති සිත ආලෝකයි මෝහ නොමැති ගත ආලෝකයි නිවන දුටුව සිත ආලෝකයි නිවන දුටුව ගත ආලෝකයි රාග නොමැති සිත ආලෝකයි රාග නොමැති ගත ආලෝකයි දේශ නොමැති සිත ආලෝකයි දේශ නොමැති ගත ආලෝකයි මෝහ නොමැති සිත ආලෝකයි මෝහ නොමැති ගත ආලෝකයි නිවන දුටුව සිත ආලෝකයි නිවන දුටුව ගත ආලෝකයි සිත ආලෝකයි ගත ආලෝකයි ආලෝකයි ආලෝකයි ආලෝකයි මේ ආලෝක කර්මස්ථාන කොයිම වෙලාවකවත් ගොඩාක් වඩන්නේ නැහැ මේ ආලෝක කර්මස්ථාන වඩන්න මේක වැඩෙන්න ගියාම සමහර අයට මේ ආලෝකය දරන්න බැරි ගන්නට එන්නේ බැරි වෙලාවක්වත් එහෙම ආවොත් අදිස්ථාන කරන්න මට දරා ගන්න පුළුවන් මට්ටමට පමණක් ආලෝක නැගේවා කියලා. මොකද තමන්ගේ මේ මොකද මේ යන්නේ? බ්‍රහ්ම කයක් එක්ක යන්නේ මේ භාවනාවත් එක්ක. නෑ නෑ දැන් මුලදී ගියාම අමාරු වුණොත් පස්සේ පුළුවන් කරන්න ඒක. ප්‍රශ්නයක් නෑ. ඒක අදිස්ථාන කරන්න පුළුවන්. හැබැයි මේ ආලෝක ලැබෙන්න කලින් අදිස්ථාන කරන්න බෑ. ඒක පස්සේ ආවට පස්සේ බලන්න. ඒක පස්සේ කතාවක්. නමුත් මේ කියන්නේ අතනදී කර එතෙන්දී ආයි කියන්න බෑනේ. ඉතින් ඔක්කොම කියලා තමයි භාවනාවට වාඩි කරන්නේ. ඉතින් එන මේව බලාගෙන නෙමෙයි භාවනා කරන්නේ. භාවනා කරන්නේ මොකක් බලාගෙනද? නිවන පමණයි. එච්චරයි. ඒතර අර අර අඳුර අවිද්‍යා අඳුර නැමැති ලෝකයේ තුල ඉන්නකන් නිවන් දකින්න බෑ. ඒතර අන්නේ අවිද්‍යා නැමැති අඳුර ලෝකයෙන් නිදහස් වෙනකොට තමයි රාග දේශ මොහෙන් නිදහස් වෙන තැන ආලෝක වෙන්න ගන්න. මොකද මේක මේ කර්මස්ථාන වඩනකොට උඩ උඩට එනකොට මොකද වෙන්නේ? බ්‍රහ්ම ඉතින් සාමාන්‍ය බ්‍රහ්මයෙක්ව අපිට අපේ මේ මස්ල හැට දකින්න බෑ. ඒ ඒකට ආලෝකේ ප්‍රබලයි. අන්‍ය ආලෝකයටපත් වෙනකොට මේක අපිට දරන්න පුළුවන් මට්ටමට මේ මොනවාක්වත් වෙනව නෙමෙයි. නමුත් ඒක අර අත්දැකීම් ලැබෙනකොට ඒක බලන්න. ඉතින් එච්චරයි කියන්නේ. ඉතින් ඒ කියන්නේ මේ කර්මස්ථානයේ කියනකොට ඒක වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක දකින්නකොට මොකද වෙන්නේ? රාග ගිනි නිවි, නිවන් සුව දැනෙනවා, දේශ ගිනි නිවි නිවි, නිවන් සුව දැනෙනවා, මෝහ ගිනි නිවි නිවි, නිවන් සුව දැනෙනවා, නිවන් සුව දැනි දැනි සියලු දිනී වෙනවා. රාගයෙන් ගිනි ගිනි නිවෙනකොට මොකද වෙන්නේ? නිවන් සුව දැනෙනවා. දේශ ගිනි නිවිනිවි නිවන් සුව දැනෙනවා. මෝහ ගිනි නිවිනිවි නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනි දැනි සියලු ගිනි. අපි හිත එහෙට මෙහෙට යන්නේ නොදී කර්මස්ථානයේ තුලම හිත පවත්වනවා. කර්මස්ථානයේ තුලම රාගගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනි දැනි දේශගිනි නිවෙනවා දේශගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනි දැනි මෝහගිනි නිවෙනවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනි දැනි සියලු ගිනි නිවෙනවා රාග ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනි දැනි සියලු ගිනි නිවෙනවා නිවන් සුව දැනි දැනි දේශ ගිනි නිවෙනවා දේශ ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනි දැනි මෝහගිනි නිවෙනවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනි දැනි සියලු ගිනි නිවෙනවා රාග ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනි දැනි දේශ ගිනි නිවෙනවා දේශගිනී නිවි නිවි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනි දැනි මෝහගිනි නිවෙනවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනි දැනි සියලු ගිනි නිවෙනවා සියලු ගිනි නිවි නිවි නිවන් සුව ලබනවා නිවන් සුව දැනි දැනි සියලු ගිනි නිවෙනවා සියලු ගිනි නිවි නිවි නිවන් සුව ලබනවා මේ හැම කර්මස්ථානයක්ම තියෙන්නේ රාග දේශ මොහ ප්‍රහීනයක් පමණයි වෙන කිසි දෙයක් නැහැ ඇයි එහෙම වෙන්නේ රාගක්කයෝ නිබ්බාණං දේශක්කයෝ නිබ්බාණං මෝහක්කයෝ නිබ්බාණං පළවෙනි මතක ඇති පළවෙනිම දවසේ කිව්වා නිවනේ අර්ථකතනය එච්චරයි එහෙනම් නිවනේ අර්ථකථනයට අනුව තමයි අපි කර්මස්ථාන වඩන්න ඕනේ අපිට ඕන ඕනේ වරගෙන බෑ ඒකයි ඉතින් මෙන්න මේකෙන් යනකොට මොකද වෙන්නේ බුද්ධ සූර්යාලෝකයෙන් ආලෝකයි මේ බුද්ධ කියන්නේ භවයේ උදුරනකොට ප්‍රඥාවෙන් බැබලෙන්න ගන්න සූර්ය උපමා කරනවා නිතරම ප්‍රඥාවට බුද්ධ සූර්යාලෝකයෙන් ආලෝකයි ඒ යථාර්ථ ධර්මය අවබෝධ කරගත්ත ධම්මසූර්යාලෝකයෙන් ආලෝකයි. ඒ කෙලෙස් බිඳහරින අර්ථයෙන් සංඝ සූර්යාලෝකයෙන් ආලෝකයි. තිසරණ සරණින් ආලෝකයි. හත්තිර අවුවෙන් ආලෝකයි. උතන කියනවා හත්තිර අවුව කියලා වචනයක් තියෙනවා. මේ හත්තිර අවුව කියන්නේ ප්‍රඥා ලෝක හතක් බඳු මහා ශක්තියක් වැඩෙනවා මොකද්ද? සත්ත බොජ්ජංග හත වැඩෙන්න ගන්නකොට. ඒ කියන්නේ කියනවා හත්තිර අවුවෙන් ආලෝක. භවය උදුරනවා ධර්මතාවය තේරුම් ගන්න කෙලෙස් බිඳිනවා තිසරණේ පිහිට පිහිට තියෙනවා තිසරණේ සරණ තියෙනවා අන්නේ තිසරණ සරණ තියෙන තැනක සත්ත බොජ්ජංග වැඩෙනවා සත්ත බොජ්ජංග වැඩෙන තැන සත්‍තිර අවුවක ප්‍රඥාව ලැබෙනවා නිදහස් වීම සඳහා සීල කර්මස්ථානවල තියෙන ඔන්නයි මේක තේරුම් අරගත්තාම මේ භවය උදුරා දමනවා හැරෙන්නේ නැහැ මේ තුන් ලෝකයේ තුල වෙන සරණක් නැහැ. අන්තසරණයි අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම පස්සේ සරණක් පතන හොයන එක දුක්ඛ ස්කන්ධයක් කරාමගෙන. එහෙමනම් ඒ භව ගමන උදුරා දමනවා හැරෙන්න මේ තුන් ලෝකයේ තුල වෙන සරණක් නැත්තේම. නත්ති මේ සරණං අඤ්ඤම් බුද්ධෝ මේ සරණං උපත්. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ත ධර්මතාවය දරනවා හැරෙන්න මේ තුන් ලෝකයේ තුල වෙන සරණක පිහිටනම් නැත. ඒ අවිද්‍යා තෘෂ්ණාවෙන් ගොඩනගන ඒ රාග දේශ මොහ කෙලෙස් බිඳ දමා උත්තරීතර සංඝ භාවයටපත් වෙනවා හැරෙන්න ඒ කෙලෙස් බිඳ දමනවා හැරෙන්න මේ තුන් ලෝකයේ තුල වෙන සරණක් නැත්තේ. ඒ බාණයෙන් නිදහස් වී නිවන් සුවයම ලබනවා හැරෙන්න වෙනත් පිහිටක් නැත්තේ භවය උදුරා දමනවා හැර වෙනත් සරණක පිහිට නම් නැත ඊට ධර්මය දරනවා හැර වෙනත් සරණක පිහිට නම් නැත කෙලෙස් මල බිඳ දමනවා හැර වෙනත් සරණක පිහිට නම් නැත නිවන් සුවයම ලබනවා හැර වෙනත් සරණක පිහිට නම් නැත භවය උදුරා දමනවා හැර වෙනත් සරණක පිහිට නම් නැත ඊට ධර්මය දරනවා හැර වෙනත් සරණක පිහිට නම් නැත කෙලෙස් මල බිඳ දමනවා හැර වෙනත් සරණක පිහිට නම් නැත නිවන් සුවයම ලබනවා හැර වෙනත් සරණක පිහිට නම් නැත නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බාණං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බාණං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බාණං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බාණං පරමං සුඛං ඒ භවයේ උදුරා දානවා හැරෙන්නේ වෙන සරණක් නැති. ඒ කෙලෙස් බිඳ දමමින් නිදහස් වෙනවා. එනම් මෙතනින් නිදහස් වීමම සරණයි. ඒ නිවන් සුවයම ලබන එක හැරෙන්න මේ තුන් ලෝකයේ තුල වෙන සරණක් නැත්තේ. එකම සරණයි. සාකච්ඡාව අවසන් කරනවා සංයුක්ත නිකාය හතරේ පළවෙනිම සූත්‍රය. නිදුකාණන් වහන්ස නුඹ වහන්සේ කෙසේ ඕගේ තරණය කළසේකද දෙවි කෙනෙක් ඇවිල්ලා අහන ඇවැත්නි මම නොපිහිටමින් වෑයම්ද නොකරමින් මේ ඕගේ තරණය කළෙමි නිදුකාණන් වහන්ස නුඹ වහන්සේ කෙසේනම් නොපිහිටමින් වෑයම් නොකරමින් මේ ඕගේ තරණය කළේ ඇවැත්නි මම යම් විටක පිහිටා සිටින්ද එකල්ලි මම ගිලෙමි. ඇවැත්නි මම යම් විටක වෑයම් කරිද එවිට ඉපිලෙමි. මෙසේ මම නොපිහිටමින් වෑයම්ද නොකරමින් මේ ඕගය තරණය කරමි. නොපිහිටමින් වෑයම් නොකරමින් ලෝකේ තෘෂ්ණාව තරණය කළ කෙලෙස් නැසූ බ්‍රාහ්මණ උත්තමේ කලකින් දකිමි. එහෙනම් නිවන් දකින්න තියෙන්නේ වෑයම්ද නොකරමින් පිහිටා නොසිටින්න. වෑයම් කරනකොට ගිලෙනවා. පිහිටා සිටිනකොට ගිලෙනවා. වෑයම් කරනකොට උඩ එනවා. මේ මොකද්ද කියලා තියෙන්නේ? කාලයකට යට යනවා. කාලයකට උඩ එනවා. දුගතිගාමී වෙනවා. සුගතිගාමී වෙනවා. දුගතිගාමී වෙනවා. සුගතිගාමී වෙනවා. මේක තමයි ලෝකය අන්න තථාගතයන් වහන්සේ කියනවා පිහිටලා මේක කරන්නත් බෑ වෑයම් කරලා කරන්නත් බෑ පිහිටා නොසිටමින් වෑයම්ද නොකරමින් මේ ඕගිය තරණය කරන්න තියෙනවා චේතනාවෙන් කල යුත්තක් නොමැත ලැබීම ධර්මතාවයක් නා අනිච්ච දුක්ඛ අනාත්තාද අවබෝධ කරගන්න ආර්ය ශ්‍රාවකයා නිදහස් වෙනවාමයි කිව්වේ. ඒකයි කිව්වේ නිවන් දකින්න කියලා අලුතෙන් දෙයක් කරන්න නෑ අපි කරන මෝඩ වැඩ ටික නතර කරන එක විතරයි තියෙන්නේ. අන්නේ නතර කරන්න ඕන කරන ටූල් එක තමයි අනිච්චයි දුක්ඛයි අනාත්මයි. මෙන්න මේ ටික තේරුම් ගත්තනම් තථාගතයන් වහන්සේ කියනවා ඔහු තිසරණ සරණ ගිය උපාසකේ උපාසිකාවක් බවට පත් වෙනවා. ඔච්චරයි තියෙන්නේ. උදාස් දානක් කරන් තිබු ඔච්චරයි. හරි. වෙලාව 4යි මේ පුණ්‍ය අනුමෝදනාව කරන්න තියෙනවා. පුණ්‍ය අනුමෝදනාවක් කරලා හැකි ඉක්මනින් සාකච්ඡාව අද අවසන් කරමු. මොකද හේතුව මෙතන හරි ගස්සන්නක් තියෙනවා. වැඩ කිහිපයක් තියෙනවා කරන්න. හෙට උදේ ඔගොල්ලෝ සුපුරුදු පරිදි එන්න. ඔච්චර ළඟ පුටු නැති වෙයි. හරියට 9ට පටන් ගන්නවා. ඒ හින්දා ඒ පුටුවක වාඩි වෙන්න පුරුදු රස කරලා තියෙනවා. හැම වෙලාවෙම ඔයගොල්ලෝ පුළුවන් තරම් මම එක උපදේශයක් දෙන්නම්. ඕගොල්ලෝ ගේන බෑග් ගේව ඔක්කොම අපි අර පැත්තේ මේ ඉස්සරහෙන් කාටවත් කිසි කෙනෙකුට එන්න බෑ. මේසයක් දාලා තියන්න. ඒ මේසේ බෑග් තියන්න. වතුර බෝතලේ විතරක් ළඟ තියාගන්න බෑග් මලු සිරිසිරි බෑග් එකක්වත් ගේන්න එපා. ඔන්න කිව්වා. ආයි මේ හොඳට මතක තියාගන්න ප්‍රථම ධානයේට මේ දැහන් වඩන්න යන අයට ශබ්දේ හරි කටුකයි. හරි අමාරුයි. එහෙනම් නිදහසේ අත් දෙක වනගෙන වනවන ඇවිල්ලා නිදහසේ වාඩි වෙන කන්නක් දෙනවා බොන්නක් දෙනවා ඔක්කොම දෙනවා. දෙයියනේ කියලා මේක වඩා ගන්න. හරි. යම් කිසි කෙනෙක්ට නැගිටලා යන්න තියෙනවා නම් ඒ වෙලාවකදී අනුන්ට කරදරයක් නොවන විදිහට නැගිටලා යන්න නැගිටලා යන්න පුළුවන් දුරවල් තියලා පුටු දාලා තියන්නම් අපි ඒ විදිහට යන්න පුළුවන් තරම් ගේන බෑග් ඔක්කොම ඉස්සරහා මේස දෙක දාලා තියන්න ඒ මේසෙන් ගෙනලා තියාගන්න එතකොට කවුරුත් උතනට එන්නෙත් නෑ ප්‍රශ්නෙකුත් නෑ. නැත්තම් බෑග් අරහේ තියලාම 100 තින්නේ එහෙනේ. එහෙනම් ඉස්සරහ තිබ්බම ලේසියනේ මොකෙක්වත් එන්නේ නෑනේ. අරේ තියලා આવොත් අම්මා ඊට භාවනා කරන්නේ නෑ බෑගේ උස්සන් ගිල්ලක් දන්නේ නෑ කිය කි ප්‍රශ්නේ තියෙනවා. දැන් මෙතන කර්මස්ථාන වලනකොට මේනින් වහන්සේත් ඉන්නවා. ඒ හින්දා කොහොමත් මොකෙක්වත් එන්නේ නෑ ඉස්සරහට බය වෙන්න එපා. ඔව් ආ. ඔය ඒකද ඒකට ප්‍රශ්නයක් නෑනේ. හිත එන්නේ නෑ කොහක දුවන්නේ නෑ. මෙහෙ තියෙන්නේ. මම හරි ඉන්නම් එතන. බය වෙන්න එපා. මේක වඩා විශ්වාස. එච්චරයි කියන්නේ මේ කරපු දේ ප්‍රයෝජනෙ නෙලා ගන්න ওই දවස්සත් එච්චරයි කියන්නේ. හරි අපි එහෙනම් පුණ්‍ය අනුමෝදනා කළා. හරි. සියලු දෙනාට දරුවන් සරණයි. ගෞරවනීය මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි. අද දින වැඩසටහනේ දායකත්වයේ දක්වන පින්වතුන්ගේ නාම ලේඛනය පුණ්‍යානුමෝදනාව සඳහා ඉදිරිපත් කරනවා අද දින ශාලාගාසු සඳහා දායකත්වයේ දක්වන්නේ අජන්තා සෙනරත් මහත්මිය විසින් තමන්ට නිවන් මඟට ඇති බාධා දුරු වීම පිණිස සහ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම අද උදේ දානය සඳහා දායකත්වයේ දක්වන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සෙනරත් සිරිවර්ධන මහතා ලතා සිරිවර්ධන මහත්මිය චරිතා සිරිවර්ධන දියණිය විසින් නිවන් මඟට ඇති බාධා දුරු වීම අරමුණු කරගනිමින් ඒ වගේම ඒ සඳහා දායක වෙනවා ඒ.එම්. ප්‍රේමචන්ද මහතා ඇතුළු පවුලේ සැම, ඒ වගේම සමන්ත ලක්මල් මහතා ඇතුළු පවුලේ සියලු දෙනා, ඒ වගේම වසන්තා සරණමාලි මහත්මිය, ඒ වගේම සුගුණ මාධව මහතා සහ පවුලේ සියලු දෙනා, ඒ වගේම චාමර සම්පත් මහතා ඇතුළු පවුලේ සියලු දෙනාත්, ඒ වගේම නුවන් විජේකෝන් මහතා ඇතුළු පවුලේ සියලු දෙනාත් මේ සඳහා දායක වෙනවා. ඒ වගේම සුචිත්‍රා ගුණවර්ධන මෙණිය, අයිරින් ආලංගොඩ මහත්මිය, ඒ වගේම ක්‍රිෂාන්ත අධිකාරී මහතා මේ සඳහා දායකත්වය දෙනවා. තමන්ගේ අලුත් නිෂ්පාදනයේ අග්‍ර කොටස ආර්යන්ට පෝදා කිරීමෙන් ඒ සඳහා ආශිර්වාද ලබා ගැනීම ආරමුණු කරගෙන ඒ වගේම අද උදේ තේපානයේ සඳහා දායකත්වය දක්වනවා නුවරළියේ පදින් නුවරළියේ ඉන්ද්‍රකාන්ති මහත්මිය විසින් තමන්ට නිවන් මාර්ගයට ඇති බාධා දුරවීම සහ සියලු ඥාතීන් මේකේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ආරමුණු කරගනිමින් ඒ වගේම අද දහවල් දාණය සඳහා දායකත්වයේ දක්වන්නේ නව ශ්‍රීලන්තයේ පදිංචි රුචිර මහතා සහ තරංගා මහත්මිය සහ ඔවුන්ගේ කල්යාණ මිත්‍රයන් විසින් තමන්ට සහ නිවන් මගට ඇති බාධා දුර වේ නිවන් මගට ප්‍රතිපරිසරයේ සැකසීවා යන අර්මණින් සහ උන් නමේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ආරමුණු කරගනිමින් ඒ වගේම ශාසනික ආධාර ලබා දුන් පින්වත් පිරිස KG KG සේනාරත්න මහතා අනෝමා ෆර්නෑන්ඩෝ මහත්මිය DJ අබේසිංහ මහත්මිය ඒ වගේම ශ්‍රියානි ජයවීර මහත්මිය WG විමලරත්න මහතා මල්ලිකා සමරනායක මහත්මිය චන්ද්‍රානි ජයලතා මහත්මිය මල්ලිකා වීරබාහු මහත්මිය ඒ වගේම නාලනී කුමාරිහාමි මහත්මිය තීතා සේනානායක මහත්මිය ඊ.එම්. සන්නලතා මහත්මිය චන්ද්‍රානි රණසිංහ මහතා සී.ජේ දොරම් තෙන්න මහත්මිය සී ඕපනායක මහත්මිය ජේ.එම්.එස්. විජේවර්ධන මහත්මිය ජේ.එම්.එස්. මණිකේ මහත්මිය ඉන්ද්‍රානි ජයසේකර මහත්මිය නයනා ගුණසේකර මහත්මිය එවැගේම JMPM ජයලත් මහත්මිය JML මණිකේ මහත්මිය ඩී ලියනගේ මහත්මිය එන ඒ වගේ ඒ සියලු දෙනා උතුම් නිවන් මඟ පූර්ණේ කර ගැනීමත් ඒ වගේම නමිමිය පළුගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන දායකය දක්වනවා. ඒ වගේම ඔරටුවේ පත්නි පෙරේරා මහත්මිය සඳහා දායකත්වය දක්වනවා සඳුන් අංජලෝ පෙරේරා පොතුණුවන්ට මානසික සුවය ප්‍රාර්ථනා කරමින් එවාගෙම ධර්මසේන මහතා සඳහා දායකත්වයක් දක්වනවා පවුලේ සියලු දෙනාට නිවන් මාර්ගයට දිබාදා දුරු කර ගැනීම අරමුණු කරගෙන එවාගෙම PM මනතුංග මහතා ඒ වගේම මාලා පෙරේරා මහත්මිය රංජිත් කොළඹගේ මහතා මේ සඳහා දායකත්වය දක්වනවා නිවනම අරමුණු කර ගනිමින් ඒ වගේම නන්දන අනුරාධ මහතා මේ සඳහා දායකත්වය දක්වනවා මේ වෙනුවට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගම්ලත් මුදියන්සිලාගේ පේමරත්න මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඒ වගේම මේ ලංකියලු සිල දෙනාත් ඒ සඳහා ඒ වගේම මේ සඳහා සහසම්බන්ධ වෙන ධර්ම සාකච්ඡාව සඳහා දින 12ක් පුරාම සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාත් ඒ වගේම වැඩසටහන සංවිධානය කිරීමට දායකත්වය දෙන අපේ කල්යාණ මිත්‍ර නම් වශයෙන් සඳහන් කර වූ සියලු දෙනා සියලු දෙනාත් ඒ වගේම මෙම ශාලා පරිශ්‍රය වෙන්කර දැනීමට මුල් වූ සබල ස්ථානාධිපතිතුමා ඇතුළු සියලු දෙනාත් එවැගේම මේ ධර්ම සාකච්ඡා පුරාම අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන ඒ සියලු දෙනාත් මේ සඳහා කෘතවේදීව මූලික වශයෙන් සිහිපත් කරමින් එවැගේම ඔබගේ ඉල්ලීමක් තියෙනවා අපේ ධර්ම සාකච්ඡාව පවත්වාගෙන අපේ දේශකතුමන්ට කෘතවේදීත්වය පළ කරන්න කියලා. එතුමාට කෘතවේදීත්වය පළ කිරීම අපි ප්‍රමාණවත් නොවුනත් ඔබගේ ඉල්ලීම් පරිදි මේ විශේෂයෙන් සිහිපත් කරනවා මේ දින 10 පුරාම ඒ අනන්ත වූ බුදු ගුණයන්ට ඒ මහත්ඵල මාත්‍යක් හෝ ලබා ගැනීමට ඔබට අවස්ථාව සැලසා දෙමින් අප්‍රමාණ ප්‍රසාදයෙන් යුතුව වහත් කැපකිරීමෙන් යුතුව මේ දින 10ක් 12ක් පුරාම ඔබට මේ ප්‍රත්‍යපරිශේ සකස් කිරීමට වේතුනෝයි රුවන් රණසිංහ දේශකතුමන් මහා මහත් කරුණාවෙන් කෘතවේදීව සිහිපත් කරනවා ඒ වගේම අප විසින් මේ දින 12 පුරාම රැස් කරගත් යම් කිසි පුණ්‍ය කුසල ශක්තියක් ඇතනම් එතුමාට මහත් කරුණාවෙන් යුතුවම අනුමෝදන් කරනවා වගේ මෙතුමන්ට ඒ වගේ මෙතුමන්ගේ පවුලේ සියලු දෙනාටත් තමන්ගේ එන ඒ සියලුම කල්යාණ මිත්‍ර පිරිසටත් අනුමෝදන් කරමින් ඒ වගේම අනුමෝදන් කරමින් අනුමෝදන් වෙත්වා කියන චේතනාවෙන් යුතුව අපි සියලු දෙනාට මෙතුමාට ආශිර්වාද කරමින් ආසාදුනා දිල එතුමාට පොත වේදිත්තේ පළ කර සිටිමු එනම් අපි සියලු දෙනා අද දින වැඩසටහන අවසන් කරමින් පුණ්‍ය ආනුමෝදනාව සඳහා එතුමන්ට අපි ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනුත් තෙරුවන් සරණයි. දැයි මේ උතුම් වූ දහම් සාකච්ඡාව දින 12 පුරාවට පැවැත්වීම සඳහා වේසමාන්තී කටයුතු කළ සියලු දෙනාම අතරින් ඒ වගේම විශේෂයෙන් ගෝතමාරාමේ වැඩවසන්නා වූ සියලුම මේනින් වහන්සලා මේ වෙලාවේ සිහිපත් කරනවා. ලෝක වාසීන්ට රට පිටරට ඉන්න අයට සඳහා පාමේ උතුම් වූ දහම් සාකච්ඡාව ශ්‍රවණය කිරීම සඳහා උන්වහන්සේලා ඒ සියලු ප්‍රත්‍යපාසුකම් සකසලා ඒ මේක ලෝක වාසීන්ට සැලැස්වීම සඳහා මහත් වේසක් දැරුවා. ඒ වෙනේ උන්වහන්සේලාගේ යම්කිසි කායික දුක් පීඩාවක් තියෙනවා නම් ඒ සියල්ල සුවාතටමපත් වෙලා උතුම් මේ මාර්ගය වඩා ගැනීමටත් මේ පුණ්‍ය ශක්තිය හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් කටයුතු අද දිනේදී චමින්ද විජේකෝන් මහතාගේ අසනීප තත්ත්වයෙන් පෙළෙන වයස අවුරුදු දෙකක් වන තෙන්නකෝන් මුදියාන්සේලාගේ අනායා සිත්සරා දියණියට ඉක්මන්සුවේ ප්‍රාර්ථනා කරමින් ශාසනික ආධාරයක් කරලා තිනවා. පිටිටුට දියණියගේ යම්කිසි කර්ම විපාකයක් අනුව ලැබෙනා වූ යම්කිසි අකුසල ධර්මයක් ඉස්මතු වී තැත්තම් ඒ මේ කරන්නාලද පුණ්‍යානුමෝදනාවේ අකුසල ධර්මයේ යටපත් වී උතුම් වූ පුණ්‍ය ශක්තියම වර්ධනය වේ. නිදුක් නිරෝගී භාවයට පත්වීම සඳහාම ප්‍රත්‍යපාසුකම් සැකසේවා ප්‍රත්‍යපාසුකම් සැකසේවා ප්‍රත්‍යපාසුකම් සැකසේවා. ඊට ඊට කෙරෙන්නා වූ සියලු අකුසල ධර්ම යටපත් වෙලා උතුම් කුසල ධර්ම මුදුන්පත් වෙලා ඒ වෛද්‍ය පාසුකම්ද ලැබී ඒ දීණයේ තියෙනා වූ කර්ම විපාකයක් තියෙනවා නම් එයද ගෙවා දමා නිදාසී ඒ උතුම් වූ ඒ දීණයේ තියෙනා වූ කායික පීඩාව දුරු වී ඒ මානසික පීඩා මානසික පීඩාවෙන් දුරු වී ඒ මානසික නිදහස ලැබී ඒ නිරුක් නිරෝගී භාවයේම ලැබේවා කියලා ආශිර්වාද කරන ඒ චූටි දියණියට අවුරුදු දෙකක් පවන අනායා සිප්සරා දියණියට ඒ වගේම යම් කිසි අය මෙන්න මේ යම් සාස ආධාර හැටියට උදව්පකාර කරපු පිරිසක් ඉන්නවා නිමල් වික්‍රමරත්න මහතා අජන්තා සේනරත් මහත්මිය මානෙල් කුරුප්පු මහත්මිය WA සිරිවර්ධන මහතා ලීලා සිරිවර්ධන මහත්මිය ඉන්ද්‍රාණි ජයසේකර මහත්මිය සියානි ජයවිත්‍ර මහත්මිය මල්ලිකා සමරකෝන් මහත්මිය අනුලා බස්නායක මහත්මිය වරුණි ජයලත් මෙනවිය එස්.එම්. මනම්පිටිය මහත්මිය සමන්ති නිකපිටිය මහත්මිය සුදීපා මෙහෙණින් වහන්සේ සුනිතා මෙහෙණින් වහන්සේ ඒ වගේ කේ.එස්. කරුණාතිලක මහතා ඒකනායක කරුණාතිලක මහත්මිය නන්දලතා ගමගේ මහත්මියන් කියන උදව් උපකාර කරලා තිනවා ඒ වගේම මේ උතුම් කටයුත්ත කරගෙන යාම සඳහා YouTube ඔස්සේ ශ්‍රවණය කිරීම සඳහා ලෝකවාසීන්ට උදව් උපකාර කරනවා ඕස්ට්‍රේලියාවේ පානදුරේ පදිංචි මොරිස් මහතාත් ඒ වගේම මේ මහතාගේ බිරිඳවන මල්ලිකා මහත්මියත් ඒ වගේම ශාම් පුතණුවනුත් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි මෙල්බන් වල පදිංචි ඕස්ට්‍රේලියාවේ පදිංචි ලාල්නී මහත්මියත් ඒ වගේම ශාන්ත මහතාත් ඇතුළු ඒ සියලු දෙනාම සිහිපත් කරනවා ඒ වගේම එංගලන්තයේ පදිංචි නිරෝෂා වැලිකල මහත්මියව සිහිපත් කරනවා දින 11ක් පුරාවටම මේ ලෝකවාසීන්ට මේ ශ්‍රවණය කිරීම සඳහා උදව් උපකාර කරපු පිරිස හැටියට ඒ වගේ මේ උතුම් කටයුත්ත කරගෙන යාම සඳහා මහා ශ්‍රමයක් දක්වමින් දින දින 11ක් 12ක් පුරාවටම කොළඹ සිට නුවරට ප්‍රවාහනාංශයෙන් උදව්පකාර කරපු පිරිස හැටියට ඒ වගේම උදව්පකාර කරපු පිරිස ශ්‍රමයෙන් උදව්පකාර කරපු පිරිසද ඒ වගේම විශේෂයෙන් මේ ශබ්ද විකාශන යන්ත්‍ර පැත්තෙන් ඒ සියලු උදව්පකාර කරපු සියලු දෙනාම සිහිපත් කරගෙන සඳහා ඒ වගේ මේ උතුම් කටයුතු කරගෙන සා මූලා මූලාශ්‍රය කරගෙන කටයුතු කරපු ප්‍රනීත් මංගල අබේකෝන් මහතා ක්‍රිෂාන් කන්නංගර මහතා නාල්නී කාර්යවසම් මහත්මිය ප්‍රියධර්ම කොතලාවල මහතා චානක අමරතුංග මහතා රුවන් රාජපක්ෂ මහතා කැලුම් වික්‍රමසිංහ මහතා චාමර සම්පත් මහතා නුවන් විජේකෝන් මහතා අරුණ කිස්සිරි මහතා මල්කා රාජපක්ෂ මහත්මිය කුමාරි අත්තනායක මහත්මිය අජන්තා සෙනරත් මහත්මිය චන්දන ජයරත්න මහතා ක්‍රිෂාන්ත අධිකාරි මහතා අජිත් කරන්නාගොඩ මහතා උදේනි රසාංගිකා මහත්මිය ධනංජලි විජේකෝන් මහත්මිය විකී ඒ වගේම තැපැල් ස්ථානාධිපතිතුමා හැටියට විකී ලියනගේ මහතා ඒ වගේම මේ තැපැල් ස්ථානයේ සහ සම්බන්ධලා කටයුතු කරපු ලසන්ත රූපසිංහ මහතා බණ්ඩාර මහතා නිශ්ශංක මහතා සහ රික්ෂාන් මහතා වගේම ඒ වගේම මහරපදිංචි මංජුලා මහත්මියවත් සිහිපත් කරනවා ඒ සිළු දෙනාමත් උදව් උපකාර කළ සිළු දෙනාමත් ඔබ සියලු දෙනාත් මේ මේ උතුම් වූ කටයුතු කරගෙන යාම සඳහා වචනයකින් හෝ වචන මාත්‍රයෙන් හෝ මිලමුදලකින් හෝ ශ්‍රම කඳුලකින් හෝ මොණයන් අවරුවකින් හෝ උදව්වක් උපකාරයක් කරා නම් ඒ සියලු දෙනාම සිහිපත් කරනවා. ඒ වගේම පුර දින පුරා දින 11 12 පුරාවටම මේ උතුම් වූ කාර්යය කරගෙන යාම සඳහා විශේෂයෙන්ම විදේශ රටවල ඉන්න පිරිස හැටියට දම්පැන් පූජා කරපු සිළු දෙනාටමත් මේ ස්ථානයේ ලබා ගැනීම සඳහා මිල මුදල් ඒ සිළු දෙනාම සිහිපත් කරනවා. ඒ සියලුලටත් මේ පුණ්‍ය ශක්තිය විදවන්න බලාපොරොත්තු වෙන තම තමන් නමින් මින් බලාපොරොත්තු සත්ත්ව කොටාශයක් වරදත් ඔබ ජීවීන් කෙනෙකුට මේ මොහොතේ පින්බරත්වයන් සිටිනම් ඒ අයටත් පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුෙන් මේ ලබාගත් දින 11 12 පුරාටම ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය අනන්තයි අප්‍රමාණයි තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා පුතඥයෝ 84000කට දෙන දාණයට වඩා එක සෝතාපන්න කෙනෙක්ට දෙන දාණය මහත්ඵලයි මානිසංසයි සෝතාපන්න 100කට දෙන දාණයට වඩා එක සකදාගාමී උත්තමයෙක්ට දෙන දාණය මහත්ඵලයි මානිසංසයි සකදාගාමී උත්තමයේ 100කට දෙන දාණයට වඩා එක අනාගාමී උත්තමයෙක්ට දෙන දාණය මහත්ඵලයි මානිසංසයි අනාගාමී උත්තමයේ 100කට දෙන දාණයට වඩා අරියතුන් වහන්සේ කෙනෙක්ට දෙන දාණය මහත්ඵලයි මානිසංසයි අරියතුන් වහන්සේලා 100කට දෙන දාණයට වඩා පසේ බුදුවරයෙක්ට දෙන දාණය මහත්ඵලයි මානිසංසයි පසේ බුදු උත්තමයන්න් වහන්සේ කෙනෙක්ට දෙන දාණයට වඩා සම්මා සම්බුදු පියාණන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි මානිසංසයි සම්මා සම්බුදු පියාණන් වහන්සේට දෙන දාණයට වඩා සම්මා සම්බුදු පියාණන් වහන්සේ අග්‍ර කර මහා සංඝරත්නයට දෙන දාණය මහත්ඵලයි මානිසංසයි මේ සියලු කුසල්ම අභිමවා යන පංචශීලයේ පිහිටාගෙන යම්කිසි කෙනෙක් කරුණා මෙත්තා මුදිතා උපේක්ඛා කියන ගුණයටපත් වෙමින් මොහොතක් ලෝක සත්‍යය කෙරෙහි මෙත් වැඩන නම් මහත්ඵලයි මානිසංසයි මේ සියලු කුසල්ම අභිමවායන උත්තරීතරම කුසලයේ හැටියට සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ මොහොතක් ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් බැඳෙන මොහොතේ යමෙක් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියා මානසිකාරය කරලා ඒ කර්ම භවය නිරෝධ කරලා උප්පත්ති භවය නිරෝධ කරන යමෙක් සරසුනේද යමෙක් කටයුතු කරේද එය මහත්ඵල මහානිසංස කෙන දෙන්නා වූ මහාම කුසල් සම්භාරය රැස් කර ගන්නවා කියන්නේ එමනම් මේ උතුම් උදාම් සාකච්ඡා සිද්ධ කිරීමෙන් ඒ මහත්ඵල මහානිසංස ගෙන දෙන්නා වූ අනිත්‍යතාවයම දුක්ඛතාවයම අනත්තතාවයම සාකච්ඡා කිරීමෙන් ඒ ලබාගත් මහත්ඵල මහානිසංස ගෙන දෙනා කුසල් සම්භාරය මේ මොහොතේ ඒ පින්බලා මින්බලා ප්‍රයත්න යමෙක් සිටීද ඒ සුළු දෙනාටමත් පුණ්‍ය ආනුමෝදනාව සිද්ධ කිරීම සඳහා උදව් උපකාර කර සෙනානා පුණ්‍ය ආනුමෝදනාව කිරීම සඳහා සියලු දෙනාම අලෝභයෙන් ආදේශයෙන් අමෝයෙන් චිත්ත ප්‍රසාදයෙන් ඊතුව සියලු දෙනාම තුන් වතාවක් සාදුකාරයක් දෙන්න මේ උතුම් උදහම් සාකච්ඡා සා සම්බන්ධෙච්ච දේව කොට්ටාශ බ්‍රහ්ම කොට්ටාශ නම් ඒ කොට්ටාශ කරා මේ ජන්ත්‍ර ගණනලද කුසල අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා උන්නාන්සලා පතන්නා බෝධි එත්තර බෝධි උතුම් මොණියන් සාක්ෂාත් කරගෙන යනා ගමනේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධාරෂ්ඨාංගී මාර්ගයේ පූර්ණේ කරගෙන සතර බල ලැබී ධානය බල ලැබී අමා මා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ කුසල උපනිෂ්ණයක් වේවා හේතු වාසනාව වේවා උතුම් වූ නිමිතනසෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සියලුම සසර ගන්දුලෙන් ගාදමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදු කරා ඒ වගේ අද දිනේ දම්පැන් පූජා කළ සිළු දෙනාටමත් මේ මේ මේ උතුම් කටයුත්ත කරගෙන යාම සදා උදව් උපකාර කළ සිළු දෙනාටමත් ප්‍රවාණාංශයෙන් උදව් උපකාර කර සිදු දනාටත් දන්පැන් පූජා කළ සිදු දනාටත් මිල මුදලකින් හෝ ශ්‍රම කඳුලකින් හෝ වචනයකින් හෝ වචන මාත්‍රයකින් හෝ උදව්වක් උපකාරයක් කිරීම කියලා සිදු දනාටමත් ඒ වගේ මේ ස්ථානයේ ලබා දුන්නා වූ තැපැල් ස්ථානාධිපතිතුමා ඇතුළු ඒ සියලුම මහත්ම මහත්මීන්ටත් ඒ කාර්යමාර මණ්ඩලයටත් ඒ සියලු දෙනාටමත් වචනයකින් හෝ වචන මාත්‍රයෙන් උදව්වක් උපකාරයක් කරා නම් ඒ සියලු දෙනාටමත් මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය සියලු දෙනාම මෛත්‍රී සිතින් මේ උදව්පකාර කරපු සියලු පිළිසරටම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා ඒ අතරින් ධර්ම අවබෝධය ලබාගත් කෙනෙක් ඉන්නවා තව තවත් ධර්ම අවබෝධය ලබාගෙන ප්‍රඥා මුදුන්පත්ති ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරියේ අනිත්‍යතාවයේ වටහාගෙන වස්තුකාම් ප්‍රහීන කර උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම් ප්‍රහීන කර උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාගික සංයෝජන ප්‍රහීන කර උත්තරීතර ආරියත් භාවයටත් පත් වීමටත් කාමයන්ගෙන් වෙන්න අකුසල දාමෙන් වෙන්න සවිතක සවිචාරයෙන් උපන් ප්‍රථම අධ්‍යානෙ, ဒုတိ යික අධ්‍යානෙ, තෘතියික අධ්‍යානෙ, චතුර්ථ අධ්‍යානෙ ධ්‍යාන බලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් අත්පත් කර ගැනීමටත් ඒ වගේ මේ අතරින් ධර්ම අවබෝධය ලබා ගන්න හැකෙච්ච යම්කිසි අඩුපාඩුවක් සිදුවෙච්ච යම්කිසි කෙනෙක් සිටිනම් තවදුරටත් කල්යාණ මිත්‍ර සේවන සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයේ ධම්මානුදම් පටිපදා කියන සතර සෝතාපට්ටි අංග තුලින් ආස්වාදී ආදීන නිස්සන්නේ තසෙන් සක්කාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය පහව තුත්තරීතර සම්මාදිට්ඨියටපත් වී සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කරනා මාර්ගඵල පූර්ණ කරගෙන ඊට අවශ්‍ය කරනා දහයන් ඵලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ කුසල ප්‍රතිනිෂ්ඨයක් වේවා හේතුව වාසනාව වේවා උතුම් මුනින් සනසෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සියලුම සතර ගන්දුලින් ගවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුවා ඒ වගේ අප වෙන සංසාර ගමනේදී අපෙන් වඩා අසාධාරණයක් හිංගයක් හිංසා පරදා ප්‍රමාද දෝෂයක් සිදු සත්ත්ව කොටාස මේ මොහොතේ පින්බලාපතෙන් සිටිනම් පරදත් උපජීවීන් කියන කොටසෙන් පින්බලාපතෙන් යම් කෙනෙක් සිටිනම් ඒ ඇයටද මේ පුණ්‍ය ශක්තිය ඒ ඒ සිළු දනා කරාම මෛත්‍රියේ සිටින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රියේ සිටින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රියේ සිටින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ යම් දුගතිගාමී තත්වයක සිටින නම් සුගතිගාමී වේවා සුගතිගාමී වේවා සුගතිගාමී වේවා සුගතිගාමී උතුම් manussතු සද්ධර්මසනට අවස්ථාව ලබාගෙන චතුරාර්ය අවබෝධ කරන ආරෂ්ඨාංගික මාර්ගය පූර්ණේ කරගෙන සතරපල් ලැබී ධානපල ලැබී අමාමා නිර්වාණ ශාන්තියෙන් අත්පත් කර ගැනීම මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දනා කරාටම අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සංසාරේ යම් කිසි අකුසල ධර්මයක් තියෙනවා නම් ඒවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා ඒ වගේ සංසාරේ යම් කිසි සසර ගනුදෙනුවක් තියෙනවා නම් ඒවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයක් ඒ වගේ මේ උතුම් උදාම් සාකච්ඡාවට සහ සම්බන්ධ වෙච්ච බුසිරු දිනාටම දින 12ක් පුරාට මේ උතුම් උදාම් සාකච්ඡාවට සහ සම්බන්ධ බුසිරු දිනාටම YouTube ඔස්සේ ශ්‍රවණය කරපු බුසිරු දිනාටම විශ්වයේ කොහේ සිට හෝ මේ උතුම් උදාම් සාකච්ඡාවට සහ සම්බන්ධ වූ ඔබ සියලු දෙනාටම මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය මානන් සංසාරය අපෝලාට කර සීල කුසල ධර්ම ඉස්මතු වී ඒ ලබාගත්තා අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධය යම් කිසි කුසල ධර්මයක් තියෙනවා ඒ කුසල ධර්ම සියල්ල මේ මොහොතේ ඉස්මතු වී ඒ පුණ්‍ය ශක්තිය ඔබ සියලු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා ඔබලා අතරින් ධර්ම අවබෝධය ලබාගත් කෙනෙක් ඉන්නවා නම් තව තවත් ධර්ම අවබෝධය ලබාගෙන ප්‍රඥා මුදුන්පත් වී ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරි අනිත්‍යතාවය වටහාගෙන ඒ වස්තුකාම් ප්‍රහීන කර උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම් ප්‍රහීන කර උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාගික සංයෝජන ප්‍රහීන උත්තරීතර අරියත් භාවයටත්පත් වීම සඳහා කාමයන්ගෙන් වෙන්න අකුසල දාමෙන් වෙන්න සවිතක්ක සවිචාරයෙන් උපන් ප්‍රථම අධ්‍යානයේ ද්විතීක අධ්‍යානයේ තෘතීක අධ්‍යානයේ චතුර්ථ අධ්‍යානයේ ධානඵලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් අත්පත් කර ගැනීමටත් ඒ වගේ ඔබලා අතරින් ධර්ම අවබෝධය ලබා ගන්න නැවකදී යම් කිසි හෝ අඩුපාඩුවක් සිදු වෙච්ච යම් කිසි කෙනෙක් තවදුරටත් සිටිනම් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුදම් පටිපදා කියන සතර සෝතාපට්ටි අංග තුලින් ඒ ආස්වාදී ආදීන නිස්සරණේ තත්ත්වයන් සක්කාදිට්ඨිය මිත්‍යාදිට්ඨිය පාවත උත්තරීතර සම්මාදිට්ඨියටපත් වේ සෝවාන් පරලාභී උත්තම උත්තමාවියම් බඩපත් වේවා සකදාගාමී පල්ලාභී උත්තම උත්තමාවියම් බඩපත් වේවා අනාගාමී පල්ලාභී උත්තම උත්තමාවියම් බඩපත් වේවා අරියප්පලලාභී උත්තම උත්තමාවියම් බඩපත් වේවා ඊට අවශ්‍ය කරන්නා කාමයන්ගෙන් එන අකුසල දාමෙන් එන සවිතක්ක සවිචාරයෙන් උපම් ප්‍රථම අධ්‍යානෙ ද්විතීක අධ්‍යානෙ තෘතීක අධ්‍යානෙ චතුර්ථ අධ්‍යානෙක ධානාපලද පූර්ණ කරගෙන අෂ්ටඵල සමාපත් සම්වැදී ආසවාක්‍ය ඥාණයෙන් සීලු කෙලස් ප්‍රහීන කර ගැනීමටත් මේ ලබා ගත්තා මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු දිනාටම අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා පටිච්ච සමුප්පන්නව හට ගන්නා මේ දුක්ඛ ස්කන්ධයේ අසාරත්වය මොහොතක් මොහොතක් වාසා වැටෙහි මේ දුක්ඛ ස්කන්ධය නිමා කර නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්ඛම් සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්ඛම් දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිලන් රක්칸තු මම් පරන්ති. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝතු යාව නිබ්බානපත්තිය. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝතු යාව නිබ්බානපත්තිය. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝතු යාව නිබ්බානපත්තිය. Idam me punya ngasa wakia wango tu sabaduka pamunya tu idam me punya ngasa wakia wango tu sabaduka pamunya tu idam me punya ngasa wakia wango tu sabaduka pamunya tu yang gini ratanan loke wijet wida putu ratanan buddha sama nati ratanan dhamma sama nati ratanan sangga sama nati tasma soti bawan සියලු ලෝක සියලු සත්ත්වයන්ට සිතක් ශාන්තියක් යහපතක්ම වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවී සනසෙත්තා සිළු දනාට සම්මා සම්බුදු සරණයි